හොඳයි. සියලුම දෙනා සාදු දෙනවා. පත්ති සාදු සාදු දෙනවා. සියලුම දෙනා කරලා ඒ වගේම ප්‍රතිසත්ත්වයේ ශ්‍රවණය කරන්නා වූ උත්තම පිරිස දැකබලා සිත පහදවාගෙන යම් කිසි අභාවදේශාන්නේ කියනවනම් මේ අත මෙදලා සුඛිත මුදිත වෙන්න කියලා හිතාගෙන එහෙම නැත්නම් හිතේ මම දෙවියන්ට ආරාධනා කරනවා මුදිතේ ඔබ සියලුම දෙනා ඉතින් දෙවියන්ට ආරාධනා කරන මලගේ ඥාතවරුන්ට ආරාධනා කරන්න මේ ස්ථානයට එදින් ශ්‍රී සත්ත්ව ඉතින් කරන්න හරි ආසයි. මොකද හේතුව ඔළුවේ තියෙන්නේ මේ භාවනාව කලේ නැත්නම් ඕකම ඉවරයි. භාවනාව කරන්න ඕන මේක කරන්න බෑ. ඒක නිසා අපි මොකක් හරි භාවනාවක් නම් කරන්න ඕනේ. ඕනේ මානසිකත්වයේ කටයුතු කළා දැන් බණ අහලා භාවනා කරලා ඉන්න අතරතුර දෙකට සමහරුන්ට පිස්සු හැදෙනවා. දැන් පිස්සුව හැදුනහම හොයලා බලනකොට බනහන නිසා පිස්සුව හැදෙනවා කියලා නිගමනයකට આવත් මොකද වෙන්නේ? බනහල පිස්සුව හැදෙන්න පුළුවන්ද කාටද? බැහැ. ඒක මේ ලෝකේ කවර කවදාවත් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. බන අහලා පිස්සු හැදෙනවා කියන්නේ. බන අහලා නෙමෙයි බින්දුනේ සින්දුවක් අහලා පිස්සු හැදෙනවා. ඇසීමෙන් පිස්සු හදවන්න බෑ කාටවත්. දෘෂ්ටියක් දෙන්න පුළුවන්. දෘෂ්ටියක් දීලා යම් මතයකට දෘෂ්ටිගත වෙලා මේක නෙමේ මේකයි හරි කියලා හිතාගෙන ඔන්න අසුචිත් කන්න පුළුවන් කියලා. හැබැයි අර පිස්සුවේ හැදෙනවා කියන කාරණාවක් තියෙන ලෝක සම්පතේ ඔල්ග හොල්ග කියන දඟලගෙන කෑ ගහගෙන මිනිතුන් ඇඟවල වලට පැනලා මිනිතුන්ට ගහලා ආදි වශයෙන් මේ දේවල්. දැන් එහෙම බණක් කියන්න පුළුවන්ද කාටද? එහෙම සින්දුවක් කියන්න පුළුවන්ද කාටද? එහෙම කතාවක් කියන්න පුළුවන්ද කාටද? එහෙමනම් විගතනේ හොඳ අවබෝධ කරගන්නන කාරණාව තමයි යම් කිසි පුද්ගලයෙකුට පිස්සුව හැදෙනවා. ඒ පුද්ගලයාට පිස්සුව හැදිලා තියෙන්නේ ඒකාන්තෙම බනහම නිසා නෙවෙයි. පිස්සුව හැදෙනවා නම් පිස්සුව හැදෙන්නේ ඒකාන්තෙම භාවනා කරන නිසා. හැබැයි භාවනාව කියන එකත් මම හොඳට අර්ථයක් කරලා දෙන්නම්. මම ඔබට කියනවා මේකනේ මුල ඉඳලම මම ඔබට කියලා තියෙනවා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු මේ කියනේම කනකටවත් ගන්නෙ නැහැ. දැන් ඉස්සරහට අපි තිස්සන් කොටුවේ පිරිසත් එක්ක කතා කරලා තව වාට්ටුවක් වැඩි කරන්න වැඩ පිළිවෙලක් සකස් කරලා තියෙනවා. තව වාට්ටුවක් වැඩි කරන්න වැඩ පිළිවෙල සකස් කරලා තියෙනවා. ඒ භාවනා කළා පිස්සු හැදෙනාට ගිහින් ගන්න. මම ඔබට මේක පෙර දේශනාවකදීත් කියලා තියෙනවා පින්වතුනි ඔබ මාත් එක්ක ඇවිල්ලා කතා කරනවා නම් ස්වාමීන් වහන්සේ මම භාවනා කරනවා මට දැන් මෙහෙමයි මෙහෙමයි කියලා. මං චිත් ටිකක් ලියාගෙන තියෙන්නේ. ඔබට දෙන්න. ඔබ ඇවිල්ලා කියපු ගමන් ස්වාමීන් වහන්සේ මම භාවනා කරනකොට මට නිල්ලෙලියක් පේනවා. මං කියනවා පොඩ්ඩක් මෙන්න කියලා චිත්තක දෙනවා චිත්තකේ තියෙන්නේ මොකද්ද? ඔබට පිස්සු. මම එහෙම චිත් ටිකක් ලියාගෙන තියෙන්නේ දැන්. කවුරු හරි ඇවිල්ලා මට කිව්වොත් එමේ ස්වාමීන් වහන්සේ මම භාවනා කරගෙන යනකොට මගේ ඇඟ කිරිවැහලා වගේ යනවා. හෝ චිත්තක ඔබට පිස්සු. ඔබ මගේ සාස්ත්‍රුන් වහන්සේත් එක්ක සෙල්ලම් කරන්න දහනවා. ඔබ හිතනවාද මගේ සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු ධර්මයක් මෙනෙහි කරන අයගේ මේ ඇඟ විවුල යනවා කියලා? සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු ධර්මයක් මෙනෙහි කරන අයගේ නිකන් මේ හිත කයින් බෙන් වෙන්න වගේ හදනවා කියලා. මොනවද පිටුනේ? ඔය මොනවද මේ මිනිස්සු කියවන්නේ? තනිකර පිස්සු තනි කරපිස් නිකන් එහෙම නෙමෙයි. භාවනාව කියලා තථාගතයන් වහන්සේගේ ශාසනයේ තියෙන එක තේරුම් ගන්න මම ඔබට හැමදාම කියනවා. තථාගතයන් වහන්සේගේ ශාසනයේ භාවනාව කියලා කියන්නේ හුස්ම ඉහළට පහළට දාන එකක් වගේ. එහෙමත් නැත්නම් මැරිච්ච කය දිහා බලාගෙන මේ කුණු වෙලා වැක්කෙත ඕජස් ගන්න කය දිහා බලාගෙන ඊයත් එකේ ජරා ජරා කිය කී ඉන්න එකවත් නෙමෙයි. තනි කරම පිටකනේ ධහම මෙනෙහි කිරීමක් තියෙන්නේ. ධහම මෙනෙහි කරන්න ඔබ ධහම දන්නවද? අන්න ඒකට මට උත්තරයක් දෙන්න. මෙනෙහි කරන්න තරම් ධහමක් ඔබ දන්නවද? මෙනෙහි කරන්න තරම් ධහමක් දන්නවද ඔබ භාවනා කරන්න? නැත්තම් මොකද්ද භාවනාව කියලා කරන්න හදන්නේ? ලෝක සත්‍යය විවිධාකාර භාවනා කරන උගන්වනවා පිටුනේ මම මේ උන්වහන්සේලාට දෝෂයක් නම් කියනෝ නෙමෙයි. උන්වහන්සේලාට පුළුවන් කැමුණහන්සේලාට හිතුවනම් මෙන්න මේ භාවනා ක්‍රමෙන් නිවන් දකින්න පුළුවන් කියලා උන්වහන්සේලා ඒක උගන්වනවා. මෙන්නදී ඒක කිසි ගැටලුවක් නෑ උන්වහන්සේලාට. නමුත් ඔබ දැනගන්න ඕන කාරණාවක් තියෙනවා මෙච්චර කල් ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කළා නම් පිටුතුන එක බින්දු මාත්‍රයක් පොඩ්ඩක් ඉවසලා ඉන්නේ නැහැ. ශිෂ්‍යත්වයේ කරන ළමයෙකුට පිටුතුනේ A level paper එකට උත්තර ලියන්න බෑ. දැන් මම මෙහෙම කිව්වහම ඔබ හිතයි මම යාන්ත්‍රණයට විතරයි පුළුවන් අපිට තමයි බැරි. එහෙම හිතේ. ඉතින් පොඩ්ඩක් ඉන්න ඔබ තාම ශික්ෂා කරන සමහර තාම දන ගන්නවා. දැන් ඉස්සරහට මෙහි අපි භාවනාවක් වඩනවා. මේ මේක හැදුවට පස්සේ. ඒ භාවනාව වඩවන හැටි මම ඔබට කියන්නම්. අපි හිතමුකෝ දවස් සතියක් අපි භාවනාව වඩවනවා කියලා ඔබට. ඔය සතියේදී කරන්නේ පළවෙනි දවසේ පැය 12ක් නම් තියෙන්නේ. පැය 9ක්ම දේශනා. පැය 9ක්ම කරන්නේ දේශනා කරන එක. ඉතිරි පැය තුනේ ඔබට දෙනවා මාත්‍රිකා ටික. ඔබ ওই මාත්‍රිකා වලට අදාළව දහම් එකතු කරගන්න. පහුවෙනිදා දවසේ පැය 9ක්ම දේශනා කරනවා. ඊට පස්සේ මාත්‍රිකා ටිකක් දෙනවා ඔබට ඒව ගැන කරුණු හොයාගන්න ඒ දේශනා ආශ්‍රයෙන්. තුන්වෙනි දවසේදී උදේ ඉඳලා ඔබ දේශනා කරනවා. අපි අහගෙන ඇයි දැන් දේශනා දෙකක් පැය 18ක් ශ්‍රවණය කරලා නැති? ඒ පැය 18 දී ඔබ එකතු කරගත්ත කරුණු කාරණා ටික ඔබ අපිට දේශනා කරන ස්වාමින් වහන්සේලා ගැන අපි අහගෙන ඉන්නවා. අනිත් පිරිසයි අපි ඔක්කොම එකතු වෙලා අහගෙන ඉන්නවා. ඔබ දේශනා කරන මෙන්න මෙතන කුඩුවක් දීලා දෙනවා. දැන් දේශනාව පටන් ගන්න. ඒ දේශනාව පටන් ගනිද්දී ඔබ එකින් එක එකින් එක එකින් එක කරුණු කාරණා විස්තර විග්‍රහ කරලා අපිට දෙන්න ඕනේ. හතරවෙනි දවසෙත් ඕක, පස්වෙනි දවසෙත් ඕක, හයවෙනි දවසෙත් ඕක. එතකොට ඔබ මේ දේශනා ටික ඔක්කොම කළාට පස්සේ අපිට තේරෙනවා ඔබට මේ තියෙන ධම්ම විමසන්න පුළුවන්. ඔබට මේ ධම්ම හසුරුවන්න පුළුවන්. ඔබ ධම්ම යම් ප්‍රමාණයකට දන්න කෙනෙක්. ආන් ඊට පස්සේ හත්වෙනි දවසේදී වන්න පුළුවන්. ඔබට පැයක් විතර දීලා මක් කරනවද? ඔබට කියනවා දැන් භාවනා කරන්න. දැන් භාවනා කරන්න ඕනේ කොහොමද? දැන් භාවනා කරනවා කියපු ගමන් ඔයගොල්ලෝගේ ඔළුවට ඇලෙන්නේ නැදෙන්නේ මොකද්ද? නිස්කල පරිසරය. කුරුල්ලු කීචි බීචි ගන්න. දියලක් කඩා හැදෙනවා. ඔබ පල්ලක පැන්නගෙන. කය විසු කරගෙන. භාවනාවට වැඩදෙනවා. ඒක සුරංගනා කතාවද නෙතින්නේ. ඒක නිසා ඔබට ඒ ටික තිබුණා නම් ඔබ භාවනා කළා තමයි. ඒක නිසා මේකනේ මම ඔබට කියන්නේ මේ භාවනාව කියන එකත් එක්ක සෙල්ලම් කරන්න එපා. භාවනාව කියන එකත් එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා අන්තිමට පිස්සු හත්ත ගත්තට පස්සේ මගේ ශාස්ත්‍රඥ වහන්සේගේ දහමට නිගා කරන්න එපා. ඕක තමයි වෙන්නේ. පිස්සක් කොටුවේ පිස්සු ගන්න වැඩි වෙන්න යන්නේ. ඒකට හේතුව තමයි පිටුනේ දහම දන්නේ නැති අය වචන ටිකක් කිය කිය යන්න ගිහිල්ලා ඊට පස්සේ මොකක් හරි ඔළුවේ ඇවිච්ච දෙයක් යන්න මේ තෙමීගෙන එනකොට ඒකට හිත යොමු කරලා මොකද අනිත් දේකට පේන්නේ නැති ඒවා මට පේනවනම් මම නිමුදුනා ඒක නිසා අන්නෙතරට මුදුන් වෙන්න ගිහිල්ලා පිටින් මහා විනාශයක් කරගන්න වැඩ පිළිවෙලක ඉන්න ඉතින් තථාගතයන් වහන්සේගේ ශාසනේ ඔබ ත්‍රිපිටකය පරිශීලනය කරලා තියෙනවා නම් මට එක හාමුදුරු කෙනෙක් පෙන්වන්න තථාගතයන් වහන්සේ ගාවට ඇවිල්ලා ස්වාමීනි ස්වාමීනි මට නිල්ලා ලෝකයක් පෙන්වන්නේ මම මොකද දැන් කරන්නේ ආපු එක අවස්ථාවක්වත් තියෙනවද ත්‍රිපිටකයේ කොහේ හරි අපි හාමුදුරු කතා ත්‍රිපිටකේ හොඳට පරිශීලනය කරලා නැද්ද දැකලා තියෙනවද කොහෙවත් ස්වාමී මේ ස්වාමීනි ස්වාමීනි මගේ කඳ ඇගෙන් මේ මේ කඳ හිතෙන් වෙන් වුණා වගේ දැන් මට හිරි වැල්ලා වගේ ගියා මම හිරි වැල්ලා මන් දැන් උඩින් යන්නේ ස්වාමීනි මම භාවනා කරනකොට මම උඩින් යනවා වගේ මට පේනවා. අභ්‍යවකාශයේ මම සැරිසරනවා වගේ මට පේනවා. ඔය එකම තරම් සම්පේත තියෙනවා ඒවා. ඉතින් හිඟවලේ ඕ වගේම පේනවා නම් ආපෝසරයක් මාගාවට ඇවිල්ලා ඕක කියලා වැඩක් නැහැ මේ ස්වාමීන් වහන්සේට ඕක කියලා වැඩක් නැහැ ඕක කියන්නේ සයිකියාට්‍රික් කෙනෙකුට ගිහිල්ලා පිස්සුවට බේදෙන දොස්තර කෙනෙකුට ගිහිල්ලා කියන්න ඕනේ මට මෙන්න මේ වැග ගැහෙනවා මම මේ මේ මා බෙල්ලනවා මම මේ උඩින් යනවා වගේ දැන්න එතකොට අර ඉන්ජෙක්ෂන් එක ගහලා පිස්සන් කුඩු දාලා නිකන් ඉන්නේ එහෙම නැත්නම් මෙහෙමනේ ඔබ කියන දේ කරන්නේ. අපරාධනේ නිවන් දකින්න තියෙන අවස්ථාව පිස්සු හද්ද ගන්න පිළිතුරේ මම කී වතාවක් ඔබට මේවා කියලා ඇද්ද? තවමත් කියන්න වෙනාලේ. ඉතින් මොකද හේතුව මේ දේශනාව අහන අය අනිත් දේශනාව අහන්න නැතුව එහෙම මොකක් හරි ඇති. ඉතින් හැම දේශනාවකම මේක කියන්න වෙලා තියෙන්නේ. ඔබ මෙනෙහි කරන්න තරම් දහමක් දන්නවා නම් ඔබ අපිට දහමක් දේශනා කරන්න. අපි ඔබව ඉන්දෝල තියෙනවා ඉන්දෝල ඉන්න පංච උපාදානස්කන්ධේ නැත්නම් පංචස්කන්ධේ මොකක් හරි මාතෘකාවක් දීලා ඒ මාතෘකාවට අපි කියන ඔබට කතා කරන්න තියෙනවා අපේ ඉන්න පුංචි හාමුදුරුවෝ මේ අපේ මේ ගිහි මහත්තුරු සමහර වෙලාවට ඇවිදලා ඔය සතියක් දෙකක් ඉන්නකොට දැකලා අපේ පුංචි හාමුදුරුවෝ එක්කෙනෙක්වත් භාවනා කරවන්නේ මොකද්ද උන්වහන්සේලා භාවනා කරන්නේ භාවනා කරනවා කියලා කියන්නේ ඇත්තක පියාගෙන ඉන්න එකට නෙමෙයි උන්වහන්සේලා ඉන්න මෙතන ඇල්ලක පියාගෙන ඉන්නොත් එමෙ ලොකු හාමුදුරු භාවනා කරනවා ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? ඔළුව කඩ හැලෙලා එහෙම දන්නේ නැතුව මේ පැත්තට වැල්ලෙලා අර මෙන්නේ උඩ පුදී. ඉතින් හරිනේ දැන් උන්වහන්සේට බැඳ වැඩක් තියෙනවනේ. ඉතින් වෙන මොනවද කරන්නේ උන්වහන්සේලා? ඔච්චරනේ කරන්න තියෙන්නේ. ඉතින් මම හරි සතුටුයි උන්වහන්සේලා මේ විතර ටිකක් වෙලා ගිහෝ මැරෙලා උන්වහන්සේලා නිදා ගන්නකොට මම හරි කැමතියි. ඇයි ඒ? ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. ලොකු ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා. ඒ භාවනා කරන මම දැකලා තියෙන ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නවා. ඒ සියලුම ස්වාමීන් වහන්සේලා හොඳ ධර්ම දේශකයෝ. ආන්නේ ධර්ම දේශක ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා. පැය තුන හතරක් උනත් භාවනා කරන්න පුළුවන්. ඇයි ඒ? මෙන්න කරන්න තරම් ධර්මයක් ඔළුවේ තියෙන නිසා. ධම්ම විජේ සම්පෝඥංගය කියලා කියන්නේ සෙන්විත නිල් කහරස රුදු කී කිය වර්ණනා කර ඉන්න එකට නෙමෙයි. ධම්ම විජේ සම්පොච්චංගය කියලා කියන්නේ පිටින් මේ විදර්ශනාවට මඟ පාද ගන්න වැඩපිළිවෙල. විදර්ශනා කරන වැඩපිළිවෙල විද විද දකින්න වැඩපිළිවෙල. විද විද දකින්න වැඩපිළිවෙල තමයි පිටින් භාවනාව කියලා තථාගතයන් වහන්සේගේ ශාසනයේ තියෙන්නේ. ඔය විද විද දකින්න වැඩපිළිවෙල තමයි පිටින් ඔබට මේ ගෝරතර සංසාරේ තියෙන ප්‍රියජනක ස්වභාවය වැටහෙන්නේ. ඒක මේ අපි කියනකොට වැටහෙන එකට වඩා වෙනස්. ඔබ අහලා තියෙනවා පින්විතනි බොජ්ජංගයක් කියලා. ඔය බොජ්ජංග හතේ තියෙනවා පින්විතනි විරිය සම්බොජ්ජංගය කියන එක. ඔය විරිය සම්බොජ්ජංගය කියන එක පින්විතනි අපි මේ කියන වචන වලට ඔබට එන විරිය සම්බොජ්ජංගය නෙමෙයි. ඔබට වීර්යයක් එනවනේ මෙහෙම කියන්නේ කොහොම හරි මම මේක කෙලවර කරගන්නවා කියන. ආන්ගේ එන වීර්ය විරිය සම්බොජ්ජංගය නෙමෙයි. විරිය සම්බොජ්ජංගය කියන එක පින්විතනි නැගෙන්න ඕනේ Taman තුලින්. Taman තුලින් මේක නැගෙන්න නම් Taman නිරන්තරයෙන්ම මේ දහම මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට පිටුදෙන Tamanට වැටහිලා එනවා මොන අපරාධයක්ද මම මේ ජීවත් වුණා කියලා මෙච්චර කල් කරගත්තේ මේ ආපු ගමන කිසිම තේරුමක් නැති ගමනක් නේ මම මේ ගොඩනගෙන ගොඩනගෙන වැඩ පිළිවෙල මම මොන හරයක්ද මේ ගන්නේ පහ පහ මෙතන මම ගැලවෙන්නේ නැහැ මේක මහ ගෝරතර සතරක්නේ මම මෙහෙම ඉඳලා මේ පිස්සුවෙන් ඉඳලා ඉඳලා මට මේ තත්ත්වේ උදා වුණොත් මොන අපරාධයක්ද කියලා දැනනකොට තමයි මේ හිතේ තමන් තුලින් මර වීර්ය නැగిලා ඉන්න පටන් ගන්නේ. ඒ වීර්ය නැగిලා එනකොට තමයි සිංහතන එතනින් එහාට ඔබට ප්‍රීතිය කියන එක ජනිත වෙලා ඉන්නේ. ප්‍රීතිය කියන එක සිංහතන නිකන් හිතින් හදාගන්න ඕන ප්‍රී කරන්න පුළුවන් ප්‍රීතියක් නෙමෙයි. එතනදී නැగిලා ඉන්නා වූ ඒ ප්‍රීතිය එන්නේ සිංහතන තමන්ගේ ඇතුළාන්තයෙන්. ඒ ඇතුළාන්තයෙන් එන ප්‍රීතිය එන්නේ සිංහතන මම මෙහෙම හිතපු කෙනෙක්. දැන් මම මේ තත්ත්වයේ ඉන්න කෙනෙක්. මම මේ මඟ වඩාගෙන මෙහෙම යන කෙනෙක්. මට මේ මඟ වැඩෙනවා. මම හිතපු දැනට මට අර මුත්තර උඩට ඇවිදලා තනියම මේ ගෝරතර සංසාරයෙන් ටිකින් ටික ටිකින් ටික නිදහස් වෙනවනේ. ආන්ගේ කියලා දැනනකොට තමයි මිනිස්සුනි ඔය කියන ප්‍රීතිය කියන එක ඉවහා යන්න පටන් ගන්න තමන්ගේ තුල. අන්න ඒකට තමයි ප්‍රීති සම්පෝච්ඡංගය කියලා කියන්නේ. ඒ ප්‍රීති සම්පජ්ජන්ගේ නැගිලා එනකොට පින්වදිනේ සමගි මේ හිතේ පිට පාදාන්තය දක්වා මහා සුවයක් තමයි දැනෙන්න පටන් ගන්නවා පින්වදිනේ අර පස්සද්ධිය නැගිලා. ඒ පස්සද්ධිය නිකන් නගා ගන්න බැහැ කාටවත්. කාටවත් සුවේ කියන එක නිකන් නගා ගන්න බෑ. දැන් මෙතන ෆෑන් එකක් දාලා තියෙනවනේ. මේ ෆෑන් එක කැරකෙනකොට පින්වදිනේ දාඩිය දාලා තියෙන මට මේ ෆෑන් එක මාගේ පැත්තට කැරේ. මගේ පැත්තට හුලං ගහන වෙලාවේ මට තනියමයි. ඊට පස්සේ ඕක අර පැත්තට යනකොට දැම්මට ආයි සනීප නෑ. එහෙනම් මට දිගින් දිගටම ওই සනීපේ ගන්න කියලා මම මල්ගාවට එන්න ওই ෆෑන් එක නතර කළා නම් එහෙම කැරකෙලි එකද. ඊට පස්සේ දිගින් දිගටම මට ඔක උලක වැදිලා වැදිලා වැදිලා මොකද වෙන්නේ? මහා පීඩාවටපත් වෙනවා නේද මට හීතල හැදෙනවා. හැබැයි පිහිටනේ ඔය සමාධියේදී නැගෙන්නේ. ඔය කියන සුඛයේ තුල කවර කවදාකවත් ඔය මට්ටම වෙන්නේ නැහැ. කොච්චර නැగిලාවත් ඒකේ නැවත පාරක් අර මේ පෑන් එකෙන් එන විඩා වෙනවා වගේ එකක් එන්නේ නැහැ. ඒක අතුලාන්තයෙන් නැగి නැగి තියෙනවා කියන්නේ අතුලාන්තයෙන් නැగి නැగి ඒක උගුරලා යන්නේ නේ. තථාගතයන් වහන්සේ වල උපමා උපමේ දීලා තියෙනවා ඉස්සරහට මම ඔබ කතා කරන්න මොකද උපමාව කලින්ම දුන්න ගමන් ඔබට තේරෙනවා මොකද? ඔබ භාවනා කරද්දී ආ මට ඒක දැනෙනවා වගේ. දැන් එහෙම නෙවෙයි භාවනාවට කලින් ගුරුවරයා විසින් කිව්වනම් ප්‍රථම ධානයේ ලක්ෂණ මෙන්න මේවා මෙන්න මෙහෙමයි යෝග වෙන්නේ කියලා. අනේ ටික වෙලා භාවනා කරගෙන මොකද වෙන්නේ? තමන්ම හිතින් පින්වතුනි අර දේවල් ගොඩනගාගෙන ඉවරලා දැන් තමන් හිතා ගන්නවා මම දැන් ඉන්නේ මේක කියලා. කොහොම තමයි චතුර්ථ ධානයට යනකම් යන්නේ. ඉතින් චතුර්ථ ධානයට එහාට ගියහැකින ওই විදියට. ඇයි අනිත් සමාපත්තිය වලටත් යන්න පුළුවන්. ඔහොමම හිතාගත්තාම හරිනේ. සමාපත්තිය ටිකක් හොඳට කියවල බැලුවම නම් තථාගතයන් වහන්සේ සමාපත්තිය හරහා මොනවද දේශනා කළා තියෙන්නේ කියලා. ඒ ටිකම කරගෙන ගියා නම් පිටුනේ හරියට හරි දැන් තමන් එතකොට දෙනවා ආ මම දැන් ආකාසානට එහෙම ඉන්නයි ඉන්නවා. මං අහගෙනයි දවසකට නෝන කෙනෙක් මේ ආවේ මහත්මයෙක් කතා කරලා කියනවා මට නේව සංඥා නා සංඥායතන යනකම් දැහැයි වැටෙනවා මම මේ දැන් ඉන්නේ චතුත්ථ ධ්‍යාන සමාපත්තියේ කියලා. චතුත්ථ ධ්‍යාන සමාපත්තියද කියන කතා කරනවා. ප්‍රථම ධ්‍යාන සමාපත්තියවත් කතා නම් කරන්න බෑ. නමුත් චතුර්ථ ධ්‍යාන සමාපත්තියද කියන කතා කරනවා. ඉතින් ඔන්න ඔය මට්ටමක් පිටුතුනේ තියෙන්නේ. ඉතින් මම ඔබට කියන්නේ මේ ත්‍රිපිය සුඛය කියන එක නගා ගන්න පිටුතුනේ ඔහේ මේ අර බටකොඩු පතෝල බටකොඩු පතෝල බටකොඩු පතෝල කිය කී ලබා ගන්න උත්සාහ කරන්න එපා ඔය කියන එක. තේරුමක් ඇති වැඩක් නෙමෙයි පිටුතුනේ ඔබ ඔබ මේ බනහන්නේ ඇයි? මට අන්න ඒකට උත්තරයක් දෙන්න. ඔබ මේ බනහන්නේ ඇයි? බනහන්නේ මොකටද කියන්නේ? ඔබ දැන් ඇවිදින්නද බනහනවනේ. ඇයි බනහන්නේ ඔබ? මට ඇහෙන්නේ ඇයි මනහන්නේ? නිවන් අවබෝධ කරගන්න. රහත් වෙන්න ඕනේ කාටද දැන්? දැන් ඊළඟ ප්‍රශ්නේ ඔක. ඔබ දන්නේ මේක මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. සතිය පුරාවට මේ මහත්තුන්ට කෝලෙන හොඳ වෙලාවට මම ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නැත්නම් මට වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. අර ටිකට් ඉෂුව කර කර ඉන්න වෙනවා. ඔබට පිස්සු ඔබට පිස්සු ඔබට පිස්සු ඔබට පිස්සු. හැබැයි බනහන අය නම් පිස්සු හැදෙන්නේ නැහැ. ඒක මම හොඳ ආකාරව දන්නවා. ගුරු කියන දේ අහන්න තියාගෙන නම් ඉතින් පින්විතනි මට කරන්න දෙයක් නැහැ. මම මොනවද කරන්නේ? එහෙ කෙල් ගන්නකොට කියලා තියෙන ඉවසගෙන ඉන්න. භාවනාව කියන එක වඩන්න පුළුවන් කාලයකම ඉවසගෙන ඉන්න. ඒත් සම්බදන්න එකක් දීලා තියෙනවා මොකද? ආර්ය මෛත්‍රිය. ආර්ය මෛත්‍රිය වඩන්න. ඒකෙනුත් පුළුවන් නම් දකින්න. හැබැයි මම ඔබට ඔය කියලා තියෙන ආර්ය මෛත්‍රිය පිංගුතුනේ ඔය තියෙන්නේ මොකද්ද? ඕමක මට්ටමේ වැඩි. මමද තියෙන ලෝක සියලු සත්‍යෝ සංඛාරකින් නිමිදෙත්වා, ජාතිකින් නිමිදෙත්වා ආදී වශයෙන් ඔය කියලා තියෙන පිංගුතුනේ ඕක ඕමක තත්ත්වයේ තියෙන එක. ඕමක කියලා කියන්නේ බොහොම පල්ලෙහා තියෙන එක. ඔතනක් තියෙනවා පිංගුතුනේ මධ්‍යම උත්කෘෂ්ඨ කියලා ක්‍රමය. ඔය උත්කෘෂ්ඨ ක්‍රමයට ගියාට පස්සේ පිංගුතුනේ ඔබ ඉඳගෙන මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාති ගින්නෙන් මිදෙත්වා කියලා කියලා ජරා ගින්නෙන් මිදෙත්වා කියලා කියන්නේ පිටුතුනි ඊළඟ පැය භාගෙදී. ජාති ගින්නෙන් මිදෙත්වා කියලා ජරා ගින්නෙන් මිදෙත්වා කියලා ඊළඟට කියන්නේ පැය භාගයක් විතර ගියාට පස්සේ. ඒක තමයි උත්කෘෂ්ඨ මට්ටමින් ඕක වඩන ක්‍රමය. ඔබට පුළුවන් පැය භාගයක් ජාති ගින්න විස්තර කරන්න. මං කිව්වේ අපේ පුංචි ස්වාමින් වහන්සේලාට ඔබ දැන් ඉඳලා කියොත් දැක ගන්න පුළුවන් වෙනම දාලා තියෙනවා බෝඩ් එකේ. ආබල් ස්වාමින් වහන්සේ ඉස්සරහින් මාතෘකාවක් දාලා තියෙනවා. අපේ මාතෘකාව දැකලා. දැන් දාලා තියෙනවා මාතෘකාව. ඒ ස්වාමින් වහන්සේ පැයක් එකමාරක් මේ මාතෘකාව ගැන කරුණු හොයලා ඒ දේශනා කරන්නේ. එහෙනම් දැන් ඔබ පින්වතුනි ජරා ජාති ගින්නෙන් මිදෙත්වා කියලා කිව්වට පස්සේ සියලු ලෝක සියලු සත්ත්වෝ ජාති ගින්නෙන් මිදෙත්වා. ඕක කිව්වට පස්සේ පින්වතුනි ඔබට අඳුම තරමේ පැය භාගයක්වත් කරුණු තියෙන්න ඕනේ පින්වතුනි ඔය පිළිබඳ විස්තර කරන්න. නැත්නම් ඔබ මොකද්ද ඉඳගෙන වඩන්නේ? ජාතිකින්ෙන් මෙදෙත්වා. ජාතිකින්ෙන් මෙදෙත්වා. ජාතිකින්ෙන් මෙදෙත්වා. ජාතිකින්ෙන් මෙදෙත්වා. දැන් ඔබ ඔය කියන්නේ වචන ටිකක් විතරයි. කෝකේ අදහස. කෝ ඔබට වැටහිච්ච දේ ඔය ජාතිකින්න පිළිබඳ. ජාති ගීත පිළිබඳ ඔබට වැටහුණා නම් පිටුනේ ඔබ ඊට වඩා වේගෙන් මේ මඟ වඩනවා. ජාති ගින්න කියන එක මහා ධර්ම දෙයක් බව Tamanට වැටහෙනකොට පිටුනේ මේ ගෝරතර සංසාරේ මම නිදහස් වෙන්න ඕන කියලා Tamanට මහා වීර්යයක් හටගන්නවා. අන්න මිරිය සම්පෝඥංගේ වැඩෙනවා. ඒ සම්පෝඥංගේ වැඩෙනකොට පිටුනේ ඔබට හැඟිලා එනවා මම මේ ජාති ගින්නෙන් නිදහස් වෙමි නේද මේ යන්නේ. ආන්ගේ විදිහට වැඩනකොට පිටුනේ Tamanට මහා ප්‍රීතියක් ලැබෙනවා. ඔය ප්‍රීතිය හරහා පස්සද්ධිය නැගින පස්සද්ධියෙන් ඔය සුඛය නැගිලා සුඛයෙන් සමාධිය නැගෙනවා. ජාති කිල්ලෙන් මිදෙනවා කියන එක විතරක් මෙනෙහි කළා ඔබට සමාධිගත වෙන්න පුළුවන් දෙයක්. හැබැයි දැනට ඔබට ඒක කරන්න කියලා කියන්නේ මොකක්ද? වාහනේ යනකොටත් කරන්න පුළුවන් එක. වචන ටික කියනවා. ඒ කියන්නේ යන්තමින් ඔබට වැටහෙනවා. ඒ යන්තමින් වැටහෙන ටික වටහාගෙන ඉදිරියට යන්නයි කියලා තියෙනවා. ඒක පුළුවන් ඔබට වාහනේ ඩ්‍රයිව් කරන ගමන් කරගෙන යන්න. හැබැයි අර මම කියපු උත්කෘෂ්ඨ මට්ටමින් වර්ධක පුළුවන් ද වාහනේ ඩ්‍රයිව් කරනකොට කරන්න. මෝචනීය තමයි නැතර වෙන්නේ. ඇයි? ඉක්මනින් තමා හිත වෙනවා. හිත මොකද ඒ පිළිබඳව හිතන්න පටන් ගන්නවා. තව වැඩක් කර කර ඒක කරන්නේ නැහැ. එහෙනම් අන්නේ උත්කෘෂ්ඨ මට්ටමට යනකම් ඔබ අරගෙන යන්න ඕනේ. පින්විතනි ඒක ඔබට තනියෙන් කරන්න දෙන්න බෑ. මොකද ඔබ වදන ධර්මයේ හරිද වැරදිද කියලා අපි කොහොමද දන්නේ? ඒකට තමයි මේ ඉස්සරහට මේව හැදෙන්නේ වුණාට පස්සේ ඉතින් ඊට කලින් මලුත් කරන්න දෙයක් නැහැ ඉතින් පිස්සෙක් වෙනවට වඩා හොඳ නැද්ද පිස්සුව නැතු මැරිලා බණ ටික අහලා ඉවරලා මැරිලා ගිහිල්ලා ආයෙ සුභදියක් ලැබක් ලබන එක පිස්සෙක් කියලා මලුත් එහෙම කොහෙ යනවද කියලා හිතා ගන්න පුළුවන් ඒකයි මම ඔබට කියන්න පිළිතුරේ හදිස්සි වෙන්න එපා පුළුවන් තරම් බණ තව තව බණ තව තව කරුණු එකතු කරගන්න නිවන සඳහා කරුණු එහෙනම් දැන් අභිධර්මයේ හොයන්න ඕනේ බණ අහන්න කිව්වම කරුණක කරගන්න කිව්වම අභිධර්මයේ ප්‍රශ්න අහලා හරියනවද? ඒක පැත්තකින් තියන්න. අරිහත් ඵලයේ පූර්ණේ කරලා ඉවර වෙලා පින්තුනේ මේ අභිධර්මයේ ගැන හොයන්න. එතනම් කරන්න තියෙන පුළුවන් තරම් ඔබ දැනගන්න ඕනේ කරුණු ඔබට පුළුවන්කමක් තියෙනනේ පැය භාගයක් ජාති ගින්න ගැන විස්තර කරන්න. ජරා ගින්න ගැන විස්තර කරන්න. අන්නේ මට්ටමට තමන්ගේ හිත වැඩි දාවට පස්සේ ඒ මට්ටමට තමන්ගේ හිතට කරුණු එන්න පටන් ගත්තට පස්සේ අන්ත පැත්තකට ගිහලා ඉඳ ගන්නවා. පැත්තකට ගිහින් ඉඳගෙන හැබැයි ඔබ හරියාකාරව දැනගන්න ඕනේ ඔබට ওই නැගිලා එන කරුණු හරිද කියලා. ඒකයි මම ඔබට කිව්වේ පළවෙනි දවස් දෙකේදී ඔබට දේශනා කළ වෙලාව තුන්වෙනි දවසේ ඉඳලා ඔබ දේශනා කරනවා කියලා අපිට. එක එක්කිනා දේශනා කරනවා අපිට Tamanට වැටහිච්ච ටික. එතකොට අපි දන්නවා මෙයාට දැන් මේ වැටහිලා තියෙන ටික හරිද කියලා. එහෙනම් වැටහිලා තියෙන ටික හරිනම් අන්නේ හරි ටික තමයි දැන් මෙතනින් එහාට වඩන්න තියෙන්නේ. ඒකද මේ භාවනා කරනවා කියලා කියන්නේ තනියෙන් දේශනාවක් කරනවා Tamanට. ඒකට පින්වතුනි කෑලි දාන්න ඕනේ දේශනාව විස්තර කරගෙන යනවා තමන්ගේ හිත ඇතුලේ. මොකක් හරි එකක් අරමුණට ගත්තා නම් ඒ අරමුණට ගත්ත දේ දවස් මේ මොහොතින් මොහොත විස්තර කරගෙන විස්තර කරගෙන මේක මෙහෙමනේ මෙහෙමනේ මෙහෙමනේ මෙහෙමනේ කියලා යනවා. ඔබට තේරෙන්නේ නැද්ද පින්වතුනි හැම දේශනාව හැම සතියකටම සැරයක් මම ඔබට අලුත් දහම් කාරණාවක් දේශනා කරන්නේ. මොකක් හින්දාද කොහෙන්ද ඔය දහම් කාරණා නැගෙන්නේ? කොහෙන්ද ඔය එක එක જાති අදහස් නැగిලා ඉන්නේ පින්වතුනි මේව ඔක්කොම මේ තථාගත ධර්මයට ගලපලවකට දෙන්නේ මෙන්න මේක තමයි පින්වතුනි භාවනාව කියලා කරන්නේ මම කරන දෙයම තමයි ඔබට මේ දේශනා කරන්නේ මේ කරන්න කියන්නේ මේ ස්වාමීන් වහන්සේලා කරන එකම තමයි මේ කියන්නේ කරන්න කියන්නේ එහෙනම් ඒක කරන්න නම් ඔබට මනාව වැටහීමක් තියෙන්න ඕනේ ධර්ම ගැන ඔබ වැරදි දෙයක් වටහා ගත්තොත් එහෙම වැරදි දෙයක් නම් ඔබ නිතර නිතර මෙනෙහි කරන්න ඒකෙන් පින්වතුනි ඔබ පිස්සෙක් වෙනවද නැත්නම් නැද්ද හිතත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. ගත්ත ගත්තොත් ඔක්කොම ඉවරයි. ඊට මට මේක එක පුද්ගලයෙක් ඔහු ගත්ත ගත්ත කියලා මට ප්‍රශ්නයක් නැහැ කියන දේ අහන්නේ. දහ දෙනෙක් නෙමෙයි 100ක් කෝටියක් හරි කමක් නැහැ කියන ලංකාවේ භාගයක් හරි කමක් නැහැ තිත් උනාට මට කමක් නැහැ. සාතුන් වහන්සේගේ දිහාට ඇඟිල්ල දික් කරන්නේ නැත්තම්. ඒ වුණාට පස්සේ වෙන්නේ මොකක්ද මෙතනදී අනිත් ත්‍රිත් ඊට පස්සේ කියන්න පටන් ගන්නවා ආ ඕ මේ බුදුදහමේ භාවනාව එහෙමනම් කරන්න යන්න එපා. ඔයාලා පිස්සු දන්නා නම් මගේ යාළුවෝ ඉන්නවා පිස්සු හැදෙලා. ඊට පස්සේ අර බණක් අහන්නේ එක මොකද කරන්නේ බණ අහන එක නතර කරනවා පිස්සු හැදේ කියලා බය වෙනවා අර අම්මලා මොකද කරන්නේ දරුවන්ට බණ අහන එක නවත්තනවා උඹලට පිස්සු හදා ගන්න දෙන්නේ බණ අහලා ඕක සමාජගත වුණොත් එහෙම කොහොමද මාරයා මගුල් කයි ඊට පස්සේ අන්න හැමදම බවත් ගෞතමයන් මේ සාසනෙට දුන්නම මාපොසරයක් වැඩේ කිද්දෙනෙකුට පිස්සු හැදෙව්වා දැන් ඕම් මොකද කරන්නේ දැන් ඕන අරන්නට ගිහින් කියනවා භාවනා කරා පිස්සු හැදෙනවා බණ ඇහුවම පිස්සු හැදෙනවා කියලා කියයි කියන්නේ ඉතින් ඒක නිසා මේකනේ ඔය මට්ටමට සමන්ව දාගන්න එපා. මම ඔබට කියන්නේ ඉස්සෙල්ල බලන්න. ඊට පස්සේ ආයෙත් බලන්න. ඊට පස්සේ තවත් බලන්න. බණ අහලා බණ අහලා බණ අහලා පිටින් ඒ දේවල් හොද්දට ග්‍රහණය කරගන්න තමයි. ඒ බණ අහන ගමන් තමගේ ජීවිත තුළට මේව දාගන්න. ඒ ජීවිත තුළට දාගෙන ඉවරලා නිතර නිතර ඒ ධර්ම ජීවිතෙත් එක්ක ගලපන්න. කෙනෙක් Tamanට බයින වෙලාවට ඒක ගලපන්න. කෙනෙක් Taman එක හොඳින් ඉන්න වෙලාවට Tamanට ආදරවත් කියන වෙලාවට ඒක ගලපන්න දහමත් එක්ක. මෙහෙම ගලප ගලප පින්විතනේ දහම හොඳට සුසර කරගන්න. ඒ සුසර වෙච්ච දහමක් ඔබට තියෙනවා නම් ඔබගේ හිත සුසර වෙලා නම් දහමට හැම මොහොතකම පින්විතනේ ඔබට ඕනේ පරිදි මේ දහම අසුරවන්න පුළුවන් ඊට පස්සේ. දැන් මොන ප්‍රශ්නයක් ඔබ ඇහුවත් මේ දහම සම්බන්ධව පින්විතනේ ජීවිතේ සම්බන්ධව දහමත් එක්ක ගැට ගහලා ගන්න පුළුවන්. ඕනේ ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන්කම අපිට තියෙන්නේ මොන ඕක නිසා. ප්‍රායෝගිකව තථාගතයන් වහන්සේගේ දහම ඇසුරු කරන නිසා. මොනවා හරි දෙයක් වුණා නම් පිටුදෙනි ඒක දහමට ගල්පලා බලන නිසා. දහමට ගල්ප ගල්ප ගන්න නිසා මේක මෙන්න මේක නිසායි මෙහෙමුනේ මේක නිසායි මෙහෙමුනේ කියන. අපේ ස්වාමීන් වහන්සේට අපි කොහෙද ඇතුළේ මුණ ගැහුනොත් ඒව තනකදී මොකක් හරි කරුණක් අරගෙන ඉල්ල අපි පොඩ්ඩක් සාකච්ඡා කරනවා ඒ සම්බන්ධව. මම ওই පල්ලෙහා ඉන්න වෙලාවට අපේ ස්වාමීන් වහන්සේ නම මේ පැත්තට ආවොත් මේ මොකක් හරි කරුණක් කිව්වනම් ඒ කරුණ සම්බන්ධව අපි විනාඩි 10ක් 15ක් සාකච්ඡා කරනවා. ඔන්න ඕක මෙන්න මේක නිසා නේද උනේ. අර මනුස්සයා ඔහොම කියලා තියෙන මෙන්න මේක නිසා නේද? අන්න ඒ විදිහට පිටුදට පුද්ගලයාව විවේචනය කරන්නේ නැතුව පුද්ගලයා තුළ තියෙන රාග දේශ මොහ කිනව විවේචනය කර කර බලනවා කොහොමද මේ දේවල් නැగిලා එන්නේ කියලා. ඒ දේවල් එහෙම නැగిලා එනකොට මින්දට එහෙම සාකච්ඡා කරනකොට අපිටත් බය හිතෙනවා එයි අපි තුළ කොහොම තියෙනවද දන්නේ නැහැ. එහෙනම් වහපහ මහත් කරගන්න මේ ගෝරතර සංසාරේ නික්මෙන නම් වහපහම මෙතනින් අපි නිදහස් විය යුතුයි. කෙනෙක් හිතෙන්න පුළුවන් අනේ මේ මම මම ඇවිදින කොටත් සත්තු මැරෙනවනේ. මට ආහාර ලැබීම උදෙසා මිනිස්සු මේ මේ මොනවා හරි ওই ගොවිතැනක් බසක් කරද්දී සත්තු මැරෙනවනේ. අනේ කොච්චර අපරාධයක්ද මේ සත්තු මැරෙනකින් වෙන්නේ. ඉතින් ඕක විදර්ශනාව කරගෙන නිදහස් වෙන්න පුළුවන් ඉතින් අනේ මම මේ ගණ කයත් දරාගෙන ඉන්න මොහොතක් මොහොතක් ගන්න. නැවත වාරයක් මට මේ ඝන කය කියන එක ලැබුණොත් එහෙම ඒ ලැබෙන මොහොතක් ගන්න මේ අහිංසක සත්තු කී දහහක් නම් මැරෙනවා. මට පෞසිද්ධ වෙන්නේ නැති එක වෙනම දෙයක්. නමුත් මට පෞසිද්ධ වුණේ නැත. මම ඇවිල්ලාගෙන යනකොට සත්තු දහස් ගාණක් මැරෙනවානේ මම කතා කරනකොට සුද්ධ ජීවීන් කෝටි ගාණක් ලක්ෂ ගාණක් මෙරි මෙරි යනවනේ. එහෙනම් මේ ඔක්කොම මේ සත්තුන්ට අවැඩ කතා දාන්නක් වෙන්නේ මං ඉන්න නිසානේ. එහෙනම් වහ වහ මම මෙතනින් නිදහස් වෙන්න මම වහ වහ මේ උපත නැති කරගන්න ඕනේ කියලා හිතලා පිළිදෙන වීදවතාව සමගි වැඩේ කරගන්න පුළුවන් මට්ටමකට හැදිලා ඉනවනේ. එහෙනම් ඔය හැම එකක්ම නිවනට හරව ගන්න පුළුවන් පිළිතුරේ තමයි ධර්ම දරුණා. Tamanට හොඳට ධර්මයේ වැටුණා නම් හොඳට ධර්මයේ වටහා ගන්න කරුණු කටයුතු කරගත්තා. මම ඔබට හැමතිස්සෙම කියන්නේ පිළිතුරේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ධර්මයේ. ධර්මයමයි තථාගතයන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ දේශනා කරලම තියෙන එකක් නේ මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න කියන මාව දකින්න ඕන නම් විනය දකින්න ඕන කියලා කවුරු එයා කියලා කියනවද කොහෙද යන්නේ උන්වහන්සේ මාව දකින්න ඕන නම් සීලය දකින්න කියලා කියලා තියෙනවද කවුරුද? එහෙම එකක් නෙමෙයි කියලා තියෙන්නේ මාව දකින්න නම් ධර්මයේ දකින්න කියලා කියන්නේ මොකද තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ධර්මයට. මේ උත්තරීතර අවබෝධයට තථාගතත්වය කියලා කියන්නේ. එහෙනම් මේ උත්තරීතර අවබෝධය ලැබෙන්නේ ධර්මයේ තුලින් විතරයි පිටින් වෙන කිසිම දෙයකින් ඔබට ඒක ලබන්න බෑ. ඔබට හිතෙනවා නම් වහවහා චතුත්ථ ධානයට ගියා දිය ගමන්ම ඔබට ඔක්කොම අවබෝධ වෙනවා කියලා එහෙනම් අර හිමාලයේ ඉන්නේ ඔක්කොම අරිහතුන් වහන්සේලාද? හිමාල වනාන්තරේ නැත්ත චතුර්ථ ධානයට ලබපත් වෙච්චායි. එන මේ ඔක්කොම අරිහත් උන්වහන්සේලා. මේව පොඩ්ඩක් ඔබ දෙවිලේ කරන්න පිළිතුරු ඔබට මොලේ අපෘතියක් තියෙනවා ඔබ මිනිස්සුනේ මම මිනිස්සුන්ට නිබන කියන්නේ. මොලේ අපෘතියක් තියෙන අයට නිබන කියන්නේ. හැමතිස්සෙම පිළිතුරේ හොඳට හිතලා බලන්න මේ කියන ඒවා ගැලපෙනවද කියලා. ඒ ගැලපෙන ටික ගත්ත නොගැලපෙන ටික අයින් කළා. එහෙනම් දැන් ඕකට ඔන්න මම කියනවා පිළිතුරේ ආපහු හැරයක් පිටුවදාගෙන මාගාට එන්න එපා. බනහල පිස්සුවෙන් දෙන්නේ නැහැ කොහොමදවත්. භාවනා කරලා පිස්සු හැදෙන්නේ නැහැ තථාගතයන් වහන්සේගේ භාවනාව නම් කරන්නේ. තථාගතයන් වහන්සේගේ භාවනාව කියලා කියන්නේ සත්ත සම්බොජ්ජංගාමයා සම්බදක්කාතා බාධිතා බහුලීකතා අවිඥාය සම්බෝධාය නිබ්බානාය සංවර්ධතේ. එහෙනම් මේ සත්ත සම්බොජ්ජංග ධර්මයන් භාවිතා කරන්න බහුලෝ බහුලෝ නිතර නිතර භාවිතා කරන්න මොකද මේ නිබ්බානයේ ලබා ගැනීම උදෙසා. එහෙනම් සම්බොජ්ජංගියන් භාවනා කරන්න නම් ධම්මවිචේ සම්බොජ්ජංගිය ඔබට හොඳට වැඩෙන්න ඕනේ. ධම්මවිචේ සම්පෝඥංගේ හොඳට වැටෙන්න නම් ඔබට දේශනාවක් කරන්න පුළුවන් කමක් තියෙනවා. අ කියලා කිව්වට කමක් නැහැ. දැන් ඔබ කතා කරන්න ගත්තාම මේ මේ මේ කියන්නේ අර චතුර සත්‍යකත්වයේ කියන එක හැමෝටම පිළිගන්නේ දැන් මම දේශනාවක් කරද්දී මේ කියන්නේ ඒදී උප්පත්තිය ලැබිච්ච කතිකත්වයක් එහෙනම් මේ උප්පත්තිය ලැබිච්ච කතිකත්වය නැති වෙන්න පුළුවන් ඒක ගැටලුවක් නෑ හැබැයි ඔබට විස්තරයක් කරගන්න පුළුවන් වෙනවා ಜಾති කියන්නේ මොකක්ද පංච උපාදානස්කන්ධය මොකක්ද? උදයවේ මොකක්ද? මම දැක්කද බෝඩ් එකේ දාලා තියෙනවා එක ස්වාමීන් වහන්සේ නමක් ඉස්සරහින් පොල් ගෙඩියෙන් නිවන් දකින්න. එතන උන්වහන්සේ පොල් ගෙඩියෙන් නිවන් දකින්නේ කොහොමද කියන එක ගැන හොයන ඉවර වෙලා උන්වහන්සේගේ දේශනාභාවය ආවට පස්සේ ඒ දේශනාව ලොකු ස්වාමීන් වහන්සේලා ඉස්සරහ කරන්න ඕනේ. පොල් ගෙඩියෙන් කොහොමද නිවන් දකින්නේ? ඉතින් මේ හොඳ ධර්ම දේශකයන් වහන්සේලා 12 නමක් විතර වැඩි ඉන්නවා. එහෙනම් කරන් තියෙන්නේ මොකක්ද? උන්වහන්සේට තියෙන්නේ උන්වහන්සේලා ගාවට ගිහිල්ලා ස්වාමීනි මට පොල් ගෙඩිය නිවන් දකින්න කියලා. ගත්ත කරුණු ටික. අනිත් ස්වාමීන් වහන්සේ ගාවට ගියා ස්වාමීනි මට පොල් ගෙඩිය නිවන් දකින්න කියලා. ওই විදිහට ගිහිල්ලා ගිහිල්ලා දොළොස්ලම ගාවට ගියාට පස්සේ පැය 12ක් තර කියන්නේ දෙන්නේ. අන්න එතකොට පිටුනේ උන්වහන්සේට වැටහිලා එනවා පොල් ගෙඩිය නිවන් දකින්න විදිය. එහෙනම් ඊට පස්සේ ආයි මම කියන්න ඕනේ නැහැ නේද උන්වහන්සේට දෙල් ගෙඩිය නිවන් දකින්න විදිය කියන්නේ කියලා. ඒකත් පොල් ගෙඩිය වගේ තමයි. එහෙනම් උන්වහන්සේට දැන් පුළුවන් වෙනවා නේද ඕඩි ගෙඩියකින් නිවන් දකින්න ඊට පස්සේ. මෙන්න මේකයි මෙතනදී අපි ප්‍රායෝගිකව කළ යුත්තේ. දැන් ඔබට තේරුණාද භාවනාව කියන්නේ මොකක්ද කියලා? මේක කරන්න බැරි නිසා තමයි මෙතනදී මම පොඩ්ඩක් ඔබට කිව්වේ ඉන්න ඉවසගෙන ඉන්න කියලා. භාවනාව කරවන්න. ඔහොම නෙමෙයි ඔබට දවස් 14 නෙමෙයි ඔබට මුළු ජීවිත කාලෙම හරි භාවනා කරවන්න. දවස් 14 හරි 21 හරි මාසෙ හරි තුන් මාසෙම තියෙනවා නම් ඕනේ තරම් කල්. ඔබට එන්න පුළුවන් ඕනේ තරම් කාලයක් ඇවිදින්න මේක කරන්න වැඩ පිළිවෙල සකස් කරලා දෙන්න. පොඩ්ඩක් ඉවසන්න. අපරාධ පිස්සු හදාගන්න එපා. පොඩ්ඩක් ඉවසන්න. අනිවාර්යයෙන්ම ඒකට කරුණු කටයුතු හදලා දෙන්න. දැන් ওই ප්‍රශ්න වලට ගොඩාක් මොහොත දෙන්නේ අපි මේ අහිංසක කාන්තා පිරේ. මොකද මොකක් හරි ඒකට සම්බන්ධ වෙනවා නම් මේ විදිහේ පිරිමි 10යි කාන්තාව 90යි ඒ අනුපාතයෙන් සම්බන්ධ වෙන්නේ. ඉතින් ඕකෙන් අර වැඩි හරියක් අර පීඩාවටපත් වෙනවා ඊට පස්සේ. දැන් සමහර සමහර පිරිමි මෙහෙට අරගෙන එනවා තමන්ගේ තමන්ගේ බිරිඳට පිස්සු කියලා. එහෙමත් වෙන්නේ. ඒදී හොඳට බනහලා ඉන්න ඒ බනහලා ඉන්න කාන්තාවන්ට එහෙම කියනවා. ඊට පස්සේ කාන්තාව යනවා මේ මහත්යත් එක්ක යනවා කොහෙද? දොස්තර වහමුවේ. දොස්තර කියනවා ඔබතුමීට නෙමෙයි පිස්සු මෙන්න මේ මිනිහටයි පිස්සු. ඔබතුමී ඔබ කරගෙන යන්න. අර බනහලා ඇයි බනහන්න කෙනාට දොස්තර ප්‍රශ්න අහන වෙලාවට මොකද කියන්නේ? මට මුළු නිල්ලෙලි වේනවා කියලාද කියන්නේ? නෑ තථාගතයන් වහන්සේගේ දහම කියන්නේ සයිකියාට්‍රික් ළම මොනව කරන්නේ ඊට පස්සේ. ඒකද එහෙම දේවල් වුණා. මම ඉංගලන්තේ ඉන්නකොට මේ ඉංගලන්තේ අපි දේශනා මහ විශාල ප්‍රමාණයක් කරගෙන ඉස්සරහට යන්නේ. තරුණයෙකුයි තරුණියකුයි ඇවිල්ලා බණ ඇහුවා. අද ප්‍රසිද්ධ හිමිනම බොහෝ දෙනා හිත සුව සලසනවා. ඒ බණ අහලා උන්වහන්සේලාගේ දිතුමල්ලාගේ ජීවිත සහමුලින්ම වෙනස් කරගත්තා. ඒ ජීවිත සහමුලින්ම වෙනස් කරගෙන බොහෝම සාර්ථක කටයුතු දහමෙන් දහමින් දෙන්නත් එක්කම ඉස්සරහට ඇදගෙන යන්නේ. ඒ දෙමාපියන්ට ප්‍රශ්නයක් වුණා අනේ මේ හොඳට උඩ පැනලා නටලා හිටපු මගේ කොල්ලා දැන් හාමුදුරු කෙනෙක් වගේ මේ පිස්සු හැදලා දන්නේ මේ බණ අහලා. තමන්ගේ ඥාතිවල සයිකියාට්‍රික් කෙනෙකුට කතා කළා. ඒ ඥාතිවරයාට කිව්වා අපේ පුතාට තිස් වැදලා අපේ පුතා මෙහෙමයි මෙහෙම සින්දු කිය කී හිටපු කෙනෙක්. මෙහෙම මේ හොඳට මේ ලස්සනට පාටි වලට ගිය කෙනෙක්. දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. අනේ කොහොම හරි අපිට පිට වෙන්න කොහොම හරි මේ කොල්ලව බේරලා දෙන්න කියලා. ඒ මනෝවිද්‍යාඥය ඇවිල්ලා ඉවර වෙලා ඒ තරුණයත් එක්ක කතා කළා. ඒ තරුණයත් එක්ක කතා කළා. කතාව අවසානයේදී කිව්වලු අනේ රත්තරන් පුතේ ඔබට ලැබිච්ච පෑගනම් මෙච්චරයි කියලා කියන්න බෑ පුතේ. අනේ මාවත් එක්ක යන්නකෝ ඒක බණක් අහන්න. එදායින් පස්සේ පින්විතනේ හැම දේශනාවකම මේ මනෝවිද්‍යාවක් කියවිදලා ධම් ශ්‍රවණය කරනවා. ඔන්න ඕකයි ස්වභාවය. මනෝවිද්‍යාවකින්ද මේක තේරෙන ගතිය වැඩි. මොකද ඒ අය හොඳ ආකාරව මේව ගැන දන්න පිරිසනේ. එහෙනම් සදාගතයන් වහන්සේගේ ධම් කියපු ගමන් පින්විතනේ හොඳට වැටහිලා එනවා ඒ කියන ක්‍රමය. එහෙනම් හැබැයි ඒකේ අර අර කියන තරුණයා අර මනෝවිද්‍යාවකට කිව්වනම් එහෙම මාන්නේ මම භාවනා කරනකොට මගේ ඇඟ කඳින් මේ කඳෙන් වෙන් වෙන්න වගේ හදනවා මට වේවුලලා වගේ යනවා ඒක මම උඩින් යනවා වගේ දැනෙනවා කිව්වනම් මොකද වෙන්නේ? සංගල් ලියනවා නේද චිත් එක. ඔබගේ පුතාට පිස්සු. එහෙනම් ඉඳලා ඉවරයි නේද? ඒක නිසා පින්වතුනි මේක හරි පරිස්සමෙන් යන්න ඕනේ. මම ඔබට කියන්නේ සෙල්ලම් කරන්න එපා පින්වතුනි ඔය හිතත් එක්ක. සෙල්ලම් කරන්න එපා ඔය කයත් එක්ක. ඔය කය පරිස්සම් කරගන්න හිතත් පරිස්සම් කරගන්න. නිවන් දකින්න ඔය දෙකම ඕනේ. මම අපේ ස්වාමීන් වහන්සේ නිතර කියන එකක් තමයි උග්‍ර ප්‍රතිපදාවල යෙදෙනව නම් පරිස්සමෙන් කරන්න. කය ලෙඩුනොත් එහෙම ඔක්කොම කරලා ඉවරයි. පිස්සෙක් වුණත් එකයි ලෙඩෙක් වුණත් එකයි විතර එතන ගියහම මේ මග වඩන්න බෑ. හරි පරිස්සමෙන් ඕනේ කටයුතු කරන්න මෙච්චරයි තියෙන්නේ. ඕක කඩාගත්තොත් ඉවරයි. ඔය මනස කඩාගත්තොත් ඉවරයි. ඔය දෙක පරිස්සම් කරගෙන මේක ඉවරයක් වෙනකන් යන්න ඕනේ. එහෙනම් වේගෙන් යන්න කියලා මම ඔබට ගිය සතියේ එකක් කිව්වද මේකදනේ? ඔබට අවස්ථාවක් තියෙනවා ලීයකට අතින් ගහලා කඩන්න. ඒක නා කියනවා මේ ලීයට අතින් ගහලා කැඩුවොත් ඔබ දෙනවා. ඔබට විදි දෙකක් තියෙනවා ඔය ලීයට අතින් ගහන්න. එකක් තමයි කෑ ගහගෙන ඇවිල්ලා ඉවරලා එකපාරම ගහනවා නිය කඩලය. තවත් විදිහක් තියෙනවා පිටුනේ Tamanට පුළුවන් තරම් හයිය දාගෙන ඕකට ගහන ගහන ගහන ගහන ගහන ගහන ගහන ගහන. ඕක කඩනවා. ඒ ගහගෙන යන වෙලාවෙදී පිටුනේ අත රිදුනොත් මොකද කරන්නේ? රිදුනත් කමන්නේ ලේ ආවත් කමන්නේ කියලා ගහනවද? නෑ පොඩ්ඩක් ඉන්නවා රිදිච් එක හොඳ වෙනවා. බොජ්ජංග වඩන ක්‍රමේ තථාගතයන් වහන්සේ පෙන්නලා තියෙනවා මේ හරක් වගේ වඩන්න පුළුවන් එකක් නෙමෙයි ඒක. හිත වික්ෂිප්ත වෙන වෙලාවක විරිය සම්පොච්චංගේ වඩන්න එපා ඒක නවත්තන්න කියලා පිහිටි සම්පොච්චංගේ වඩන්න මේ පැත්තෙන් ඒ කියන්නේ කියලා ආදි වශයෙන් කියලා තියෙනවා පිහිටි ක්‍රම. රත්තරන් කරුවා රත්තරන් වල මල හරින්නේ යම් තේද ආන්ී ආකාරයටයි මේක කළ යුත්තේ කියලා පිහිටිනේ උදාහරණයක් උපමාවක් සහිතවම පෙන්වුම් කරලා තියෙනවා. දැන් ඔය මුකුත් දන්නේ නැතුව නේද පින්විතේ ඉඳගත්තා ඉඳගෙන ඉඳලා කරගෙන කරගෙන කරගෙන කරගෙන ගියා එන එන එකට එන එන එකට උරුවස්ස ගහගෙන ගිහින් අන්තිමට මොකද වෙන්නේ 31 වෙනාට වෙන්නේ ගොඩාක් පිරිසට ඕනේ අර 아무තු වීරයක් ඇවිල්ලා කවුරු හරි මොකක් හරි කිව්වට පස්සේ ඒකට ආපු වීරය නිසා මොකද වෙන්නේ කෑ ගහගෙන ගිහිල්ලා ගිහින් ගහනවරකට. ඒ ගහපුවම මොකද වෙන්නේ? මේ ගහන්නේ හෙට කොස්පතේකට ගහන්නේ. ගහපු ගමන් මොකද වෙන්නේ? අතකන්න යනවා. අතකන්න ගිය කියන්නේ මොකද? දැන් පුළුවන් දෙන්න ගහන්න වැඩේ කරගන්න. දැන් ගහන්න පුළුවන්, දැන් හදන්න පුළුවන්ද? ඔක බෑ. එහෙනම් මානසික විචිත්තතාවය කියන එක මහා ධර්ම දෙයක්. ඒක නිසා පින්වදින හරි පරිස්සම් වෙන්න හැමෝම භාවනා කරපු දැන් ඔබ මේ දහම අහලා ඔබට මං කෙරේ එක බින්දු මාත්‍රයේ විශ්වාසයක් තියෙනවනම් බණ ටික අහන්නකො. ඒ හොඳටම ඇති. බණ ටික අහන්න. තම තවත් බණ අහන්න. පුළුවන් තරම් මේ දේශනාවට සම්බන්ධ වෙන්න මේ ස්වාමීන් වහන්සේලා උදේ ඉඳලා රෑ වෙනකම් මෙතන බණ කියනවා පිටුනේ මේ තරම් වාසනාවන්ත ස්වාමීන් වහන්සේලා ටිකක් මම දැක්කේ නෑ උදේ ඉඳලා රෑ වෙනකම් බණ කියන මම ඒ කියන්නේ අනිත් ස්වාමීන් වහන්සේලා එහෙම නෑ කියලා එහෙම නෙමෙයි වැරදියට අල්ලන්න එපා කවුරු ආවත් ඉන්දරි මුල්වහන්සේලා පල්ලෙහාට වැටෙවිලා බල කියන. අද ඒක හාමුදුරුවන්ට මේ දවස් දෙක තුනක් දෙන්නේ හොද්දටම අසනීපයි. අද උදේ කියනවා ස්වාමීනි මම පල්ලෙහාට යන්න තිල්ලත් ගොඩක් ඇවිදලා මම මගේ දේශනාව මම කරන්නද කියලා. උදේ ඉඳලා පල්ලෙහාට නඩමුතු වැටේ ඉඳන්නේ නැහැ බිමට ඒ තරම් එකවල් පණ නැහැ. අසනීප වෙලා. ඒත් ඇවිදලා බණ ටික කියන්න හදනවා. මට මට මම මම දවල් මම භාවාදයට වත්න වෙලාවේ මට කියනවා. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ දැන් කියන්නේ මේ පන්නේ ඔය පංචස්කන්ධය ගැන ගැඹුරු විග්‍රහයක් දෙන්න යන්නේ. අනේ මේ අහිංසක මිනිස්සු ඇවිදලා ඉන්න සමහර ඔය පංචස්කන්ධය ගැන මූලික ටික දන්නේ නැතුව ඉන්නේ. ඒක නිසා මම ගිහිල්ලා අමාරුවෙන් හරි කමන්නේ මම ගිහිල්ලා ඒක කරන්නේ. එතකොට ඒකට තේරෙනවනේ එතන ඉහළ කියන ටික. ඕම් ඔය මට්ටමින් ඔබට මහා අනුකම්පාවකින් මේ ස්වාමීන් වහන්සේලා කටයුතු කරන්නේ. ඒ කටයුතු කරන්න පිටුදේ ඔබට මේ අර මේ මේ මේ කියන මඟ උදා කරන්න දෙන්න වෙන දෙයකට නෙමෙයි. එහෙනම් ඔබත් එක්ක අපි ඉන්නවා. අපේ වැඩේ කරගෙන ඔබගේ වැඩේ කරගන්න අපි පුළුවන් තරම් උදව් කරනවා පිටුදේ. ආයේ ඒකේ දෙකක් නැහැ. ඔබ දානයක් දෙන්න ආවට පස්සේ බණ ටිකක් අහන්න නැතුව දාන දෙලිය යන ඉඩ දෙන්නේ නැහැ නේ අපි. ඇයි? ඉතින් ඔබ දාන දුන්න ගියා නම් ඉවරයි කරදර නැතුව අපිට අපේ වැඩක් කරගන්න හැකියි. ඒත් එහෙම කරන්නේ නැතුව ඔබ දාන දෙන්න ආවනම් දාන දෙවි වෙලා අනිවාර්යෙන් බණ ටික අහලා යන්න ඕනේ කියලා නීතියක් දාලා තින්නේ ඇයි? ඔබට යහපත කරා. එහෙනම් පොඩ්ඩක් බින්දු මාත්‍රයක් හරි විශ්වාසයක් තියෙනවා නම් පිටුපිට මේ කියන දේවල් ගැන පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. ඒවට අවස්ථාව හදලා දෙන්නම්. එතකන් ඔබට කරන්න තියෙන පිටුපිට පුළුවන් තරම් බණ අහන එක. අහපු බණ තව කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. එක උදාහරණයක් අරගෙන දෙන්නත් එක්කම සාකච්ඡා කරන්නේ සම්බන්ධව. යාළුවෙක් හදාගන්න බල කියනවා. බල බල බල සම්බන්ධව. ඒ යාළුවෙක් හදාගෙන ඉවරලා මොකක් හරි ගන්න උදාහරණයක් අරගෙන දෙන්නත් එක්ක කල්පනාව සාකච්ඡා කරන්න. ඕක මෙහෙම නේද? මේ එතන ඔන්නත් ගැටලුවක් ආවද? ඒ ගැටලුව පොතක ලියා ගන්න. ඒ ලියාගෙන ඉවරලා දෙන්නම නිවාඩු දවසක මෙහෙට එන්නේ. ඇවිත් ලියලා අපේ ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහිලා ඒ ගැටලුව නිරාකරණය කරගන්න. මොකද මිනිතුනි මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු නිවන් මඟ කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන ගින්න නිවා ගන්න එක මිසක් අරිහත් වෙන එක නෙමෙයි. මම ඒකයි ඔබෙන් ඇහුවේ ඔබට අරිහත් වෙන්න ඕනේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ. මොකක්ද ඕනේ ඔබ? ඔබට දුකෙන් නිදහස් වුණාම මදිද අරිහත් නොවි. එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඇයි පස්තිමත්ලවික සෝතාපන්න පුද්ගලයා? එහෙමත් ක්‍රම තියෙනවා. ඵලය ලබන්නේ නැහැ පිටුදුනේ. ඵලය ලබන්නේ නැතුව. මම විස්තර කරන්න යන්නේ ඒකට අභිධර්මයේ ගාව ගන්න විස්තර කරන්න. ඵලය ලබන්නේ නැතුව. ඒ කියන්නේ උත්පත්ති ප්‍රතිලාභී සංයෝජන තියෙන ඉවරයි. භව ප්‍රතිලාභී සංයෝජන තියෙනවා. එහෙම පුද්ගලයෝ ඉන්නවා. සමහර කෙනෙක් ඉන්නවා පිටුදුනේ අනුලෝමක් ශාන්තිය විතරයි සම්බන්ධ නියාමයටපත් වෙන්නේ නැහැ. සම්බන්ධ නියාමයේ වඩක් නැති නිසා. එන සියලු කෙලෙස් ප්‍රහාණය කළේ නමුත් අරිහත් ඵලය තම ලබලා නැහැ. මේ උත්තරම තිරුවන් පානවද මැරෙනවද? මේ සියලු කෙලෙස් ප්‍රහීනයි අරිහත් ඵලයේ ලබද නැහැ. තිරුවන් පානවද මැරෙනවද? ඒ උත්තරම තිරුවන් පානවද? ඉතින් ඔබට ඕනේ පිටුදෙන කුඩින් යන්න වැඩ පිළිවෙලක් එහෙමද පොළොවේට කිමි දෙන්න මං අරිහත් මට වැඳපල්ල ඇවිල්ලා කොහොම වැඳලා හරියන්නේ නැහැ. දන ගහගෙන දැන්වත් ඉන්නේ. දැන් මං අරිහත් දැන් වැඳපල්ල මට පෙරලි පෙරලි වැඳපල්ල. ඔළුවේ හිටගෙන වැඳපල්ල. ඔය ටික කියා ගන්න ඕනේ. ඒක නිසා මේ ඔය මෝඩ වැඩ පිළිවෙල වලින් අයින් වෙන්න. මෝඩ වැඩ පිළිවෙල කරන පිරිස ඕනේ තරම් ඉන්නවා පින්වදනේ තමන් අරිහත් කියලා කියාගන්න පිරිස ඇති. තමන්ට මායයෙන් කරදරයි කියලා කියාගන්න පිරිස ඇති. තමන් මොකක් හරි වැඩේ කරගෙන ඉවරයි කියලා කියාගන්න පිරිස ඇති. ඕනේ විදිහටදී ඒ ලෝක සත්‍ය ඕනෙකක් කරගෙන ගියද ඔබට කියන්නේ ඔබගේ වැඩේ කරගන්න. මේ ළඟදී ආව කෝල් එකක්. දැන් මම මේ ඔක්කොම කියලා ඉන්නකො මේ දේශනාව පටන් ගන්න කලින් මේක මොකද ඔබ තුලින් මේ නොවේ දහ මේක අහන ලක්ෂ ගණන් දැන් ඉස්සරහට මේ හැමෝටම මේක වැටහෙන්නේ. මේ ළඟදී අපේ මහත් එක්කට කෝල් එකක් ආවා. තෙරුවන් සරණයි මහත්තයා. නිවන් අපාවරු හරියට වෙලා නේද? ඔන්න අහපු ප්‍රශ්නේ. මම ඔබට කිව්ව නේද කාරණා. අරිහත් ඵලය කියලා කියන්නේ අතිශයින්ම පෞද්ගලික කාරණාවක්. ඔබගේ අතිශේක පෞද්ගලික කාරණා ඔබ ලෝකෙට කියනවාද? ඔබගේ දුව කවුරු හරි අතින් අනාථ වෙලා. දැන් ඔබ ඕක ලංකාදීපෙටම දින මිනිත්ද දාන්නේ? මොකටද දාන්නේ? එහා ගෙදර කෙනාට කියනවාද ඔහු කියලා? ටක්කාල ගැහුවා ස්ටේජ් එකක් ගහලා කට්ටිය දෙන්නේ කොහොමද මේක ලා ගන්න අපේ දුව අනාථ වුණා කියනවනේ. එහෙනම් අතිශයම පෞද්ගලික කාරණා තියෙනවා නම් පින්වතුනි අතිශයම පෞද්ගලික කාරණා තව කෙනෙක් එක කියන්නේ නැහැ. ඒක කියන්න සුදුසු පුද්ගලයෙක් කියන එතන දොස්තර මහත්තයා. අන්න දුවත් එකකින දොස්තර මහත්තයා ගාවට ගිහින් දොස්තර මහත්තයාට කාරණාව කියනවා හංගන්න නැතුව මම මෙන්න මේ මෙන්න මේ තුන මෙන්න මේ එකක් මේ දරුවට වෙලා තියෙනවා කොහොමද මේ දරුවා බේරන්නේ. ඒ හැරෙන්න හැබැයි දොස්තර මහත්තයා ගාව මොකෙක් හරි නර්ස් කෙනෙක් හරි කවුරු හරි වැඩ කර කර හිටියොත් ඒකට නම් ඇහි. හැබැයි ඒකට නෙමෙයි කියන්නේ. ඒක කියන්නේ කාටද දොස්තර මහත්මයා. තථාගතයන් වහන්සේගේ කාලේ වික්ෂුන් වහන්සේලා ඇවිදලා එක්ක තථාගතයන් වහන්සේට එක්ක සාරිපුත්‍රයන් වහන්සේට කාට හරි Tamanට ගුරුහරුකම් දීපු ඒ මහ උත්තමයන් වහන්සේටයි ඒක ප්‍රකාශ කළේ. ප්‍රකාශ නොකර ඉන්නවා කියලා එකක් නෑ. ඒකත් බොරුවක්. ප්‍රකාශ කරනවා. කරන යුක්තාට. නැත්නම් ස්ටේජ් එකක් ගහලා ඉවරලා ඉස්සරහට ඇවිල්ලා මෙහෙමයි මෙහෙමයි කියලා කියන ස්වභාවයක් නෑ. දැන් මම මේ කියන්නේ පිළිගන්නේ කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් උන් වේවා කවුරු හරි කෙනෙක් එහෙම කියලා කියනවා නම් ඒ උත්තරයට දොස් නගනවා එහෙම නෙමෙයි ඔබත් දොස් නගන්න එහෙම යන්න එපා. ගරුකුණ හිත රැකගන්න එක අපේ වැඩක් නේ. අපේ ජීවන ඕන එකක් නේක. ඒක නිසා ගරුකුණ හිත රැකගෙන ඉන්න ඕනෙම කෙනෙක් හරහා මේ මොහ කාටවත් මොහොත් දොස් කියන්න යන්න එපා. නමුත් මම ඔබට කියන්න පිළිගන්නේ ඔබට කවර කවදාකවත් මම යම් දවසක ඵලයේ පූර්ණේ කරගත්තට ඔබට කවර කවදාකවත් තියෙන්නේ දැනගන්න හම් වෙන්නේ නැහැ. මම ඒක මොනම ආකාරයකවත් ඔබට දැනගන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද හේතුව ඔබ මගේ ගුරුවරයා නෙමෙයි නිසා. මගේ ගුරුවරයා හිටියා නම් මගේ ගුරුවරයාට මේ අවස්ථාව වෙනකොට මම කියනවා. එච්චරයි. උන්වහන්සේ පිළිබව පාලන එතනින් යට ආයෙ දෙයක් නැහැ. එහෙනම් මේ ලෝකෙල කිසිම කෙනෙක් ඒ ගැන දැනගන්නේ නැහැ. එච්චරයි. එහෙනම් ඔබට මොනම ආකාරයකින්වත් පිටුනේ මේක දැනගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් දැන් ඒක හොයන එකද ඔබට කරන්න තියෙන්නේ. දැන් අඹ කන්න ආසයින. එහා ගෙදර වත්තේ අඹ ගහක් තියෙනවනේ. අක්කේ අඹ හැදිලාද? ඕක දහන්න තියෙන හිමිදුනේ නැත්නම් අඹ ඇටයක් හිටවගෙන ඉන්න තමන් අඹ කන්න එකද කරන්න තියෙන්නේ. එයා ගෙදර අක්කගේ අම්මේ අම්මේ හිතුණාද කියලා හොය හොය ඉන්න එකද කරන්න තියෙන්නේ. ඒක නිසා පිළිතුරේ පොඩ්ඩක් මේව තේරුම් ගන්න. මට නම් තේරෙන්නේ නැහැ පිළිතුරේ මොලේ කොහේ තියෙනවද කියලා මේ මිනිස්සුන්. කොහෙන් හරි බුදුන් වෙන්න නේද ඔය හදන්නේ. Tamanට බුදුන් වෙන්න බැරි නම් Taman ගාව Taman ගාව බණහන කෙනාගේ හරි කමන්නේ. එතනින් හරි පොඩ්ඩක් මුදුනට දාලා වෙලා අපි අහවල් හාමුදුරුවන්ගේ බණ අහන්නේ අහවල් හාමුදුරුවෝ වැඩේ කරගෙන ඉවරයි. ඔන්න ඔය ටික කියන්න නේද පිළිතුරේ. දැන් මම එනකොට ඔබ සුපටිපන්නෝ ගාථාව කියලා වැන්දා නේද පිටු? හරි. මම ඵලයේ පූර්ණේ කරන් ආවොත් ඔබ මොන ගාථාවද කියන්නේ ඉදිවිතෝ? දැන් මොකද ඊට පස්සේ කියන්නේ? ඒත් ඒකමයි නේද? දැන් ඔබ මට දක්වන්න පුළුවන් උපරිම ගෞරවය නෙමෙයිද පිටුනේ දක්වන්නේ? ඔබ නම් හම් පුදුම පිරිසක් නේ. තවත් සංගම් ඉන්නවද? තවත් පොඩ්ඩක් වැඩි තව තියනවද අහන්න කියලා? නැත්තම් උපරිමේ ගෞරවයද ඔය දක්වන්නේ. ඉතින් උපරිම ගෞරවයට එහා මොකද්ද තව තියෙන්නේ? එහෙනම් මේ ස්වාමීන් වහන්සේ නමක් ඵලයේ පුරුණේ කරගත්තා කියලා ඔබ ඔබ දැනගත්තට පස්සේ දැන් ඔබ ඔබ මොකද තව ගරු කරන්නේ මොන මොන වගේ තව ගරු කරන්නේ? මේ තව පොඩ්ඩක් හරි ඉතුරු කරන් ඉන්නවනම් ඒ ටිකක් කරන්නකෝ ගරු. ඒක නිසා මේ මුදලේ මෝඩ වෙන්න එපා. අරිහත් ඵලයේ නෙවෙයි පිටුදුනි අවශ්‍ය වෙන්නේ. දුකින් නිදහස්. සමහර කියනවා අපි වැඩේ කරගෙන ඉවරයි යෝනේ කව. නමුත් සමහර විට පිටුදුනි තාම පෙළෙන වෙන්නේ. අරිහත් වුණාට වැඩක් නෙවෙයි පෙළෙනවා නම්. හොඳට හොයලා බලුවනම් පෙළෙන කල් බෙල්ල ගතිලක් වෙන අඳුරගත්ත හැටි. එහෙම වෙච්ච අවස්ථාවක් මම ඔබට කියන්නම් අපේ ස්වාමීන් වහන්සේ නම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් ඉන්න උන්වහන්සේ මාත් එක දවසක් කිව්වේ එක්තරා පුද්ගලයෙක් තමන් අරිහත් කියලා කිව්වා මේ කාන්තාවක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා මම වැඩි දෙයක් කියන්නේ නැහැ තමන් අරිහත් කියලා කියලා යම් තැනකදී මුණ ගැහුණාට පස්සේ මේ ඉඳගෙන ඉන්නකොට අර ස්වාමීන් වහන්සේ කාමුක ස්වභාවයෙන් බැලුවොත් අර අර කියන කෙනා දිහා අර තමන් ඵලයේ පූර්ණයකට ඉවරයි කියන පුද්ගලයා දිහා මේ කාමුක ස්වභාවයෙන් බැලුවොත් දැනලා බැලුවට පස්සේ ඒ කියන පුද්ගලයා ඇත්ත කිවතට ගත්තා ඇත්ත කිවත තරගෙන ඉවර වෙලා දැන් උන්වහන්සේ බලන් ඉන්නවලු ආයි බලයිද කියලා මුන්වහන්සේ බලන් ඉන්නකොට හිමීට ආපෞසරයක් අහගෙන ඕගොල්ල බැලුවලු මුන්වහන්සේ තාමත් අර විදිහටම බලන් ඉන්නවා කියලා. දැන් ඵලෙ පූර්ණයි. අරිහත් නැති. හැබැයි දුකින් නිදහස් වෙලා නැහැ නිසා. ඒකෙන් තාම පෙළෙනවා. මොකද දැන් පෙළෙන්නේ? තාම බලන් ඉන්නවද දැන්? එහෙම වෙන්න බෑනේ අරිහත් උන්වහන්සේ. එහෙනම් මම ඔබට කියන්නේ මේකද? අරිහත් වෙන්න දඟලන්න එපා. දුකින් නිදහස් වෙන්න දඟලන්න. දුකින් නිදහස් වෙන්න. ඒක ඔළුවේ තියාගන්න. බුදු වෙන්න දඟලන්න එපා. කිං සත්‍ය ගවේසි කිං කුසල ගවේසි. ඔන්න ඔය දෙකයි වැදගත් වෙන්නේ. දැන් තථාගතයන් වහන්සේ නම පෙරපුරණ කාර්ය මොකද්ද කළේ? උන්වහන්සේ පාරමිතා පුරනකොට මම බුදු වෙනවා කියලාද පාරමිතා පිළිවෙන්නේ? මේ බුද්ධ කියන වචනේ ලෝකේ නැහැ නේද උන්වහන්සේ නැති කාලේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ නැති කාලෙක බුද්ධ කියන වචනේ නැහැ නේද? එහෙනම් මොකක් කියලාද පෙරුම්පිරුවේ? ඔය සම්මතිස් පෙරුම්පිරුව කියන්නේ සාරාංශයේ කල්පලක්ෂණ පෙරුම්පුරලා තියෙන මොකක් කියාගෙනද පෙරුම්පුරලා තියෙන්නේ? කින් සත්‍ය ගවේති කින් කුසල ගවේති වෙන එකක් නෙමෙයි බුදු වෙනවා කියලා හිතාගෙන නෙමෙයි සත්‍යය මොකද්ද කුසලය මොකද්ද කියලා හිතාගෙන කටයුතු කරගෙන ආවේ පිටුදින එන්නේ එකයි හේතුව එහෙනම් ඔබ කවුරු හරි කෙනෙක් හිතන් ඉන්නවා නම් මම බුදු වෙනවා මම මේ බුදු වෙන්න ආපු කෙනෙක් කියලා කිසි ගැටලුවක් නැහැ ඒකේ. එහෙම හිතෙන්න පුළුවන් මම බුදු වෙන්න ආපු කෙනෙක් කියලා. එහෙනම් මොකද්ද ඔබට කරන්න තියෙන්නේ? කින් සත්‍ය ගවේති කින් කුසල ගවේති. සත්‍ය මොකද්ද කියලා හොයන්න. මේ කුසලය මොකද්ද කියලා හොයන්න. ඔය දෙක හොයාගෙන යන්න ඔබ බුදු වෙ ඇත්තටම බුදු වෙන්න ආපු කෙනෙක් නම් ඔබට සෝතාපන්න ඵලයවත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඔබ එහෙම කෙනෙක් නෙමෙයි නම් නිකන් මේ හිතලුවක් නම් මුංචි කාලේ මොකක් හරි වැටිච්ච වැඩිලා පහක් කීසීලා දින කටයුත්තක් නම් ඔය තියෙන්නේ. ඔබට ධර්ම අවබෝධ වෙයි අවබෝධ වුණාට පස්සේ ඔබ ඔක නිමිතියයි. තියල ඉවරලා අරිහත් මල්ලේ පූර්ණේ කරගන්න. එහෙනම් මුන්න ඔතනයි පිටුදුනේ කටයුතු තියෙන්නේ. ඉතින් ඒක නිසා කවර කවදාකවත් කිසිම කෙනෙක් හොයන්න උත්සාහ කරන්න එපා පිටුදුනේ. අපේ අතිශයම පෞද්ගලික කර්මකාරය. ඔබේ අතිශයම පෞද්ගලික කරුණු කාරණා ඔබේ ගුරුවරයාට කියන්න. ඒ හැරෙන්නේ ඒක තව කෙනෙකුට කියන ස්වභාවයක් නෙමෙයි. එක එක જાති පිරිස ඉන්නවා මේකද එක දවසක් අපි මේ එක මහත්තයෙක් කිව්වලු ඔය මොන බනද? ඕවා බන කියලා කියන්නේ අපිට අපේ එළියා එක නෝන කෙනෙක් අපි ඒ නෝනගෙන් බන හැදුවා. ඒ නෝනගෙන් බන අහන දවසක් ඒ නෝන කෑ ගහන වෙලාව අපි ගියා. ඒ නෝන කෑ ගහනවලු මාව ඉක්මනට ගිහිල්ලා මහාන කරපල්ලා මං ඵලයේ පූර්ණේ කළා මං මැරෙයි නැත්තම් කියලා. ඉතින් අර මහත්තයා මේ දහමට බැන බැන ඒක වර්ණනා කරනවා. අරිහත්ත්වයට පත් වුණාලු අරිහත්ත්වයට පත් වෙලා හත් දවසයි ඉන්න පුළුවන්. තව හත් දවසයි තියෙන්නේ මට ඉක්මනට මාව ගිහිල්ලා මහාන කරපල්ලා නැත්තම් මං මැරෙයි කියලා කෑ ගහනවා. ඉතින් ඔන්න මේකයි මම ඔබට කියන්නේ මේ විදිහට දුකෙන් නිදහස් වෙන්න හදනවා මිසක් ඔය එකක්වත් පස්සේ යන්න එපා මහා අපරාධයක් නෙවෙයි කරගන්නේ අපරාධනේ නෙවෙයි මෙච්චර සාර ධර්මයක් ප්‍රවණය කරලා ඉඳලා ඔබ අන්තිම මොහොතේ ට්‍රැක් පයින්නවා කියලා කියන්නේ මොන අපරාධයක්ද කියලා හිතන්න බලන්න මේ ගොඩ යන්න තියෙන එකම මගේ මේ දැක දැක මේ ජීවිතේ අපි ඉන්නේ මේ දේවල් ඉතින් අමිත් එක්ක ඔබ යම් කාලයක් තිස්සේ ඇවිල්ලා ඇවිල්ලා මොකෙන් හරි අසතුටුකමක් කරපු වැඩ නිසා ඔබ එකපාරට ට්‍රැක් පැනලා කියලා කියන්නේ එතනින් යන අපි එන්නේ නැහැ ඔබ ගලව ගන්න එච්චර අනුකම්පාවක් අපිට නෑ. ඒ දීපේ තථාගතයන් වහන්සේ. උන්වහන්සේ තමයි කතා කළේ. මොග්ගල්ලාන සාරිපුත්ත මෙහෙන් අර දේවදත්තත් එක්ක ගියා නේද දෙවියපනාත පන්තියේ ඕමෝයේ කට්ටිය බේරගෙන අරගෙන ඉන්න කියන්නේ උන්වහන්සේලා තිබිච්ච කරුණාවට උන්වහන්සේ කිව්වා මිසක් තිබුණේ අපිට එහෙම කරුණාවක් පහළ වෙන්නේ නෑ. අන්තිම මොහොත වෙනකන් ඔබ අපිත් එක්ක ඉඳලා හරි ඔබ ට්‍රැක් පැනල වෙලා වෙන කාන්තේ හරි ගියා නම් එතනින් එහාට පිටින් අපි සද්ද නැත්නම් ඉන්න ඔබට ඕන එකක් කරගන්න කියලා. මේ කරුණාව කියන එක මුදිතාව කියන එක තථාගතයන් වහන්සේගේ මට්ටමට පිටල කෙනෙක් නෑ නෙමෙයි ලෝකේ. ඉතින් ඒක නිසා මෙතනදී ඔබ ඉන්න පරිස්සමෙන් කටයුතු කරන්න. දහම අහන්න, මොලේ බුද්ධිය පාවිච්චි කරන්න. මොලයක් නැතුව කටයුතු කරන්න එපා. එහෙයියෙක් වෙන්න එපා. මම මේ බණ පොත් මම ඔබට කියලා තියෙනවා මේ දේශනාවකට 5000ක් ආවයි කියලා මම මේ කියන බණ ඇත්තයි කියලා ගන්න එපා. මම වදිනකොට දිව බලාගෙන වදිනවා කියන මේ දේශනා ඇත්තයි කියලා ගන්න එපා. ඔබගේ ජීවිත අත්දැකීම් තුලට දාලා විමර්ශනය කරන්න. විමර්ශනය කර කර කර කර පුළුවන් තරමින් මේක අවබෝධයට ගන්න හදන එතකොට පින්වලදී ඔබට වැටහිලා එනවා. මගේ ජීවිත අත්දැකීමට මම මේක දාගත්ත ගැලපුණා හරියට හරි. එහෙනම් මේ ධම ඒකාන්තයෙන් සදාගතයන් මහත්කේ ධම මම යම් පිළීමක හිටියා මම පිළීමෙන් නිදහස් වුණා. එහෙනම් ඒ කාන්තේ මේ තථාගතයන් වහන්සේගේ දහම උන් ඔය මට්ටමේ පිංගුතුනි දහම විමර්ශනය කර කර ගන්න. මම කිව්වයි කියලෙම ගන්න යන්න එපා. මම ඔබට මේ මොන જાති අවවාද දුන්නත් මොන විදියට කටයුතු කරත් මොන විදියට නිහතමානීව කටයුතු කළත් මේ කියන දහම නම් පිංගුතුනි එහෙයි කියලා පිළිගන්න එපා. ඒක මෙහෙම පිළිගත්තා කියලා කියන්නේ ඔබට විමර්ශන සීලීත්වේ නෑ. ඒ කියන්නේ ඔබට නිවන් දකින්න බෑ. ඔබ නිවන් දකින්න නම් ඒකාන්තයෙන්ම දුටු නිවන පූර්ණේ කරගන්න නම් ඒකාන්තයෙන්ම පිංගුතුනි ඔබට අවශ්‍යම දේ තමයි විමර්ශන සීලීත්වය. ධම්මවිචේ සම්බොජ්ජං. එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න ඔය කියපු කරුණු කාරණා. එහෙනම් දැන් ආපෞදනයක් කායි ගෝල් එකක් කියව දීලා කවුරුත් අහන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඉවරද? දැන් ඉවරද? අර එළුව පිටිපස්සේ ගිය නරිය වගේ නිමුදනේ හැමදාම ඕක බල බල ඉන්න තමයි මේ කියන්නේ කියලා තමන්ගේ වැඩේ කරගන්න. එච්චරමයි මම ඔබට කියන්නේ. අපි ඉන්නවා ඔබට උදව් කරන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය දෙන්න. ඇති පදන් කල්යාණ මිත්‍ර සම්පත්තිය ඔබට දෙන්න. ඔබ ඔබගේ වැඩේ කරගන්න. ඔබ කවදාකවත් උදම් මනන්න යන්න එපා පින්වතුනි. ඔබගේ ගුරුවරයා ගැන. ඔබගේ ගුරුවරයා කවුද? තථාගතයන් වහන්සේ උන්වහන්සේ ගැන උදම් මනන්න උදම් අනන්නක බැරල් ගන්නවා. ඔය තියෙන්නේ පූජාවලිය අරන් කියවල. පූජාවලිය අරන් කියවල පූජාවලිය තියෙනේම පින්වතුනි එකින් එක එකින් එක මිනිසුත් එක්ක කතා කරන්නේ. සද්ධර්ම රත්නාවලිය ගන්න. අරගෙන හොඳට කියවන්න. කියවල ඉවරලා උන්වහන්සේලාගේ තිබිච්ච මේ මහා ශ්‍රේෂ්ඨ ගතිගුණයන් මතු කරගන්න තමන්ගේ හිතේ. මතු කරගෙන ඉවරලා අපි මෙතන පුළුවන් තරම් ඒවා විවේචනය කර කර යන්න. අන්න ඒවයි සිද්ධ වෙන්න ඕනේ. ඒ හැරෙන්න පිළිතුරු මේ තව කෙනෙක්ගේ අරිහත් ඵලය ගැන හොයන්න බලන්නේ කටයුතු වලට යන්න එපා. ඒවා තේරුමක් ඇතිව නෙමෙයි. කොමද කොහොමද මේ ආරාමයේ ස්වාමීන් වහන්සේලාගේ මඟපල ගැන නම් කවර කවදාකවත් දැනගන්න හම්බෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ඒකෙන් ඒක දැනගන්න හම්බුනා කියලා කියන්න තියෙනුනේ මට ඒකේ නම පෙන්වන්න මම එහෙමම පිස්සන් කරලා ටිකට් එක ලියනවා ඒකයි ස්වභාවය එහෙම නැතුව එහෙම එහෙම ක්‍රමයක් මේ ලෝකේ නෑ මම දන්න තරමින් නෑ හැබැයි වරදවා ගන්න එපා ඒක කියන්නේ නෑ කියලා ඒක කියනවා කියනවා කාත් එක්කද කිය යුතු පුද්ගලයා මතක තියාගන්න හොඳට අරිහත් ඵලය කියලා කියන්නේ අතිශයම පෞද්ගලික කාරණා. එහෙනම් අතිශයම පෞද්ගලික කාරණා කියන්නේ කිය යුත්තන්ට විතරයි. හොඳට මතක තියාගන්න. ඒක නිසා තෙසීම කෙනෙක් ඒ ගැන හොයන්න යන්න එපා. ඔබ ඔබගේ වැඩේ කරගන්න. ඒක උදෙසා කරන්න පුළුවන් උපරිමයෙන් අපි කළා දෙන්නේ. හොඳයි. දැන් මේ කරුණ හොඳට ඔළුවේ තියාගෙන කටයුතු කරන්න. එහෙනම් දැන් භාවනාව ගැන කතා කරමු. ඕන්නම් භාවනා කරන්න හැබැයි කියන්න එපා බණ අහලා තිස්සතුන කියලා. කියන දේ අහලා තෝ පිස්සු වදාගත්ත කිව්වනේ ඒක කමන්නේ. බණ අහලා පිස්සු වදලා බුදුහාමුදුරගේ දහම ඇතුළු කරලා පිස්සු වදලා ඒවන කියන්න එපා කියන දේ සහ ගහන අපරාධ. මොකද හේතුව තව කෙනෙක්ගේ මාර්ගයේ තාම පිළිම වහනවා. අම්මලා බය වෙනවා. අම්මලා බය වෙලා ඒ වෙලාව මහා විනාශයක් කරනවා ඊට පස්සේ ධර්මගේ ජීවිතවලට. මේ කවදාකවත් ඒක කරන්න එපා. බොහොම පැහැදිලි නිවන් මඟ තියෙනවා බොහොම පැහැදිලිව දුකේ නිදහස් වෙවි නිදහස් වෙවි යන උත්තරේ මම දකිනවා එනම් පැහැදිලි මඟට යන උත්තරයන් වහන්සේලා ඉන්නවා උන්වහන්සේලා අරියත් ඵලයේ පූර්ණේ කරයි පූර්ණේ කළා කියලා ලෝකෙට පරකාද ගහන්නේ නැහැ ලෝකෙට දැනගන්න හම් වෙන්නේවත් නැහැ කියලා හිතේ ස්වාමීන් වහන්සේම තමයි ඉන්නේ ඉඳගෙන උන්වහන්සේලා උන්වහන්සේලාගෙන් වෙන්න ඕනේ සේවය මේ ලෝක සත්‍යයට ඉස්ත කරයි පුළුවන් තරම් ඔන්න උන්වහන්සේලා පින්නවා පෑවට පස්සේ අදිස්ථානයක් කරලා පින්නවා පෑවන ධාතුන් වහන්සේලා ශේෂ වේවා කියලා ආන්ගේ දර්ශන ගත්තා ඒ කියන්නේ මෙච්චර කල් අපි අසුර කරලා තියෙන හරියට උන්වහන්සේලා නම ඒක තමයි ස්වභාවය ඔබ අහලා තියෙනවා වක්කඩින් පැනලා ගියේ ආමුදුරු වක්කඩින් පැනලා යනකොට කවුද ඉක්වලු නෙවෙයිද එක වක්කඩකින් බහැලා ගියා අනිත් එකකින් පැනලා ගියා මොනවා මොනවද මන්ද මේ ආදිවාසී මොකක්ද කියලා හිතන්නේ නේද? ඒ හිතන එක දිගට දැක විඳලා කියපු කතාවක් කියමු 15 දින කිව්වේ ඔය ලේබල් එක ඔය තමන්ගේ ඉස්සරහින් හරි අඳුර වන්දේ මේ නමක් වැඩියත් අඳුර ගන්න බෑ නෙමෙයි කියලා මේ කියන මට්ටමින් කතාවක් උන්වන්දේ දේශනා කරලා තියෙනවා නේද? ඉතින් ඒකයි ස්වභාවය. ඒ නිසා ඔය එහෙම එහෙම මේ පාරක් ගහ යන වැඩ පිළිවෙලක් නෙමෙයි මේ තියෙන්නේ. එහෙනම් තමන් පුළුවන් තරම් උත්සාහ කරන් තමන්ගේ වැඩේ කරගන්න. ඒකට පුළුවන් තරම් කල්යාණ මිත්‍ර සම්පත්තිය සලසගන්න. හොඳයි. දැන් මේ විතරයි. අපි ගැඹුරු දහම් කාරණාවට හත් යමු. දැන් ඔන්න හොඳට දැන් තමන්ගේ ජීවිත අත්දැකේ. ආයතන එහෙයියෝනේ. තමන්ගේ ජීවිත අත්දැකේ. දැන් මාත් එක දහම් කතා කරනවා. තමන්ගේ ජීවිත අත්දැකීම් වලට මේව දාගන්න. ඒ දාගෙන ඉඳලා පිටින් ඔන්න දැන් දහම් කතා කරගෙන යන වැඩ පිළිවෙල. මේ ළඟදී ප්‍රශ්නයක් අයලා අහලා තිබ්බා. පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි අතර වෙනස මොකක්ද කියලා. කොහොමද මතකද නිවිදනේ අපි උරුමේ කරුමේ ගැන කතා කරන්නේ. දේශනා හැමෝටම ඔබට මතකද උරුමයයි කරුමයයි ගැන කතා කරන්නේ. ඕන් ඔය උරුමයයි කරුමයයි තමයි නිවිදනේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. පංචස්කන්ධය කියලා කියන්නේ උරුමේ පංච උපාදානස්කන්ධය කියන්නේ කර්මය. දැන් අරිහතුන් වහන්සේට තියෙන උරුමේ උරුමේ කියලා කියන්නේ නිවිදනේ උන්වහන්සේ පිස්සුව තියෙන කාලයක් තිබුණා උන්වහන්සේට. අරියත් ඵලයට කලින් අරියත් ඵලයේ පූර්ණ කරගන්න කලින් උන්වහන්සේ තිබිච්ච පිස්සුව හරහා උන්වහන්සේ ගොඩනගා ගත්තේ නැහැ තියෙන විපාක ටික විදමිදා විදමිදා යන වැඩ පිළිවෙලක් තියෙන ඔන්න උන්වහන්සේගේ උරුමය. ඔබටත් එහෙම උරුමයක් වෙනවා හැබැයි ඒ ඒ උරුමයට ඔබ කැමති නෑ. ඒක නිසා ඔබ මොකද කරන්නේ? ඒ උරුමය වෙනස් කිරීම උදෙසා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරනවා. අන්න එතකොට උරුමය කර්ම උරුමය වෙනවා. ඒ කියන්නේ කර්මයකට පස්සේ එන උරුමය බවට පත් වෙනවා. ආන් ඒකට කියනවා පිටුදුනි උපාදානස්කන්ධ කියලා. උපාදානස්කන්ධ ඔබ ගොඩනගන්නේ පිටුදුනි මේ එන ස්කන්ධයට ඔබ කැමති නැති නිසා. මේ එන ස්කන්ධයට ඔබ කැමති නැති හේතුව තමයි පිටුදුනි ඔබ පහක් උසගෙන ඉන්න නිසා හැමතිස්සෙම. ඔබ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක එක જાතිය පහේ ගොඩවල් ටිකක් උස්සගෙන ඉන්න නිසා පිටුදුනි ඉස්සරහට එන එකට ඔබ කැමති නැහැ. මම උස්සගෙන ඉන්නේ රතුනේ ආවේ නිල්ලේ. දැන් මොකද කරන්නේ? මොනවා මොනවා හරි ක්‍රමයක්. මොනවා හරි ක්‍රමයක් දාලා මෙල්ල උත්සාහ කරනවා අපි හිතන නීත් පාඩ එකක් කරන්න. රතුපාඩ කරන්න. මොකද හේතුව ඔබ නීත් පාඩට නීත් පාඩ ඉස්සෙලා තියෙන නිසා ඔබ නීත් පාඩට කැමති රතුපාඩට කැමති නෑ. ඒක නිසා මොනවා හරි ක්‍රමයකින් මොකද ඔබ දෙලෙන්න පටන් ගන්නවා මේ මොහොතේ ඉඳලා දෙලීමේ නිදාසෙ මොකද කරන්නේ? මොකක් හරි කර්මයක් කරලා ඉවරලා අතනින් අර පාඩ වෙනස් කර ගන්න උත්සාහ කරනවා. නැත්නම් ඒක හෙදෙනින් අයින් කරලා දා ගන්න උත්සාහ කරනවා. එන එක ගන්න කැමති නෑ පොඩ්ඩක් කරලා. හැමතිස්සෙම ඉන්න ඕනේ මං කැමති එකමයි. මං කැමති එකක් මේ ලෝකේ තියෙනවා කියලා කියන්නේ මේක ඉතින් ඇලීමක් ගැටීමක් විද්‍යාමාන වෙනවා කියන එකම තමයි. ඉතින් ඔබ මේක හොඳ ආකාරව දන්නවා. එහෙනම් පංචස්කන්ධය කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඔය පහ හරියටම මහන්සියට එනවා. හැබැයි ඒක පුද්ගලයන්ට හෝ වේවා හොදඥානීය හෝ වේවා පිටුතුනි එන්නේ පංචස්කන්ධ නෙමෙයි පංච උපාදානස්කන්ධ. ඒකට හේතුව තමයි පිටුතුනි අවිද්‍යාව තෘෂ්ණා කර්ම. ආහාර නිබ්බත් ඉලක්කල කියන ඔය කර්ම ටික ඔබ මේ මේ මොහොතේ කරනවා. අරියතුන් වහන්සේලා පින්විතනි අවිද්‍යාව තෘෂ්ණා කර්මාහර නිබ්බති ලක්කන කියන ටිකේ කලින් කරපු අවිද්‍යාව තෘෂ්ණා කර්ම තියෙනවා. ඒවට අදාළ විපාක සහිතව ආන්ගේ කියන්නේ උපදීලා ඉන්නා උන්වහන්සේලා ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ කොට නැගෙන්නේ. හැබැයි මේ පහ කොට නැගුණා ඒක උත්පාදනා ඒක බය වුණා. ඒක උත්පාදනා ඒක බය වුණා. ඔච්චරනේ සිද්ධ වෙන්නේ. ඔබ දන්නවනේ කේනත්තේ අනිච්චා උත්පාද වයත්තේ අනිච්චා කියන ස්වභාවය දැන් කියන ගැඹුරට මේ ධර්ම යනවා පිටින් ගැඹුරට ධර්ම යද්දී දැන් ඔබ පෙර දේශනා අහලා තියෙයි කියලා මම විශ්වාස කරනවා අහලා නැති අය නම් ඉතින් මට තේරෙන්නේ නැහැ කොහොම මේක තේරුම් ගන්නද කියලා ඉතින් මේ ටිකත් අහලා වෙලා පෙර දේශනා කුලීදලා අහලා වෙලා කොහොම හරි මේ ටික අවබෝධයට ගන්න උත්සාහ කරන අපි තමයි මාස දෙකකවත් දේශනා අහන්නේ කේනත්තේන අනිච්චා උපාද වයත්තේන අනිච්චාගේ දේශනා කලේ පිළිදෙන මෙන්න මේක තමයි මේ අනිත්‍යතාවයේ තියෙන පරම ගති ලක්ෂණය. උත්පාද වෙනවා බය වෙනවා. උත්පාද වුණා බය වුණා. ඕක තමයි ස්වභාවය. එනම් උත්පාද වීමක් තියෙනවා නම් බය වීමක් තියෙනවා නම් පිළිතුරු. මේ එන ඒවා ඔබට ඇහැට රූපයක් වැඩිමම ගැවිදලා ඇහැයි රූපයයි ගැටෙන වෙලාවෙදී ඔන්න පහක් උත්පාද වුණා ඒ පහ බය වෙලා. පහක් උත්පාද වුණා පහක් වැය වුණා. අරියතුන් වහන්සේටත් පහක් උත්පාද වෙනවා පහක් වැය වෙනවා. උන්වහන්සේගේ ජීවිතේ පැවැත්මත් ඕමයි. එහෙනම් පහක් උත්පාද වෙලා පහක් වැය වෙලා යනවා පහක් උත්පාද වෙලා පහක් වැය වෙනවා. හැබැයි අරියතුන් වහන්සේට පිටුතුනි මොන පහවක් කමක් නැහැ. ඒ පහ උත්පාද වුණා වැය වෙනවා. මොන જાතියක ප්‍රහාවක් උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. තියෙන විදිය තමයි උන්වහන්සේට හොඳම විදිය. එන පහ තමයි හොඳම පහ ආයේ එතනින් එහාට උන්වහන්සේට මේ පහයි මේ පහ මේක මෙහෙම වුණා නම් හොඳයි මෙහෙම වුණා නම් හොඳයි කියන ගති ලක්ෂණ උන්වහන්සේට නැහැ. උපේක්ෂා තරු උපේක්ෂාවකින් උන්වහන්සේ ඉන්න නිසා පිටනේ උන්වහන්සේට වීම දැනෙන්නේ වීම දැනීම විතරයි. ඒක සැපසහගතවත් දුක්සහගතවත් අපිට දැනෙන જાතිය උපේක්ෂාසහගතවත් උන්වහන්සේට දැනෙන්නේ නැහැ. උන්වහන්සේට ඒක උපේක්ෂා තරු උපේක්ෂාවක් ඒ කියන්නේ මෙන්න මෙහෙ වීමක් දැනුණා උන්වහන්සේට එච්චරයි. එහෙනම් ඔන්න ඔය මට්ටමින් උන්වහන්සේට මේ කියනවා නම් ඇහැයි රූපයයි ගැටෙන වෙලාවෙදී ඔන්න පහක් උත්පාද වුණා ඔන්න පහ බෑ වෙලා ගියා. එහෙනම් පහ උත්පාද වුණා පහ බෑ වුණා උන්වහන්සේගේ ජීවිතේ කොයි විදිහටම ගත වෙනවා. හැබැයි උන්වහන්සේට උමනාවක් නැහැ ඔය පහ මේ පහ උත්පාද වුණා බෑ වුණා තමයි හැබැයි එහෙම ඒ පහට නම් මම කැමති නෑ. එහෙනම් ඔය පහ ඔහොම නෙමෙයි එන්න ඕන ඔය පහ මෙහෙමයි එන්න ඕනේ කියලා පිටුදේ මොකද එන උරුමෙට ආපු පහ කර්මය කරගන්න මොකක් හරි කර්මයක් කරලා ඉවර වෙලා ඒක වෙනස් කරගන්න වැඩ පිළිවෙලකට ලක් කරනවා ආගේකට ලක් වුණාට පස්සේ අර උරුමේ දැන් කර්ම වෙලා තියෙන්නේ අපිට ඒක නිසා මොකද වෙන්නේ පිටුදේ ඒ එන එක අපි උපාදාන කරගන්නවා උන්වහන්සේට උපාදාන රහිත නිසා උන්වහන්සේට තණ්හා නැති නිසා පිටුදේ උන්වහන්සේට මොකද වෙන්නේ අර පහ උදා වුණා අර පහ වැය වෙලා ගියා පහක් උදා වුණා පහක් වැය වුණා පහක් වැය වෙනවා කියලා කියන්නේ උදා වෙන එක මක් වෙනවට නතර වෙනවා. එහෙනම් පහ උදා වුණා, උදා වෙන එක නතර වුණා, එහෙම බෑ වෙනවා. හැබැයි මේක සිද්ධ වෙන්නේ දෙකද එක හිතක් ඇතුළේ. හොඳට මතක තියාගන්න. එක හිතක් ගොඩ නැගෙනකොට ඒ හිත ගොඩ නැගීමේදී ඔන්න අර පහ උදා වුණා, ඒ හිත නිරුද්ධ වෙන්න කලින් මේ පහ බෑ වෙලා ගියා. එහෙනම් එක හිතක් ඇතුළේදී පහක් උදා වෙනවා, පහක් බෑ වෙනවා. ඒ හිත නිරුද්ධ වෙලා අනිත් හිත ගොඩ නැගෙන වෙලාවෙදී මෙතන අර හිත ඇතුලේ තිබිච්ච එකම එකක්වත් නැහැ. ඒ පහ උදා වුණා පහ වැය වුණා පහක් උදා වෙලා පහක් වැය වෙනකොට ටිකක් තියෙනවා. මට ඔබ දෙන්න උත්තරයක් ඔබට පහක් උදා වුණාම පහක් වැය වුණා නම් ඉතුරු මොනවද? පහක් උදා වුණා පහක් වැය වුණා ඉතුරු මොනවද? අట్లా ගන්න ප්‍රශ්නය. සරල ගණිත ප්‍රශ්නයක් මම ඇහුවේ පහක් උදා වුණා පහක් වැය වුණා ඉතුරු මොනවද? ඇහෙන්නේ මොකුත් නැහැ. එහෙමද? මොකුත් නැහැ මේ තුනක් තියෙනවා. මේක අනුන් ගන්න මම කියන්නේ. ඔය මෙච්චර කල් ඉගෙන ගත්ත ගත්ත පන්ති මොනවද තිබුණේ? පහක් උදා වුණා පහක් වැය වුණා මොකුත් නැහැ. අනුන් ගණිත පන්ති අද පටන් ඉගෙන ගන්න පහක් උදා වුණා පහක් වැය වුණා තුනක් ඉතුරු වෙනවා. පුංචි ළමයි මේ මේ ගණිත පන්ති ඉගෙන ගන්න එපා. මොනවද ඉතුරු වෙන තුන? මලකුණ ඉතුරු වෙනවා. ශාරීරික වෙහෙස ඉතුරු වෙනවා. විපාකේ ඉතුරු වෙනවා. තුනක් ඉතුරු වෙනවා. ඔන්න අද හොද්දට මේ අවබෝධයට ගන්න තියෙනවා. ඔය ඉතුරු වෙන තුන. ශාරීරික වෙහෙස ඉතුරු වෙනවා. මලකුණ ඉතුරු වෙනවා. විපාකේ ඉතුරු වෙනවා. ඇයි? ඔබ උරුමේ බාර ගන්න කැමති උන්නේ නැහැ. උරුමේ බාර ගන්න නැතුව ඔබට ඕනේ වුණා කර්ම උරුමේ බාර ගන්න. ඒ කියන්නේ කර්මයක් කරලා ඉවරලා එන විපාකي බාර ගන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? උරුමේ නැතුව කර්මේ ගන්න ගිහින් ඉවරලා අපි මෙතනින් දැන් අන්න විපාකෙ විතර දෙලා තියෙනවා. එහෙනම් දැන් මලකුණ කිව්වේ මොකද? මලකුණ කියන කිව්වර මෘතකය. මතකයේ කියන එකක් තියෙනවනේ. මතකයේ කියන කිව්වේ මෘතකය. එහෙනම් මෘතකය ඉතුරු. ඒක තමයි නාම ගොත්ත කියලා කිව්වේ. එහෙනම් දැන් නාම ගොත්ත එමත් අර මල කඳ ඉතුරුයි, මලකුණ ඉතුරුයි. මලකුණක් තියෙනවා විපාකයක් තියෙනවා ඒ වගේම ශාරීරික වෙහසක් තියෙනවා හරි දැන් මට ඔබ කියන්නේ ඔබ ඔය ආදරය කරන ඇහැ මෙච්චර කල් ඔබට ගොඩ ගැස්ුවේ මොනවද දැන් ඇහැ කඩයි කඩයි කිලිකුලයි කියලේම හරියන්නේ ඇහි නිදහස් වෙන නම් දිනුනේ යථාර්ථවත් ධර්ම දැක ගන්න හැටක් බලන්න ආ ඇහැ මෙච්චර කල් ඔබට ගොඩ ගැස්ුවේ මොනවද ඇහැට රූපයක් ඇටිච්ච මොහොතේම මොකද උනේ බින්දුනි පහක් උදා වුණා පහක් වැය වුණා අලුත් කරේට පන්තියේ ක්‍රමයට පහක් උදා වුණා නම් පහක් වැය වුණා නම් හැම මොහොතෙම ඇහැ කොට ගැහුවා කීයද තුන මොනවද කොට ගැහුවේ මල කඳක් මල කුණක් කොට ගැහුවා විපාකයක් කොට ගැහුවා ශාරීරික මෙහෙසක් කොට ගැහුවා එහෙනම් බින්දුනි ඔබගේ ඇහැ ඔබට මෙච්චර කල් දීලා තියෙන ඔච්චරයි නේද ඔය හැරෙන දීප එක දෙයක් මට කියන්න ඔය ඇහැ නිසා ඔබට ඉතුරු වෙලා තියෙන එක දෙයක් මට කියන්න ඔය දුරට අමතර. මේ මහා උජාරුවට දැන් ඔය ඇහැ ඕනේ කී කී ඉන්න. මහා උජාරුවට මේ ඇහැ තිබුණා නම් කොච්චර සෞඛ්‍ය කියලා ඉල්ලගෙන ඉන්න ටිකද? ඔබට මොකද්ද ඔය ඇහි හම්බුනේ? ඇහැට රූපයක් ගැටකොට පහක් උදා වුණා පහක් වැය වුණා. ඔබට අල්ලන්නවත් බෑ. පහක් උදා වුණා පහක් වැය වෙලා ගියා. උදේ යන්නේ දකින්න යන්නේ එහෙමයි. එහෙනම් ඔන්න ඔය කියන අනිත්‍ය ස්වභාවයෙන් ඇහැ දකින්න කියලා කියන ඔන්න ඔය සිතාවේකට. මේකෙන් හතර දෙනේම මොකද වෙන්නේ? මේ පහ උදා වෙන ගමන් ඒ පහ වැය වෙලා යන මොකද උදා වෙන තත්ත්වයේ දෙක වැය වෙලා ගියා එක හිතක් ඇතුලේ ඔක්කොම වෙන්නේ. එහෙනම් පහක් උදා වුණා නම් පහක් වැය වුණා නම් ඒ පහ උදා කිරීම උදෙසා කරපු කර්මෙට අදාළ විපාක ඉතුරු වුණා. මුගලන් හාමුදුරුවෝ ඇට කැඩෙනකන් ගුටි කෑවේ ඕම ওই විපාකේ ඉන්නවා. එහෙනම් ඒ විපාකේ ඉතුරු. කර්ම කරගන්න බය නැතුව කර්ම කරගත්තට පස්සේ ඒකට අදාළ විපාක ටික ඉතුරු වෙනවා. ඊළඟට ඒක අමතරව පිළිදෙන මල කඳ ඉතුරුයි. ඒ මොහොතේදී ඒ මොහොතේ නේද මල කුණු ටික ඉතුරුයි ඔක්කොම. ඉතින් ওই මල කුණකින් ඇති ඵලය මොකක්ද? ওই මල කුණ මේකෙදි කනට වැදගත්. ඇහෙන් ආපු මල කුණ කනට වැදගත්. ඇහෙන් ආපු මල කුණ කනෙන් ප්‍රයෝජනෙට ගත්තද ඔබ කවදාද? නෑ. ඇහෙන් ආපු මලකුණ නාසයෙන් ප්‍රොජෙක්ට් ගත්තද කවදාද? ඒත් නැහැ. ඇහෙන් ආව මලකුණක් දිවෙන් ප්‍රයෝජන දෙකකට කවදා කරා. ඒත් නැහැ. කයෙන් ගත්තා. ඒත් නැහැ. කාගෙන් විතරද ඔබ ගන්න පුළුවන්. මනේ. එහෙනම් මන මොකද්ද මේ කරන්නේ? මන කියන්නේ මහා තුච්ඡ නිින්දේ එකක් වෙනදී මන කරන්නේ මොකද්ද? අර මලකුණු හාරහාර. අලුත් මලකුණු කොට ගන්නවා. මම වෙන කිසිම දෙයක් ඔය මන විසින් කරන්නද කියලා? අර පහෙන් ගොඩ ගහන මලකුණු ඔක්කොම හාරහාර අලුත් මලකුණු හදනවා. ඒ හැරෙන්න වෙන දෙයක් කරනවද? හොඳට කල්පනා කරලා බලන්න මනින් මොකද්ද කරන්නේ කියලා. ඔබ ඇහි රූපයක් දැක්කට පස්සේ බෙගුදුනේ ඒක සම්බන්ධ වාප රූප වේදනා සංඥා සංකාර විඥාන ටික එහෙම මලා නේද? ඇයි උපාද වුණා බය වුණා මලයි මලකුණ විතරයි නේද දැන් ශේෂ. එහෙනම් ඒ මලකුණ අරගන්න පුළුවන් එකම එක්කෙනා මනනේ. එහෙනම් මන දැන් මොකද කරන්නේ? ඊයේ ඔබ ඇහෙන් ඇහෙන් හදපු අර මලකුණ ටික අද හාර හාර හාර හාර මොකද කරන්නේ? අලුත් අලුත් මනකුණු කොට ගන්නවා. අලුත් අලුත් මනකුණු හදා හදා දෙනවා මොකද දෙවියනේ ඔබට මේ ජීවිතේ පවත්වාගෙන යන්න ඕනේ නිසා. මේ ජීවිතයක් කියන එක පවතින ඕන නිසා දෙවියනේ හැමතිස්සෙම මොකද මේ කියන උත්පාද වීම කරන්න ඕනේ. උත්පාද වීම කරේ නැත්නම් දෙවියනේ මේ ජීවිතේට පැවැත්මක් නැති වෙනවා. ඒක නිසා තමයි සලායතන කියන ස්වභාවය වැඩ කරන්න ඕනේ හැම මොහොතකම. සලායතන කියන ස්වභාවයෙන් වෙන්නේ පිටුදින හැමතිස්සෙම ආයස්ථානයක් වශයෙන් මේ මේව බිහි කර දෙක කරනවා. මොනවද බිහි කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඇයි රූප වේදනා සංඥා සංකාර විඥාන බිහි කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි මේ හිතේ ඔබ. මේ තැනත් මේ පැවැත්ම තමයි ඔය කියන පහ. ඔය කියන පහ මොහොතක් හරි තිබුණේ නැත්නම් ඔයක පැවැත්මක් නෑ. එහෙනම් මෙතනින් කිව්වනේ මේ උදා වෙච්ච එක වැය වෙලා යන මොහොතේ මොකද වෙන්නේ? අතරක් නැතුව මොකද වෙන්නේ? ඒකත් එක්කම අනිත් පහ උත්පාද වෙන්න පටන් ගන්නවා. එහෙනම් කලායතනික ක්‍රියාකාරීත්වයේ හැමතිස්සෙම තියෙන නිසා පිටුතුනි. ඔබ මේ ලෝකේ ජීවත් වෙනවා. ඇහැ හරහා හරි කමන්නේ පහයි. දැන් ඇහැ හරහා පහ, අප ඊළඟට කන හරහා පහ එනවා. ඔය විදියට එකකින් එක එකක් උදා වෙනකොට ඒක වැය වෙනකොට අනිත් එක උදා කරලා දෙන්න ඕනේ. ඔය විදියට පිඟුසිනි දැන් ඔබ ජීවත් වෙවි ඉස්සරහට යනවා. අරිහතුන් වහන්සේගේ ස්වභාවයත් ওই ටිකමයි. හැබැයි උන්වහන්සේගේ ස්වභාවයේ ඉක්මෝප ස්වභාවයක් අපිට තියෙනවා. ඒ මොකද්ද? අර ගුරුමෙ කියන එක ගන්නේ නැතුව පිඟුසිනි කරුමෙ ගන්න ගිහින් ඉවරලා මොකද කරන්නේ? අපි කැමති කියලා ටිකක් හදාගෙන ඉවර වෙලා ආන්ගේ කැමති ටික එන එනකම් බලාගෙන ඉන්න වැඩ පිළිවෙලක් අපි කරනවා. ලෝකයේ තියෙන අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්නේ නැතුව පින්විතනේ ලෝකයේ තියෙන අනිත්‍ය ස්වභාවය පැත්තකට දාලා ඒක පටිච්ච කරගන්න හදනවා. අරිහතුන් වහන්සේගේ ස්වභාවය අනිත්‍ය ස්වභාවය මනාකොට තේරුම් අරගෙන ඉඳ උන්වහන්සේ පින්විතනේ පහක් උදාවෙන් සරිනවා පහක් වැයෙන් සරිනවා. උන්වහන්සේ දෙක ගැටලුවා. මොන જાතියෙන් හරි කමන්නේ උන්වහන්සේ ජීවත් වෙනකන් අරියත් පල්ලේ ඉඳලා අපි හිතමු අවුරුදු 10ක් උන්වහන්සේ ජීවත් වුණා කියලා. ඔය අවුරුදු 10 තුළ පින්විතනේ උන්වහන්සේට වෙන්නේ මොකද්ද පහක් උදා වෙනවා පහක් වැය වෙනවා. උන්වහන්සේට ඕනේ જાතියේ පහක් උදා වෙන්නේ එහෙම එකක් නැහැ. ඕන જાතියේ පහක් උදා වෙනවා, ඕන જાතියේ පහ වැය වෙනවා කියන එහෙම එකක් නැහැ. වෙන්නේ මොකද්ද පහක් උදා වුණා පහක් වැය වෙනවා. උන්වහන්සේ ඒක ඉරදීලා ඉන්නවා පහක් උදා වෙනවා පහක් වැය වෙනවා, පහක් උදා වෙනවා පහක් වැය වෙනවා, පහක් උදා වුණා පහක් වැය වුණා. ඔය විදිහට ගියාට පස්සේ මෙන්නතනේ මේ කය කඩලා යන මොහොත එනකොට ආය උන්වහන්සේට පහක් උදා කරන්න කෙනෙක් නැහැ. මොකද ආයාසකින් උත්පාද කරපු පහක් නෙමෙයි. කර්මයෙන් උත්පාදක රූප පහක් නෙමෙයි පිටුතුනි ඔබ ගලක් අරගෙන ගල වීසි ගලාට පස්සේ ඒ ගලට ඒ මොහොතේ දුන්න ශක්තියෙන් ඒ ගල යම් දුරකට යනවනම් ඕන නෝග තමයි අරිහතුන් වහන්සේගේ ස්වභාවය. ඒ ගල යම් දුරකට ගියා නම් ඒ දුරට ගිහිල්ලා වෙලා ගල වැටෙනවා පිටුතුනි ආපහු එතනින් උඩට යාමක් සිද්ධ වෙන්නේ නැහැ ගලට. අරිහතුන් වහන්සේගේ ස්වභාවය වුණේ නෝ ඒ කියන්නේ මෙච්චර කල් කරගත්ත කර්ම වලට දාලා විපාක ටික ගෙවන්න උන්වහන්සේ ඉතුරු එහෙනම් දැන් මේ විපාක ටික ගෙව ගෙවා ගෙව ගෙවා යනවා අලුතෙන් කර්ම රැස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අර කලට දීපු ශක්තිය වගේ පින්විතනේ උන්වහන්සේගේ විපාක ශක්තිය තියෙනකම් උන්වහන්සේ ජීවිත ජීවත් වෙනවා. එතනින් එහාට ගලබිමට වැන්නාසේ උන්වහන්සේ එහෙමම නිවිද යනවා. ආපෞසරයක් උන්වහන්සේ ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔබ එහෙම නෙමෙයි පින්විතනේ බෝලයක් වීසි කළා වගේ බෝලේ උඩ ගිහිල්ලා බිම් වැන්නා මොකද වෙන්නේ? නැවතීමක් නෙමෙයි ආපෞසරයක් බෝලේ හැමම ආපහු උඩ යනවා. හේතුව මොකද? ඒ බිම් වැටෙන මොහොතේදී ඒ පොළොවට දෙන ශක්තිය නිසා ආපෞතරයක් අනිත් පැත්තෙන් ඒක බම්ප් වෙලා ඒක පොළා පයින්න උඩට ආපෞතරය. ඕක තමයි ස්වභාවය. ඔබගේ ස්වභාවය ඔන්න ඕකයි. හේතු දෙවිදනි ඔබ නිරන්තරයෙන් කර්ම කර කර තමයි අර පහ උත්පාදන්නේ. මොකද ඔබට එන පහට ඔබ කැමති නෑ. ඔබ කැමති මොකක්ද? ඔබ කැමති පහයි. ඒක නිසා ඔබට ඕනේ උත්පාද වීම බැහැ වීම කරන්න නෙමෙයි ඔබට ඕනේ මොකද්ද? ඔබට ඕනේම උත්පාද කරන්න. එහෙනම් ඔබට ඕනේ ඒවා උත්පාද කරන්න නම් පින්විතලි ඔබ කර්ම කරන්න ඕනේ. එහෙනම් අනිත්‍ය දේ අනිත්‍ය විදියට පිළිගන්නේ නැතුව ඔබට ඕන නම් පටිච්ච කරන්න. දැන් මොකද කරන්නේ? දැන් අபிසංකාර වඩන්න ඕනේ. එහෙනම් අபிසංකාර වැඩුවයි කියලා කියන්නේ පින්විතලි ඔන්න අන්න අභිනව જાතියක් පිහිටුණා. එහෙනම් අභිනව જાතිය දිහි වෙන්නේ පින්විතලි දැන් ওই જાතිය කියලා කිව්වෙත් මොකද්ද කියලා හිතලා බලන්නකෝ දැන්. මේ මේ ඔබ කියලා කියන්නේ ඔය කියන ස්කන්ධ පහනේ දැන් ඔබගේ ඊළඟ මොහොත කියලා ගත්තොත් එහෙම පහුගිය මොහොත කියලා ගත්තොත් එහෙම ආපහු ගන්න තියෙන ඔය කියන පහේ කෑල්ලක්නේ. එහෙනම් පහේ එකක් පහේ එකක් පහේ එකක් පහේ එකක් පහේ එකක් පහේ එකක් තමයි ඔබ දැන් මේ දේශනා දිගින් දිගටම අහලා තියෙනවා ඔබ මේවා දැනගෙන ඉන්න ඕනේ. ඔබ කියන්නේ කවුද කියලා. එහෙනම් දැන් පහේ එකක් පහේ එකක් පහේ එකක් නම් තියෙන්නේ ඉතින් ඒකෙන් එක එකින් එකනේ මම කියන්නේ. එහෙනම් මෙතන මම උදා වුණා වැය වුණා මෙතන මම උදා වුණා වැය වුණා මෙතන මම උදා වුණා වැය වුණා මෙතන මම උදා වුණා වැය වුණා. එයි ඔබ ඔබ කියන්නේ මේකට මම උදා වුණා වැය වුණා කියලා ඔබට කිව්වා කි අරිහතුන් වහන්සේට කියන්න බෑ මම උදා වුණා වැය වුණා කියලා. මොකද හේතුව දෙන්නේ එතන අල්ලගත්ත අමයක් නැති නිසා. තමන්ගේ කරගත්ත ස්වභාවයක් එතන නැති නිසා උන්වහන්සේට උන්වහන්සේ එතන මේ මම කියන වචනය සම්මුතියට පාවිච්චි කළාට උන්වහන්සේට මම කියන විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද? උන්වහන්සේගේ උදාවීම වැයවීම තනිකරම අනුචය නේද? අනිත්‍ය දේ නේද එතන සිද්ධ වෙන්නේ? පහක් උදා වුණා පහක් වැය වුණා. දැන් ඔතන තියෙනවද උන්වහන්සේගේ කැමැත්ත? මට ඕනේ විදිහට උදා වෙන්න ඕනේ මට ඕනේ විදිහට වැය වෙන්න ඕනේ ආදී වශයෙන් ඒව තියෙනවද? එහෙම එකක් උන්වහන්සේට නෑ. ඒක නිසා මේකනේ උන්වහන්සේගේ ස්වභාවය තමයි උදා වුණා වැය වුණා උන්වහන්සේ උදා වුණා නැත්නම් ඔබට ඉන්න පුළුවන්. ඉතින් අරිහතන් වහන්සේට එහෙනම් මේක එක දිගටම එකක් තියෙනවද එහෙනම්? අරිහතුන් වහන්සේට තියෙන්නේ අපිට තියෙන විදිහම තමයි තියෙන්නේ. ඒක වෙනසක් නෑ. එකම වෙනස තියෙන්නේ මොකද උන්වහන්සේ තණ්හා උපාදාන රහිතයි උන්වහන්සේගෙන් පහළ. ඒක නිසා මොකද වෙන්නේ අනිත්‍ය දේ අනිත්‍ය විදිහටම තියෙන්න වෙනවා. ඒක පටිච්ච කරන්න හදන්නේ නෑ උන්වහන්සේ. අනිත්‍ය දේ අනිත්‍ය විදිහටම තියෙනවා නම් පටිච්ච කරන්නේ නැත්නම් මේකෙදි කර්ම කෙරෙන්නේ නෑ නේද? කර්ම කෙරෙන්නේ නැත්නම් අභිනව විපාකෙන්නේ නෑ නේද? එහෙනම් ගල උඩ විසිකලා වගේ පිඟුතුනි ගලට ශක්තිය තියෙනකම් ඕක ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ ශක්තිය උදාහරණය වෙලා ඒ ශක්තිය නැති වෙනකොට මොකද වෙන්නේ? ගල දිවට පාත් වෙනවා. එතන ගියාට ඉවරයි පිඟුතුනි ආපහු දැනක් නැක්මක් නැහැ. එහෙනම් හරියට උන්වහන්සේ මේ අන්දමේදී පිඟුතුනි උන්වහන්සේට තියෙන විපාක ටික ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා ගියා. එතන ගියාට ආපහු දැනක් උන්වහන්සේගේ උපතක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව අභිනව කර්ම රැස් කිරීමක් නැති නිසා. ඒකයි කීනම් පුරාණ නවන්නත්ති සම්භවං කියලා කියන්නේ. ඔබ අහලා තියෙන කීනම් පුරාණම් නවන්නත් සම්භව. ආය අලුතෙන් ඉදිකිරීමක් නැහැ දෙකෙනි පරණේවට යන පරණේ නැන්නේ ඒව ශේකර කර ශේකර කර ගිහිල්ලා අලුතෙන් ඉදිකිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ශේකරගෙන ශේකරගෙන ගිහිල්ලා වෙලා එහෙම්ම මේක පොළොටපත් වෙනවා. අහස් පුරක් යවුවහම මොකද වෙන්නේ? ඔබ අහස් පුරු යවලා තියෙන අහස් පුරක් යවුවහම මොකද වෙන්නේ? අහස් පුරේ තියෙන වෙලි පෙහෙච්චික තියෙනකම මොකද වෙන්නේ? අහස් පුර ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තියෙන එක තරකින්මක් එනවා. නතර වෙනවා. ආපහු දැන් එතනින් එහාට යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දීලා තිබෙච්ච ශක්තිය එතන ඉවර නිසා. හැබැයි ඒක ශක්තිය තව තවත් ජනනය කර කර යන රොකට් එක වගේ දැන් මොකද වෙන්නේ? කිලෝමීටරයක් කියලා නතර වෙන්නේ නැහැ රොකට් එක කවදාවත්. ඕක යනවා තව කියන්නට. මොකද හේතුව ඒකට අදාළ ඉන්ධන නිතර නිරන්තරයෙන් සපයන නිසා. එහෙනම් අපි මොකද කරන්නේ? පිටුදේ ඒකට අදාළ ඉන්ධන නිරන්තරයෙන් සපයන නිසා මොකද වෙන්නේ? ඕතන කියලා නතර වෙන්නේ නැහැ ආපහු හැරෙක ඔක පටන් ගන්නවා. එහෙනම් අරිහත් වහන්සේට දෙන්නේ මොකද්ද? පංචස්කන්ධය. අරිහත් ලෝක පිරිසට තියෙන පංච උපාදානස්කන්ධය. එහෙනම් උපාදානස්කන්ධය කියලා කිව්වේ මොකද්ද මේකට? අර අනිච්ච දේ පටිච්ච කරගෑමේ නීවර හටගත්ත දේ. අවිද්‍යාව මූලිකව ඔබ සිද්ධ වෙනවනේ පිටුදී. අන්න ඒක නිසා තමයි අවිද්‍යාව මූලිකයි, තණ්හා මූලිකයි ඔය කියන උපාදානස්කන්ධ පහ. එහෙනම් උපාදානස්කන්ධ පහේ තියෙන කර්ම. කර්මයෙන් ඔය උපාදාන කරන්නේ. ස්කන්ධයන්ගේ තියෙන විපාක විතරයි. විපාකයෙන් ගොඩනැගෙන ඒවා ස්කන්ධ වෙනවා, කර්මයෙන් ගොඩනැගෙන ඒවා උපාදාන ස්කන්ධ වෙනවා. එහෙනම් කර්මයේ ගොඩනගගෙන නතර කරන්නේ නැහැ පිටුදී අවිද්‍යාව තියෙනකම්. මොකද හේතුව ඔබ යමක් හදාගත්තා නම් ඔබට ඕනේ ඒකම ඒකම ලබා ගැනීම මිසක් ඔබ කවදාකවත් ලෝකේ තියෙන ඕනම එකක් ලබා ගැනීම කියන සංකල්පෙට ඕන එකක් කමක් නැහැ කියන සංකල්පෙට එන්නේ නැහැ. ඒකනේ මම ඔබට කිව්වේ නිලුයි රතුයි ගත්තට මැද ඔබ කැමති පාටක් තියෙනවනේ ඔතේ. ඒකද කියන ගැටලු. තිත්ත රසයි පැණි රසයි ගත්තට පස්සේ ටික ඉතින් ඔබ තිත්ත රසයට කැමති නැහැ නේ පැණි රසයට කැමති. හැබැයි සමහර පිරිස ඉන්නවා මේ විදිහට පැන්වසෙට බින්දුවක්වත් කැමති නැහැ. ඒකට බින්දුවක්වත් සීනි දාන්න නැතුව තියා තීත්‍රස දැනෙන්න කැමති අය ඉන්නවා. එහෙනම් කවුරු හරි කිව්වොත් මේ බුදුහාමුදුරුවෝ පැන්වසට කැමති තීත්‍රසට කැමති නැහැ කියලා ඒක ගැලපෙන්නේ නැහැ. මොකද එහෙම පහක් පුතගත ස්වභාවයක් උන්වහන්සේලාගේ නැහැ. උන්වහන්සේට මොනවද තියෙනවා ශාරීරික වේදනාව හැරෙන්න පිළිදෙන අනිත් ඒවා ඔක්කොම උන්වහන්සේට උපේක්ෂා කරනවා. ශාරීරික වේදනාව නම් කවුරුහරි කන ටිකක් ඇහුවොත් එම රිදෙනවා උන්වහන්සේට. කවුරුහරි කන ටිකකින් ඇහුවොත් එම රිදෙනවා. කවුරුහරි හොඳ සැරලෝහ ටිකක් ඇහුවොත් එම රිදෙනවා. තිච්චෙනවා. කවර තිත්ත හොඳ සාන්ද්‍ර තිත් එකක් සාන්ද්‍ර පැණිරසය ගත්තොත් එහෙම ඒක තම ශරීරෙට දැක්ක ශරීරෙට වේදනාවක් දෙනවා. ශරීරයට උනාගන්න සැප දුක් පැනවෙනවා. නමුත් අනිත් ඒවට ඔක්කොටම පැනවෙන්නේ විදිහට උපේක්ෂාවක් විතරයි. ඒ උපේක්ෂාව කියලා කිව්වේ උපේක්ෂාතර උපේක්ෂාවක් විතරයි. ඒකෙන් වෙන්නේ විදිහට මේ වීම දැනෙච්ච එක විතරයි. හැබැයි ඔබට දුන්නා නම් ඒක පැන්න සකෝ පැන්නතර කැමතිනවා තිත්තරතර අකමැති වෙනවා. ඒකට හේතුව තමයි පිටුසලි ඔබ උස්සගෙන දෙන වැඩ පිළිවෙල. ඔබට වටිනකමක් කැමතිද වෙන්න ඔබ අර පැත්ත එකක් උස්සගෙන. මේක උස්සගත්තට පස්සේ ඒකට අදාළ පහේම ටික උස්සගත්තට පස්සේ පිටුසලි ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වෙවි ඉන්නවා මෙන්න මේකම මට ලැබෙයි කියලා. එහෙනම් මේකම ලැබෙයි කියන බලාපොරොත්තු තුල ඔබ යන යන්න යන්න යන්න යන්න වෙන්නේ පිටුසලි ඔබ මේ ලෝකේ තියෙන අනිත්‍ය දේවල් ඔක්කොම පටිච්ච කරගන්න අදට වැඩ පිළිවෙලක්. එහෙනම් අනිත්‍ය දෙයක් පටිච්ච කරන්න නම් ඒකාන්තයෙන් තියෙන්නේ අභිසංකාරයෙන් වඩන්න ඕනේ. අභිසංකාරයෙන් වැඩුවා කියලා කියන්නේ අභිසංකාරයෙන් ඒකාන්තයෙන් භවජාති සකස් වෙනවා. ඒ භවජාති සකස් වුණා කියලා කියන්නේ තියෙන්නේ අර කියන අලුත් අභිනව පහත් ගොඩ නැගෙනවා. ඒක ගොඩ නැගෙන්න තිබිච්ච පහ නෙමෙයි. දැන් ගොඩ නැගෙන්න ගොඩ නැගෙන්න පහක් තිබුණා. හැබැයි ඒකට ඔබ කැමති නැති නිසා දැන් ඔබ මොකද කරන්නේ? අලුතෙන් පහක් උත්පාදක කරනවා. අන්න ඒකයි දැන් මේ ඔබට මේ තේරුම් කරන්න හදන්නේ. අර අනිත්‍ය දේ පරිච්ඡ කරන්න යනවා කියලා කියන්නේ අනිත්‍ය දේ තුල මේකනේ ඔබ ලෝකයේ අනිත්‍ය ස්වභාවයන් තියෙන උදාහරණ බයන එහෙම ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයෙන් ඔබ කැමති නේ. ඔබට ඕනේ මොකද්ද? ඔබට කැමති જાතිය කොහොමද උත්පාද කරගන්නේ? ඒක නිසා ඔබ මොකද කරන්නේ කියන්නේ ඔබ පහ පුස්තකේ ඉන්න නිසා හැමතිස්සෙම පහ ඉස්සු පිස්සුනේ. මොකක් හරි පිස්සුවකින් නම් ඔබ ඉන්නේ. ඒ පාඩ සම්බන්ධව හරි කමන්නේ ඔබ ඒ පාඩ සම්බන්ධව පිස්සුවෙන් නම් ඉන්නේ ඔබ ඒ පාඩට කැමතියි. ඔබ ඒ පාටට කැමතියි කියලා කියන්නේ පිටුදුනේ ඔබට වෙන පාටක් දුන්න ගමන් ඔබ ඒකට අකමැතියි. එතකොට ඔබ මොකද කරන්නේ මේ අනිත්‍ය දේ අනිත්‍ය විදිහට තියෙන්නේ නැතුව ඔබ කරන්න හදන්නේ මේක පටිච්ච කරගන්න. පටිච්ච කරගන්න යන්න හේතුව තමයි ඔබ පෙළෙන්න පටන් ගන්නවා මම මට කැමති එක මේක හැබැයි මට ඒක නෙමෙයි ලැබුණේ. දැන් ඔබට මේ පෙර උදාහරණ අරගෙන මම ඔබට මේ කතාව කියලා දෙන්නේ. හොඳට මතක් කරලා බලන්න මේට මාස දෙක තුනකට කලින් ඔබට උදාහරණයක් කියනදී ඔබ ගෙදර එනකොට ගෙදර මේ ගේ මැද්දේ කොස්ස දාලා තියෙනවා. මතකද බලන්න? ගේ මැද්දේ කොස්ස දාලා තියෙනකොට ඔබ පෙළෙන්න පටන් ගන්නවා. ඒ දෙලෙන්න පටන් ගන්න තියෙන්නේ අර කොස්ස දාලා තියෙන වෙලාවෙදී කොස්ස හරහා එනවා. කොස්සයි ඒ පැටයි හරහා දැන් ඔබගේ ඇහැට පහේන ඇතුල් වෙනවා. හැබැයි ඔය ඇතුල් වෙන පහ. ඔය මොකද හේතුව කොස්සක් ඇවිල්ලා ඇහිලා හේවලින් නැහැ නේ කවදාවත්. මොකද වෙන්නේ ඇහැයි කොස්සයි ගැටුණාට පස්සේ ඒ හරහාර පහේම එන්න පටන් ගන්නවා. ඔය පහේම ඇවිදින්න ඇවිදින්න ඇවිදින්න ඔය එන පහේම පිටුදින ඔබ කැමති නෑ. හේතුව මොකද්ද? ඔබගේ පහේම ඔයිට වඩා වෙනවා. කොස්ස තියෙනෝනේ උතර නෙමෙයි කොස්ස තියෙනෝනේ කුස්සිය දොර මුල්ලේ කොහේ හරි නැන්නේ. එතන තියෙන පහේ වටිකාවර ඔබ සතුටුයි. මොකද ඒක තමයි ඔබගේ කැමැත්ත. දැන් ඔබ කැමැත්ත හදාගෙන ඉන්න නිසා දැන් මොකද වෙන්නේ? පිටුතුනි අර අර අර එන පහේ වට ඔබ කැමති නැහැ. ඒ එන පහේ වට ඔබ කැමති නැත්නම් දැන් මොකද කරන්න හදන්නේ? ඒක වෙනස් කරන්න. ඒක වෙනස් කරන්න නම් එක්ක කාය සංකාරයක්, වචී සංකාරයක්, මනෝ සංකාරයක් වඩන්න ඕනේ. දැන් ඔබ ওই වෙනස් කරන්නේ කොස්ස තියෙන තැනද? දැන් දැන් ඒ කාලේ පිටුතුනි මම ඔබට දේශනා කළා ටිකක් සරලව. දැන් අපි යනවා මේක ටිකක් ගැඹුරට. ඒක හැකියි මේක විද විද විද විද පල්ලෙහාට ගිහිල්ලා බලන්න කියලා. මොකද්ද මේක ඇත්තටම තියෙන්නේ? එදා ඔබට මම කිව්වේ පොස්ස අයින් කරන්න කියලා නේද? දැන් ඇත්තටම පොස්ස අයින් කරන්න හදන්නේ ඔබ ඔය. නෑ. කොස්සක් අයින් කරන්න නෙමෙයි ඔබ හදන්නේ විවිධනේ. ඔබ දැන් අයින් කරන්න හදන්නේ මොකද්ද? කොස්ස නිසා එන රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් ඔබට වැටහෙන්න ඕනේ ඒක. මොකද කොස්ස කියන එකක් මේ ලෝකේ නැහැ නේ ඔබට. ලෝකෙට කොස්ස කියලා එකක් තිබුණාට ඔබට කොස්ස කියලා එකක් නැහැ නේද? ඔබට තියෙන කොස්ස ආරහයන රූප වේදනා සංඥා සංකාර විඥාන විදිය විතරයි. එහෙනම් ඔබට මේ විදිය ආපු ගමන් පිටතට දැන් ඔබ කැමති යාත්‍රා එකක් නම් ආවොත් හොඳයි. නැත්තම් මොකද වෙන්නේ? දැන් ඔබ ඒකට කැමති නෑ. දැන් ඔබ මොකක්ද කරන්න හදන්නේ පිටුලින්? අර එන රූප වේදනා සංඥා සංකාර විඥාන වෙනස් කරන්න හදන්නේ. ඒ ටික වෙනස් කරන්න නම් ඔබට ඒ කාන්තේ මොකද එන එක එන්න අරිනවා. ඒක ස්වභාවික දෙයක්. මොකද ඒක කවුරු දැන් පුතා විසින් පුතා කොස්ස දිව දාලා ගිහිල්ලා. එහෙනම් පුතා විසින් කරපු කර්මයට අදාළව දැන් ඔන්න තියෙනවා. දැන් ඔබටත් අතීත සංසාරේ කරපු මොහොත කරේ විකු කර කර්මයකට අදාළ විපාකයක් වශයෙන්. ඔය කියන පහ ඇතුළු වෙන්න ගන්න. හැබැයි ඔය කියන පහ ඇතුළු වෙනකොට ඔබ ඒකට කැමති නෑනේ. එහෙනම් දැන් ඔබට කරන්න සිද්ධ වෙනවා මොකද? දැන් අර කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කරන්න සිද්ධ වෙනවා. ඔබට ඕනේ જાතියේ පහව ටිකක් ගන්න. මේක නිසා ඔබ මොකද කරන්නේ අරක දැක්කම ඔබ පිළින්න පටන් ගන්නවා. පිළිලා පිළීමේ නිදහස් වී මුදිතා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වඩනවා. ඔය ටික වැළුවට පස්සේ මොකද වෙන්නේ? අභිනව පහක් උපදින්න. දැන් ඔය අභිනව පහ පිටුතුනි ඔබ කැමති જાතිය පහක් නේද උපත ගන්න. ඉතින් දැන් ඔබට අර සතුටේ නේද? අර මම ඔබට කිව්වේ කැරට් ප්‍රීමිය ගැන. ඔය කැරට් ප්‍රීමිය නේද ඔය ළමයන් හැමතිස්සෙම. ළමයන් කියන ළමයෝ කයින් කරනවා කියන ළමයෝ කයින් කරගෙන ගිය ගමන් මොකද වෙන්නේ? ඔබට හරි සතුටුයි. ඇයි? ඔබ ඒ ආපහුහට කැමති නැහැ. දැන් මේ පහ නැහැ. දැන් ඔබ කැමති පහ තියෙන්නේ. දැන් ඔබට හරි සතුටුයි. හැමතිස්සෙම මේකනේ කියන්නේ මම මේ පහට කැමති. ඒ පහ මට ලැබුණා. දැන් මට හරි සතුටුයි. ඔන්න ඔය මට්ටමේදී පිටුදී ඔබගේ සතුට තීරණය වෙන්නේ. එහෙනම් ඔබ ඒ සතුටේ ඉන්න ඔබ ගෙදර යනකොට අරක දැක ගමන් ඒකට කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර වඩලා. ඒක එතනින් අයින් කෙරුවට පස්සේ ඔබට හරි සතුටුයි. ඒක එතනින් අයින් කරේ නැත්තම් මොකද වෙන්නේ? දැන් ඔබට තව තවත් කේන්ති නේද? තව තවත් කේන්ති. ළමයාට ළමයෝ මේක අරන් දාලා මට දැන් මම වැඩක් කියනවා ළමයි. දැන් මොකද වෙන්නේ? දැන් ඔබට ඇහෙන් එන පහ විතර නෙමෙයි වෙන්නේ අර කනට ආපු පහක් දැන් ඔබ කැමති જાතියම දෙන්නේ. දැන් ඔබ කැමති જાතියම නෙමෙයි. එහෙනම් දැන් ඔබ මොකක් හරි උත්සාහයක් ගන්නවා. ඔබ කැමති જાතියම කරගන්න. කොහොම හරි මේ කනට ගෙන්න ගන්න. ඒක නිසා ගීත අරකට කල්ලා තල්ලා දාලා හරි ගමන්නේ ඔබ කැමති පහේ එකට මේකට කොහොම හරි ගෙන්න ගන්නයි හදන්නේ. ඒකයි හැමදෙයක්ම කියන්නේ මේ විදිහට ඔබ දරුවෙකුට ගහනවා නම් ඔබ බයිනවා නම් තව කෙනෙකුට හිංගියක් හිංසාවක් කරනවා නම් ඒ ඔබට පිස්සු නිසා කරන වැඩක් නිසා හරිහතන් වහන්සේ නම කවදාවත් ඒක කරන්නේ නැහැ. උත්සගත පහක් නිසා ඒක කරන්නේ නැහැ කවදාවත්. එහෙනම් දැන් එදා තිබිච්ච පිළිම හොදාකාරව අවබෝධ කරගන්න. එහෙනම් අද ඔබ ගෙදර යනකොට ඔබට ඔය පිළිම ලක්ෂණ දැන් තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් කොස්සේ ප්‍රශ්නේ මේ දැන් තියෙන්නේ. අපි තුන් ආපෝතරයක් ඔබ ගෙදර එනකොට මොකද වෙන්නේ? පුතා ගෙදර එළිය දෙල්ලක් කරගෙන ඉඳලා ගොම්බෙට්ටක් තිබිලා ඔකත් පාගෙන ඉඳලා කොල්ල හැමතැනම ගෙදර හැමතැනම ගොම ගාගෙන ඇගේ ඇතුළට දුවනවා. දැන් ඔබ ගෙදර එනකොට ඔබ ඔක දැන් ඔබ ඔබ එනකොටම ඔබට කඳ එනවා. දැන් ගේ ඇතුලේ ඔය එන ගඳට ඔබ කැමතිද? නෑ. දැන් ගඳ දාවේ ඔබ නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන දාන ආන්ගේ භාවය. ඒ කියන්නේ ඒ වෙලාවේ ඔබට ඔබ කැමති නෑ. තේරුණාද ඒකේ මහරුනේ? ඒ වෙලාවේ ආපු ඔබට ඔබ කැමති නැහැ. අයි ඔබ ඉන්නවනේ. ඔබ ඉන්න විහා ඒ වෙලාවේ ඔබට ඔබ කැමති නැහැ. හැබැයි අනිත් උන්වහන්සේ නමක් ඇදියන. ඔබ නෑ හිතන්න. ඒක නිසා මොන මොන එකාවක් මොකද්ද? ඒක තමයි ඔබ. එහෙනම් මොන එකාවක් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබට එහෙම එකක් නෑ. ඔබට ඔබ ඉන්නවා. ඔබ හදාගත්ත පොකුරක් ඔබට තියෙනවා. මෙන්න මේක තමයි මම කියලා ඔබ හදාගත්ත එකක් ඔබ තුල තියෙනවා. එහෙනම් කතාගත් එකක් ඔබ තුළ තියෙනවා නම් පින්විතනි දැන් ඔබ එතනට යනකොට ඔබට එන ගඳට ඔබ කැමති නැහැ එහෙනම් ගඳ හරහා එන්නේ මොකද්ද පහ එහෙනම් ඔය අනිත් එක තමයි ඔය ගඳ හරහා ඔබට ඔය පහ එනකොට පින්විතනි ඔය જાතිය තනිකර ගොමේක් නේද දැන් ඔබ තනිකර මේ වෙලාවේ මොකෙද ගොම ගඳේ නේද ඇයි දැන් ඔය පහ විදුනේ මොකෙද ඔය පහ ඉදුනේ මොකෙන්ද? ගොම ගන්න වලින්. එහෙම නැත්නම් ඔබ තනි කරන්නේ මොකෙන්ද? මේ වෙලාව. මේ වෙලාව මේ මොහොතේ මොකෙන්ද? ගොම ගන්න. ඔය වෙලාවේ සමපිච්ච සූදක් ආවනම් දැන් මොකෙන්ද? සමපිච්චේ. ඔය විදිහට නේද දැන් ඔබ ඔය නිර්මාණය වෙන්නේ එන්නේ. ඇයි හැම එකකින් මේක පහනේ ඔබ? ඔය පහ පහ පහ පහ පහ පහ අතුරක් නැතුව තියෙන නිසා ඒක ඔක්කොම එකතු කරගෙන මේ මම කියලා කියනවා. එහෙම ඔබ දැන් අහලා ඉන්න මෙච්චර කල් දේශනාවල කියපුවා. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඔබ දැන් ගෙදර වල අර ගොම ගඳ එනකොට මොකද වෙන්නේ? ඒකට ඔබ කැමති නැහැ. එන පහක් එනවා. විපාකෙට අදාළ පහ එනවා. උරුමේ ගන්න ඔබ කැමති නැහැ. ඒක නිසා මොකද කරන්නේ? ඔබට සිද්ධ වෙනවා කර්මය කරන්න. කර්ම කරන්න නම් කාය සංකාරයක්, වචී සංකාරයක්, මනෝ සංකාරයක් වඩන්න ඕනේ. ඕක වඩපුවම අභිනව જાතිය පිහිනවා. එහෙනම් දැන් ඔය පිහිනෙන පහ උරුමෙට ආපු එකද? කර්මෙන් ගත් එකද? කර්මෙන් ගත් එක. එහෙනම් දැන් ඔබ තාම හදල කෙනෙක්. එහෙනම් මෙන්නනි අපි හිතමු දැන් ඔබ ගෙදරට ඇතුල් වෙනකොටම ඔබට ආවා ඔය පහ. ඕක තමයි චුති චුති චිත්තිය. අපි මේ අවසාන හිත දැන් ඔබ දන්නේ මේ මොහොතේ මේ මැරෙන්න යන්නේ. එහෙනම් මේ මොහොතේ ඔබ මැරෙන්න යනකොට තින්තනේ ඔබ සැටිස්ෆයිඩ්. ඔබ තෘප්තිමත් නැහැ. ඇයි? මේ මේකට ඔබ කැමති එන එකට කැමති නැත්නම් දැන් මොකද ඔබ කරන්නේ? කාය සංකාරයක්, වචී සංකාරයක්, මනෝ සංකාරයක් වඩනවා මොකක් හදන්නද? අලුත් එක හදන්න. එහෙනම් අලුත් එක හදන්න ගන්න දාලා ආපුවම මොකද වෙන්නේ? ඒකට අදාළ විපාකයක් තියෙනවා විපාකෙ නෑ. එහෙනම් දැන් මොකද වෙන්නේ සිංහදෙනි? අභිනව ජාතිකයේ හටගන්නවා. එහෙනම් ඒ මොහොතේදී ඔබ මලන්න ඔබ නැවත උපදිනවා. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ මේ උපදින හේතුව මොකක්ද කියලා. හේතුව තමයි ඔබ විසින් හදාගත් ඒවා පරිහරණයට ගන්න එක. ඔබ විසින් හදාගත්තේ හැමතිස්සෙම ඔබ හද හදායි ගන්නේ. නිකන් එන එක ගන්න නෑ එක බිඳුවක්. හද හදා ගන්න නිසා තමයි මේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඔබට යම් දවසක පුළුවන් වුණා නම් අපිට එන ඕන එකක් ගන්න. දැන් මොකද වෙන්නේ? දැන් විපාක ටික විතරයි විපාක ටික ගෙවිලා ගෙවිලා ගිහලා කය කට්ට ගිය දවසට එතනින් එහාට අලුත් එකක් හැදෙන්නේ නැහැ. අර ශක්තිය ගැම් වෙලා චිපු ටික විතරයි එතනින් එහාට වැඩේ කරන්නේ. නමුත් අලුතෙන් අලුතෙන් අහමෙට ඉන්න උපද්දන නිසා මොකද වෙන්නේ? සිංහසිනී ඔබ මේ භවයෙන් භවයට භවයෙන් භවයට සැරිසනවා. එහෙනම් ඔන්න ඔය කියන්නේ උපාදානය උපාදාන ස්කන්ධ කියන ස්වභාවයයි ස්කන්ධ කියන ස්වභාවය ඔන්න නිරන්තරයෙන් අල්ලගන්න. එහෙනම් ඔබ යම් අවස්ථාවක පෙළුණා නම් ඒ දෙවිච්ච හැම මොහොතකම ඔබට ඒක මොනවද? උපාදාන ස්කන්ධ. ඉතින් දෙවිමෙන් තොර ජීවිතයක් ඔබට තියෙනවා. මහා ලොකු දෙලී විතරනේ ඔබට දැනෙන්නේ. චූටි චූටි දෙලී ඔබට දැනෙන්නේ නැහැ නේද? මේ හැම මොහොතකම පිළිදෙන අවිද්‍යාව තියෙනවා කියලා කියන්නේ. ඒ අවිද්‍යාව තියෙන හැම මොහොතකම අවිද්‍යාව අනුසය හරි බිඳු මාත්‍රයක් තියෙනවා නම් මොකක් හරි දෙයක් නිසා ඔබ කෙලි කෙලි තමයි ඉන්නේ හැම තිස්සෙම. එහෙනම් මේ හැමිලෙන හැම මොහොතකම පිටුදින මොකද කරන්නේ? ඔබ අභිනවදයක් උපදිනවා. එහෙනම් මේක උපදින්න නැති වෙන තියා ගන්න පිටුදින ඔබට මේ ලෝකේ තියෙන අනිත්‍ය ස්වභාවය මනාවට වටහා ගන්න වෙනවා නේද? එහෙනම් මේ ලෝකේ තියෙන අනිත්‍ය ස්වභාවය කියන්නේ මොකද්ද පිටුදින? මේ උත්පාද වැය වෙනවා මිසක් අපිට කැමති විදියට උත්පාද වැය කරන්න පුළුවන් නෙවෙයි. එහෙම එකක් නෑ. ඔන්න ඕකයි අවබෝධ කරගන්නේ. ඔතන පින්වතුනි දැන් අපිට කැමති විදිය කියන ස්වභාවය ගන්න හේතුව තමයි. ඒකත් ඔබ දැනගන්නේ උත්පාද වෙනවා වැය වෙනවා ඒක ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අරිහතුන් වහන්සේගේ පහත් මොකද වෙන්නේ? උත්පාද වුණා වැය වුණා. ගැටලුවක් නැහැ. උන්වහන්සේ උත්පාද වුණා වැය වුණා උත්පාද වුණා වෙන එකද. එහෙනම් ඔබගේ පහත් කොහොමද වෙන්න ඕනේ හරිනම්? ඒත් ඒකනේ. මොකද අරිහතුන් වහන්සේට විශේෂ දේවල් මේ ලෝකේ නැහැ. අනිත් ඒවා අපිට ඉතින් හදාගත්තේ. මේ ලෝකේ ඇත්තට මොනවද තියෙන්නේ කියලා බලන්න නම් මොනවද බලන්න තියෙන්නේ. අරිහතන් වහන්සේට මොනවද දැනෙන්නේ කරන්න කියලා බලන්න ඕනේ. ඒ ටික තමයි මේ ලෝකේ ඇත්තටම තියෙන ඉතුරු ඒවා ඔක්කොම අපිට ඉස්සුවට හදාගන්න ඒකනේ කියන්නේ කැර කැර කාලෙ ඉන්න වෙලා ඔබට ප්‍රීතියක් දැනෙනවා කියලා කියන්නේ ඔබට සුවයක් දැනෙනවා නම් කිංගුදේ ඔබට පිස්සුන්නේ තනිකරම. හරියටම වහන්සේගෙන් ඇහුවා නම් එහෙම කැරට් පන්දලේ වෙලා ඔබ වහන්සේට සැපයි සැප වේදනාව දැනෙන කියලා උන්වහන්සේ කවදාකවත් එහෙම කියන්නේ නැහැ. මොකද ඒක කාලේ වෙලා සැප වේදනාවක් දැනෙනවා කියන එකක් මේ ලෝකේ නැහැ. අදකනාසේ දිව කියන එකටයි මන කියන එකටයි ඒ පහටම තියෙන ඉතින් විතර උපේක්ෂාවක් විතරයි හරියන්නේ. හැබැයි අපි හදාගත්ත එකක් තියෙනවා මොකද්ද? සැපයි දුකයි කියන අපි පනවගත්ත අවස්ථාවක් තියෙනවා. එහෙනම් ඒක අපි පනවගත්ත එකක් නිසා ලෝකේ ඇත්තටම තියෙන එකක් නෙමෙයි. ඇත්තටම තියෙනව මොනවද කියලා බලන්න නම් අරිහතුන් වහන්සේගේ මොන සබහාවෙන් බලන්න. එතකොට ඇත්ත මොනවද කියලා හොයාගන්න. අනිත් ඒවා ඔක්කොම බොරු. අපි විදිහින් හදාගන්න. අපිට පිස්සුවට හැදිච්ච අය ඔක්කොම. සනිදා හොඳයි ඉස්සරහට වඩා කියලා කියනවනම් අපිට පිස්සුවට හදාගන්න එකක් නේද? ඒක එහෙම වෙන්න විදිහක් නෑ. හැබැයි පැනිරහ කාලා ඉස්සරහට දැනෙනවා කියලා එකක් එහෙම නෑ. ඒකත් හොඳට මතක තියාගන්න. ආරිහතුන් වහන්සේ ළමගෙන් ඇහුවොත් මේ පැණි රස දෙකක් දීලා ස්වාමීනි පැණි රසයි. උන්වහන්සේ නෑ කියන්නේ. උන්වහන්සේ නෑ කියන්නේ. එහෙම කියනවනේ. උන්වහන්සේට මේ පිස්සු වෙන්න බෑ. උන්වහන්සේට පිස්සු වෙන්න විදිහක් නෑ. ආරිහතුන් වහන්සේට. නේද? තියෙන එකක් නැහැ කියනවා වගේම නැහැ කියන එකක් තියෙනවා කියන එකත් ওই දෙකම පිස්සුනේ. යරියත් මහත්තයාට පිස්සු නැහැනේ. පහවුස්සගෙන නැහැ උන්වහන්සේලා. ඒක නිසා උන්වහන්සේලාට එහෙම එකක් නැහැ. ඔබ හැමෝටම ස්වාමීන් මේක පැනරසද? මේක පැනරහයි කියන්නේ. ස්වාමීන් මේක චිත්‍රරසද? මේක චිත්‍රරසයි කියලා කියන්නේ. ස්වාමීන් පැනරසද චිත්‍රරස හොඳ කියලා ඇහුවොත් මේ උන්වහන්සේ දෙයකට උත්තරය. එහෙම දෙකට උත්තරයක් දෙන්නේ නැහැ උන්වහන්සේ. මොකද හේතුව කියන්නේ යම් දෙයක් සම්බන්ධනේ කරන්න අපි උස්සගත් එකක් තියෙනවා. දරුවෝ සංසන්දනය කරන්න බෑනේ දෙයක්. ඔබට කිව්වොත් එහෙම දෙයක් සංසන්දනය කරන්න කියලා කිව්වොතනේ ඔබට තියෙන්න ඕනේ ඒකට මොකක් හරි ඒකකයක් සංසන්දනය කරන්න. ඒකකයක් නැතුව සංසන්දනය කරන්න බෑනේ. ඔබට ගෑන් ළමයි දෙන්නේ තියලා කියනවා මේ ළමයි දෙන්නගේ ලක්ෂණ කවුද කියලා කියන්නේ කියලා. මේ දෙන්නගේ ලක්ෂණ කවුද කියලා කියන්න ඕක මොකද කරන්නේ? සංසන්දනය කරන්න. දැන් කවුද සංසන්දනය කරන්නේ? ගෑන් ළමයි දෙන්නවද? නෑ ඔබ තුල ඉන්න ගෑන් ළමයගෙන් අර දෙන්නව සංසන්දනය කරලා ලස්සන කෙනා කියනවා. එහෙනම් ලස්සන කෙනා ඉන්නේ කවුද? ලස්සනම කෙනා ඉන්නේ ඔබ තුල. එයාට යන්නමින් හරි කිට්ටු මොනවා වුණා මොනවා හරි සිගරට් ටිකක් තියෙනවා නම් ආන්නේ ටික අරගෙන කියනවා මොකද? මේ මෙයා තමයි ලස්සන කියන්නේ. එතකොට ගයි ඇයි ලස්සන කියලා කියන්නේ? මෙයාගේ මෙයාගේ මේ කම්බුල මෙහෙමයි කියයි, මෙයාගේ මේ කන මෙහෙමයි කියයි. දැන් ඔය කියනකොට ඔබට හිතෙන්නද මේ මේ පිස්සුවෙන් කියනවද මේ කියන්නේ? ඇයි දැන් කන මෙහෙම කියන එකයි මෙහෙම දෙක කොහොමද නැද්ද? එහෙනම් දැන් මොහොතට ගිහින් නේද මේ මේ වැඩ පිළිවෙල මෙයා මේ කියන්නේ? මොකක් හරි එකක් නේද මෙයා මේ සංසන්දනය කරන්නේ. එහෙනම් මේ සංසන්දනය කරන හොඳම කෙනා මේ හිත ඇතුලේ ආත්මයත් එක්ක සංසන්දනය කරලා තමයි මෙයා මේ මේ කියන්නේ. එහෙනම් මේ සංසන්දනය කියලා කියන එක විදිහට අනිවාර්යයෙන් ඒක තුළින් තමයි අරගෙන ඉන්නවා මේ සංසන්දනය කිරීමේ වැඩ පිළිවෙල හැමතිස්සෙම සිද්ධ කරන්නේ. ඒ සංසන්දනය කළොත් තමයි ඒක නම් හොඳයිද නරකයිද කියලා කියන්න පුළුවන්. එහෙනම් සදාගතයන් මහත්යෙන් වූ අරිය තුන්වහන්සේලාගෙන් ඇහුවොත් එහෙම. පැන්නස විතරස වැඩිපුර කැමති කියලා පිළිතුරු උන්වහන්සේලා පැන්නසට කැමතිලා ඉන්නේ කියන උන්වහන්සේ කියන පැන්නසට කැමති. විතරසලා මට එපා. ඉතින් පැනනකොට උන්වහන්සේ තාම කැමතියි කියලා කියන්නේ පිළිදෙක මොකක්ද ප්‍රශ්න? එහෙනම් තාම උන්වහන්සේ දුකින් නිදහසලා නැහැ. ඔබ මොකටද දෙයකට කැමතියි කියලා කියන්නේ පිළිදෙක ඔබ අනිත් දේවල්ට අකමැතියි කියන එක නේද? රහතන්වන්ද ඔබ එක දෙයකට කැමතියි කියලා කියන්නේ ඔබ ඒව මෙලවට කැමති කෙනෙක් නෙවෙයි අනිත් ඒවා වෙනවට කැමති නැහැ ඔබ එහෙනම් අනිත් ඒවා වෙනකොට ඔබට දුකයි. ඒ වගේම ආපෙක යනකොටත් ඔබට දුකයි. එහෙනම් ඔබ තාම දුකින් නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයි. යමෙක් දුකින් නිදහස් වුණා නම් ටික ටික අර ඒකකේ අර හදාගත්ත ඒකකේ සාමලියම නැති කරලා තියෙන්නේ. ඒකකේ නැති වෙලා තියෙන නිසා ගෑන මේ දෙන්නේ පෙරලා සූත්‍රයෙන් මේ දෙන්නගෙන් වැඩිපුර ලක්ෂණ කවුද කියලා මේක දෙන්න උත්තරයක් නෑ උන්නා. ඔබට තියෙන්න පුළුවන්. මොකද ඔබ තුල තාම ඇතුලේ ඉන්නවා. ඒ ඉන්න කෙනා හරහා අරගෙන ඉවරලා මේ මේ සංසන්දනය කරලා කියන මෙයා ලස්සනයි. කළු ගෑල්ලා මේක වෙනවා සුදු ගෑල්ලා මේ පෙල්ල කියනවා මේ දෙන්නගෙන් කවුද ලස්සනයි. එතකොට මේකට ඉතින් කළු කෑල්ලමයි උස්සගෙන ඉන්නයි කියයි කළු කෑල්ලමයි ලස්සනයි කියලා සුදු කෑල්ලමයි උස්සගෙන ඉන්නයි කියලා සුදු කෑල්ලමයි ලස්සනයි කියන. ඕක තමයි ස්වභාවය. එනම උත්තගත පහ විමදාලා ඉන්න කවුරුද ඉන්නවනම් එයාගේ ගැහුවොත් මේ දෙන්නගෙන් කවුද ලස්සන කියලා දෙන්න උත්තරයක් නැහැ. එන ඔන්න ඔය ස්වභාවය උනේ කොහොමද ආකාරව දැක ගන්න. සංසන්දනය එහෙනම් මේ පහත් උස්සගෙන ඉන්න හැම මොහොතක් මොහොතක් ගානේ ඔබ පෙළෙන එක තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඔය පෙළීමේ ස්වභාවය හොඳට අවබෝධ කරගන්න. එහෙනම් දැන් බලන්න අර කේතත්තේන අනිච්චා උපාදවයත්තේන අනිච්චා කියූප එකට. උදාවීම් බැවීම් ලක්ෂණ කොට තිබුණට මේක. දැන් අපිට ඔය උදාවීම බැවීම කියන එකට අපි එකග නැහැනේ. අපිට ඕනේ මොකද්ද? අපිට කැමතියි එහෙනම් අපි තුල තියෙනවා නේද පිටුදෙන මොකක් හරි විපරීත දෘෂ්ටියක් විපරීත සංඥාවක් විපරීත චිත්තයක් මේවා මේ අපි වශයෙන් ගන්න පුළුවන් කියලා. ඒකට නෙමෙයි ලෝක අපි සංසාර කරන්නේ. හරි. සම්මු උදාහරණයක් ගමු. ඔබ පාරේ ලස්සන ගයක් දැක්කොත් ඔබ උත්සාහ කරනවද නැද්ද ගේ හදන්න? දැන් දහම දහම පැත්තකට දාලා තමන්ගේ තමන්ගේ හිතේ තියෙන ස්වභාවයෙන් උත්තර දෙන්නකො ඔබ උත්සාහ කරන නැද්ද ඔයගේ හදන්න උත්සාහ කරනවා ඔබ යනකොට පිටුනේ දකින්න ඈත සිතිජේ ඉන්නේ ඉර බහගෙන යන සිතිජේ දකින්න ඔබ කවදාවත් උත්සාහ කළා තියෙනවද ඉර බහගෙන යන සිතිජේ ගෙදර හයි කරගන්න ඇයි ඇයි ඔබ හොඳටම දන්නව නේද ඒක කරන්න බෑ කියලා එහෙනම් ඔබ හොඳටම දන්නවනම් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවනම් ඒක ඔබට කරන්න බෑ කියලා ඔබ ඒක කරන්නේ නෑ නේද? උත්සාහ කරලවත් නෑ නේද කවුරු? මූදට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පැනගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඉරාල්ලාගෙන එන්න ඕම කෑල්ල කපාගෙන එන්න ඕම ගෙදර හයිකරගෙන බින්දුවක්වත් උත්සාහ කරලා නෑ නේද? ඇයි ඒ උත්සාහ කරලා නැත්තේ? එහෙනම් ඔබට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනව නේද? ඒ සම්බන්ධව මේක එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. හැබැයි ඔබට අනිත්‍යමට ඒක නෑ නේද? අන්න එතනයි පිළිදෙන මේ ඉච්ඡාව කියන ස්වභාවය තියෙන්නේ. ඔය අපිට තියෙන ප්‍රශ්නේ. ලෝක ස්වභාවයේ තමයි උත්පාද වයත්තේන අනිච්චා කියලා කියන්නේ. ඒක ලෝක ස්වභාවය. අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඔය ලෝක ස්වභාවය අවබෝධ කරගන්න නැතුව. ඒක කරගන්න බැරුව මොකද කරන්නේ මේක කැමති ලෙස පවත්වන්නේ. දැන් මම මේ අහන සංගත උත්තරයක් දෙන්න. කවුරු හරි මිනිස්සෙක් මුහුදු වෙරළට මුහුදු වෙරළේ ඉඳගෙන කියනවනේ මම ගිහිල්ලා අර සිතිජේ කපාගෙන ඔය කෑල්ල කපාගෙන මේ කියතුකුත් මගේ අතේ තියෙනවා මේක කපාගෙන ගිහලා අපේ ගෙදර හයි කරගන්නවා කියලා ඔබට කියන්න තියෙන මොකක්ද මොකෙක් කියලාද කියන්න තියෙන්නේ පිස්සෙක් කියලා නේද කියන්න තියෙන්නේ එහෙනම් මේ විදිහට අනිච්ච දේ මොකද ඒ ඇයි ඔබ යන්නේ කියන්නේ ආ අනිච්ච දෙයක් මක් කරන්න යනවද පටිච්ච කරන්න යනව නේද ඒක නිසා නේද ඔබ යන්නේ තිස්ස කිව්වේ එහෙනම් මේ විදිහට මේ ලෝකේ ඕනම කෙනෙක් අනිච්ච දෙයක් පටිච්ච කරන්න හදනවා නම් ඒකේ නඩු කියන්න තියෙන්නේ මොකක්ද? පිස්ස කියනම තමයි ඒකයි බලන්න හැම පැත්තෙම ඔය පිස්සුව කියන එක හැදිලා එන හැටි. පහයිස්සු කියන පැත්තෙම පිස්සු වෙන හැටි අර පැත්තෙම පිස්සු වෙන හැටි. ඔබ ප්‍රත්‍යක්ෂවම යම් දවසක අවබෝධ කරගත්තා නම් මේ ලෝකේ තියෙන ඒවා අනිච්ච දේවල් මේවා පටිච්ච කරන්න බෑ. පටිච්ච කරන්න ගිහිල්ලා කරගන්නේ මොකද අලුත් જાතියක් උපදින එක විතරයි ඒකෙත් මහ දුක විතරයි යම් වෙන්නේ ආපෞදරයක්. තමන් බලාපොරොත්තු වෙච්ච දේ මේ ඉස්තෙන්නේ නෑ. මම කැමති කියන එකක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ හේතුන්ගෙන් හටගත්ත දේමයි මේ ලෝකෙ සිද්ධ වෙන්නේ. මොකද පින්විතන ඔය උත්පාද වයත් තේන අනිත්‍යා කියන ස්වභාවයේදී බුදුහාමුදුරු පෙන්නලම දීලා තියෙනනේ සාරිපුත්‍රයන් වහන්සේ පෙන්නලම දීලා තියෙනනේ ඔය පහ උපදින හැටි. දැන් රූපේ උපදින්නේ කොහොමද? අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ආහාර, නිපදවීමේ ලක්ෂණය. ඔය කියන පහ නේද? කෝ දැන් ඕකේ කැමැත්ත එහෙනම් දැන් ඔබ ඔහොම නෙමෙයි මෙතන මොන තහන් ගැටයක් දාලා හරි වැඩ පිළිවෙලක් කළා ඒත් ඔබට පුළුවන් ද ඔය පහේ සමීකරණයට ඔබගේ කැමැත්ත ඇතුළ ඇතුළත් කරන්න බුද්ධ කාලෙට ගිහිල්ලා බුදුහාමුදුරුත් එක කතා කරන්න බැරි වේද බුදුහාමුදුරනේ ඔය පහළම අපි තව එකක් දාමු හයක් දාමු අපේ කැමැත්තත් ඔබට ඔබ පුළුවන් ද කරන්නේ එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද මේ ධර්මතාවය තථාගතයන් වහන්සේ දෙන්නේ. එහෙනම් මේ ලෝකේ රූපයක් උපදින්න තියෙන ධර්මතාවයේ ඉතින් ඒ උත්පාද වීමට තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම, ආහාර නිපද වීමේ ලක්ෂණය. නිබ්බති ලක්ෂණය කිව්වේ ඒක. එහෙනම් ඔය පහ විතරම නම් තියෙන්නේ පින්වතුනි. ඔය පහ ඇතුලේ කැමැත්ත කියන එක නෑ නේද? එහෙනම් කොහොම කළා ඔය එන රූපයන් එන එකට එන්න දෙනව හැරෙන්න ඔය රූපේ මං කැමති විදිහට තියාගන්න ඕනේ කියන වැඩ පිළිවෙලකට යනවනම් ඒක මහ පිස්සු වැඩක් නෙමෙයිද? ඒක මහ පෙළෙන දුරු වැඩක් නෙමෙයි. ඒක මහ ලැජ්ජ සහගත වැඩක් නෙමෙයිද? ජීවුවන්ෙන් ඉවත දෙමිය යුතු එකක් නෙමෙයිද? ඒ උදේට යම් කිසි අදහසක් ඔබට එනවනම් නිකමට හිතන්නකො මොකුත් නෙමෙයි අර ඉර බහැගෙන යන සිදජීව ගැන විතරක් හිතන්න ඔය ඔක්කොම පැත්තකට දාන්න ඒ සිතිවිය දකින්නකොට ඔබට හිතෙනවා නම් අනේ මේක මම මොන ක්‍රමයකින් හරි අරගෙන ගෙදර අරන් යනවා කියලා පිටුනේ ඒ සිතුවිල්ල මොනතරම් අසාර සිතුවිල්ලක්ද කියලා හිතලා බලන්න. අන්න සබ්බේ ධම්මා අනාත්තාති කියන ස්වභාවය අවබෝධ කරගන්න. එහෙනම් මේක මොන තරම් අසාර වැඩ පිළිවෙලද කියලා බලන්න ඒ ඒ පිටදීම කපාගෙන ගලවගෙන ඉවරලා ගෙදර හයි කරන්න හදනවනම් ගිහිල්ලා ඒක කවර කවදාවත් සිද්ධ කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් මොන තථාගතයන් වහන්සේ පෙන්눔 කළාම දීලා තියෙනවා මේ සමීකරණය ඇතුලේ ඔබලාගේ කැමැත්ත නැත. එහෙනම් මේ සමීකරණයට කවර කවදාවත් නුඹලාගේ කැමැත්ත දාන්න බැරි එහෙනම් මේකට සමන කවදාකවත් ඔබගේ කැමැත්ත දාන්න බැරි නම් වින්දුනේ ඒ උදෙසා කරන යම් ප්‍රයත්නයක් තියෙනවා නම් ඒක මහා මෝඩ වැඩ පිළිවෙලක් නෙමෙයිද? ඒක මහා පිළිවෙල වැඩ පිළිවෙලක් නෙමෙයි වින්දුනේ කවර කවදාකවත් ඔබට ළඟා වෙන්න බැරි එකක් නේ සිටියේ කපල ගෙදර අරන් යනවා වගේ වැඩක් නේ. ඈත පේන මිරිඟුවට ගිහිලා ඒ මිරිඟුව කපාගෙන ලස්සන දිය දහරාවක් තියෙනවා මේක ගිහිලා ගෙදර හයි කරන්න ඕනේ කියලා කරගන්න වගේ වැඩක් නේ. වේදනා කියන ස්වභාවයක් තියෙනවා නම් ඒ වේදනා කියන ස්වභාවයේ පිවිදෙන උපදින හැටි සතාගතයන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒක උපදින්නේ කොහොමද? අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම, ස්පර්ශ. ඔය ආහාර වශයෙන් එන්නේ ස්පර්ශ. එතකොට එනම් අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම, ස්පර්ශ, නිබ්බති ලක්ෂණේ කියන ඕමයේ පහනේ ඕමයේ පහනිලා නේද පිළිගන්නේ ඔය කියන જાතිය හටගන්නේ. එහෙනම් දැන් ඔය පහ නිසා ඔය කියන වේදනාවක් හටගන්නේ. එහෙනම් ඔබගේ කැමැත්ත ඔබ ඇතුළට රීගන්න බෑ වින්ගවන්න බෑ නේද කවතක්. එහෙනම් පිටුදී වේදනාවක් උදෙසා ඔබ යම් සංකාරයක් වඩනවනම් ඒ සංකාරය මොන වගේ සංකාරයක්ද? මොන සංකාරයක්ද? පිස්සු සංකාරයක් නේ. දැන් අපි සංකාර වලට තව ලස්සන නමක් දාගත්ත හැකි මොකක්ද? පිස්සු සංකාර. ඇයි? ඉතින් කිසිම හරයක් නැති වැඩ පිළිවෙලට පිටුදී කරන්නේ. ඉබ්බන්ගෙන් පිටාට ඉල්ලන්න ආසේ නෙමෙයි. ගලෙන් පට්ට ගන්නාසේ නෙමෙයි. කිසිම හරණකදී වැඩපිළිවෙල ඕක දැනගන්න නම් මේකෙනි අනිත්‍යයි අනිත්‍යයි කියන ඉඳලා හරියන්නේ නැහැ. කේනත්තේ අනිච්චා උත්පාද වයත්තේ අනිච්චා තුලට ගිහිල්ලා බලන්න ඕනේ මේ උත්පාද වීම වැයවීම කොහොමද සිද්ධ වෙන්නේ? ආත්මික සිද්ධ වෙන්නේ කොහොමද කියලා දැකගත්තට පස්සේ අර උදා වෙන ස්වභාවයේ තියෙනවා වැය වෙන ස්වභාවයේ තියෙනවා. උදා වෙන්න පහක් වුණා ඒ පහ නැතිනකොට වැය වෙනවා කියලා හොඳටම පෙන්වු කරලා දෙන්න තියෙනවා මේ ත්‍රිපිටකයේ තියෙන්නේ පටිසම්භිදා මග්ග ප්‍රකටණය. සාරිපුත්‍රයන් වහන්සේගේ දේශනාව. තථාගතයන් වහන්සේ දේශනා කරපු අර ගැඹුරු ධර්ම පිළිබඳ විස්තර විග්‍රහ කරලා දීලා තියෙනවා. එහෙනම් එතනට ගිහිල්ලා බැලුවාට පස්සේ තමයි තේරෙන්නේ ওই සමීකරණ එකවත්. ඔය කියන පහම ඉපැද්දීම උදෙසා තියෙන එකම සමීකරණ එකවත් ඔය කියන කැමැත්ත නෑ. එහෙනම් කැමැත්තට පවත්වන්න කියලා හිතාගෙන මිනිස්සුනි ඔබ මේකට අර අනිත්‍ය දේ දැන් පටිච්ච කරන්න හදනවා නම් ඒකෙන් ඔබ වෙහෙසටපත් වෙනවා මිසක් කවර කවදාවත් ඔබ සිද්ධ වෙන්නේ නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබ සිද්ධ වුණා වගේ පොඩ්ඩක් ඔබට දැනෙනවා. එතකොට ඔබ හිතා ගන්න සිද්ධ වුණා. ඒකනේ ඔබ පාඩම් කරලා පාඩම් කරලා පාඩම් කරලා විභාග පාස් වුණාට මට ඔබ හිතනවා මොකද? ඉතින් මගේ මතකේ පැවතුණා. මම මට ඕනේ වුණා විභාගේ පාස් වෙන්න. මම පාඩම් කළා. ඒක නිසා මම පාස් වුණා. අන්න එහෙම ඔබ හිතා ගන්න. මේක ඔබගේ හිතලුවක් විතරයි. ඒක ඉතින් එහෙනම් ඉතින් පාඩම් කරන හැමෝමත් පාස් වෙන්නේ නැහැ. ඒ මේ වන ඒකට අදාළ සියලු කාරණා හතරෙන වෙලාවෙදි විතරයි පින්විතනි යම් පණයක් සිද්ධ වෙන්නේ. ඒකයි ඒක ස්වභාවය. මේක මොන ධම්ම පැත්තකට එනනම් දැන් ඔබට මොකක් හරි දැන් කැමති જાතිය රූපයක් ඕන නම් දැන් ඔබට තියෙන්නේ මොකක්ද අපි සංස්කාරයක් වඩන්න. හැබැයි අපි සංස්කාරයක් වැඩුවා කියලා පින්විතනි ඔබට පුළුවන් ඒ දේ රූපේ ලබා ගන්න විදිහට. ඒක කවදාවත් ඔබට කරන්න බෑ. ඒ රූපේ ලබන්න නම් අර අවිද්‍යාව කුස්නා කර්මාහාර නිබ්බත් ඉලක්කද කියන ඕම් ඔය ටික ඔක්කොම ගැළපීලා ඉන්නෝනේ ඒ ටික ගැළපීලා අපන අර කියන රූපේ උදා වෙයි. ඒ උදා වෙනකොට ඔතනදී ඒකට අදාළ ආහාර නිරෝධ වෙනකොට මොකද වෙන්නේ? ඒක එහෙම රූප බෑ වෙලා. එහෙනම් දැන් උත්පාද වෙනවා බෑ වෙනවා උත්පාද වෙනවා බෑ වෙනවා. ඒ අරිහතුන් වහන්සේට බාරදාන කියන්නේ අරිහතුන් වහන්සේට පිස්සුව තියෙනවද? නෑ. එහෙනම් අරිහතුන් වහන්සේ පිස්සු සංකාරද වඩන්නේ සංකාරද වඩන්නේ? සංඛාර වලට. උන්වහන්සේට සංඛාර වැඩෙනවා හැබැයි පිස්සු සංඛාර වැඩෙන්නේ නැහැ. උන්වහන්සේට වැඩෙන සංඛාර වලට කියනවා විසංඛාර කියලා. විසංඛාරගතං චිත්තං සංඛාරං සය මජ්ජගාමී කියන දේශනා කරන්නේ ඒකයි. අන්න උන්වහන්සේට විසංඛාර වැඩෙන වැඩ පිළිවෙලක් කියනවා. හැබැයි අවිසංඛාර වැඩෙන්නේ නැහැ. අවිසංඛාර කියලා කිව්වේ මොකද්ද? පිස්සු සංඛාරවලට. හිත සංකාර කියලා කියන්නේ මොකද්ද? ඒකට පෙරුණා ඒ පෙරීමේ නිදහස් වෙන්න අලුත් පහේ එකක් උප්පද්ද ගන්න යනවා. ඒ අලුත් පහ එකක් උප්පදන්න කියලා පෙළෙන එක විතරයි ආයෙත් සිද්ධ වෙන්නේ. මොකද උපදින එකත් ආයෙත් පෙළෙනවා. මොකද තවදාකත් අර ගමම කැමති වෙච්ච එක Tamanට හම්බෙන්නේ නැහැ. එහෙනම් මේකේ අන්න ඒ නිසා අනිත්‍ය කියන ස්වභාවයෙන් Taman වශයෙන් මේක පවතින්නේ නැති නිසා එන පෙළීම අන්න ඒකයි කිලීනත්තේන අනිච්චා කියලා පිටුදෙනේ මහා කච්චාල මහරහතන් වහන්සේගේ පිටකෝපදේශයේ නෙත්ති ප්‍රකරණයේ විස්තර කළ දින්නේ පෙළෙන අර්ථයෙන් අනිච්චයි කියලා. වසඟේ පවත්වන්න බැරි අර්ථයෙන් අනිච්චයි කියලා. මොකද මේ වසඟේ පවත්ව ගන්න බැරි වෙනකොට වෙන පිළීම තමයි පිළිදෙන මේ කියන අනිච්ච ස්වභාවය. උත්සාහ කරනවා කරනවා කරනවා කොච්චර කරත් මේක ගන්න බැහැ. ඉතින් අර සිටිජීම අරගෙන ගලවනවා ගලවනවා ගලවනවා කොච්චර ගැලවුවා ගලවන්න බැරිනේ. මේ ඉඳලා හිතනවා මම මේකෙන් කපනවා මේ කඩුවෙන් මේ කැල්ල කපා ගන්නවා අර මේ මේ සයිස් එකේ එන මේ බිල් බැරකෙන් මම මේක ඇදගෙන යනවා ඔය මොනවා හිතුවා වැඩක් නැහැ නේ පිටින් ඔය ඔක්කොම නිකන් තමම පෙරේද වැඩි දෙයක් විතරයි මොකද කවදාකවත් ඔක ඉස්ස කරගන්න පුළුවන් එකක් නෙමෙයි එහෙනම් ඔබ හොදාකාරව දකින්න දෙවිතුනේ ඇයි ඔය කියන අනිත්‍ය ස්වභාවය පෙළෙනාර්ථයෙන් දකින්න කියලා කිව්වේ එහෙනම් ඒ කාන්තේ ඔබ ජීවිතේ ඔබ යම් කිසි දෙයක් ඒ අනිත්‍ය වූ දෙයක් මේ ලෝකේ තියෙන පටිච්ච කරගන්න හදනනම් ඒක ඒකාන්තයෙන් පෙරෙන සුළු වැඩ පිළිවෙලක් මිසක් ඒක නම් සාර වැඩ පිළිවෙලක් නෙමෙයි. කවර කවදාවත් ඔබට ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද හේතුව අර සමීකරණ එකවත් නිගදෙන්නේ ඔබගේ කැමැත්ත කියන එක නැති නිසා. එහෙනම් මෙච්චර කාලයක් ඉන්න පිටුනි ඔබ මේ ලෝකයේ ඔබ වශයෙන් පැවැත්වීම නිසා අනන්ත අප්‍රමාණ වෙහසක් දරුවට අද ඔබට ඉතුරු වෙලා තියෙන්නේ මොනවා විතරද? මොනවා විතරද? අර ශාරීරික වෙහෙසයි මලකුණු ටිකයි විපාක. දැන් ඔය විපාක ටික ගෙව ගෙව නේද ඉන්නේ. බලන්න මේකෙන් මේ ඇහැ කරපු හරියක්. මම ඔබට ඒකයි කියන්නේ මේකෙන් ඔබට අයිතියක් තියෙනවා පිස්සුව හොල කරගන්න. ඔබගේ දරුවාට අයිතියක් තියෙනවා පිස්සුව මේ පිස්සුව හොල කරගන්න. ඔබගේ දරුවාට පිස්සුව නම් පින්වතුනි ඔබ දරුවා වහංගන් ඉන්නවනම් පිස්සුවට බේත් දෙන්නේ නැතුව පින්වතුනි ඒක මහා අපරාධයක්. ස්වාමි පුරුෂයාට අයිතියක් තියෙනවා පිස්සුවට බේත් ගන්න. බිරිඳට අයිතියක් තියෙනවා පිස්සුවට බේත් ගන්න. ඔබගේ බිරිඳට පිස්සු හැදෙලා ඔබ හිර කරගෙන ඉන්නවනම් බිරිඳව පිස්සුවට බේත් කරන්නේ නැතුව පින්වතුනි ඒක මහා අපරාධයක් මේ ලෝකෙට කරන්නේ. එහෙනම් ඔබ හැම කෙනාටම මේ පිස්සුව හොද කරගන්න අයිතියක් තියෙනවා පිටුදුනි. බලන්න ඔබට පිස්සුව තියෙන කාලෙදී ඔබ ඇහැගෙන ඇහැ ගැන ගත්ත තීන්දුව. ඔබ මේ ඇහැට දීපු වටිනකම බලන්න. රත්තරන් ගොඩ ගන්නවා වගේ කියලා හිතාගෙන නේද ඔබ ඇහැගෙන හිටියේ. ඇත්තම බලන්න පිටුදුනි ඇහෙන් මොකද්ද ඔබට මෙච්චරකට දුන්නේ කියලා. වැසිකිළියක යන්න පෙනීම දුන්නා ඒක හරියි. ඒ වගේ අර ක්‍රියා කරන්න උදව් කළා. ඒ මට්ටමින් නම් ඇහැ හොඳයි. පැත්තදී ඇහැට දැනගන්න බෑ. නමුත් අපි ඇහැට කැමතිුනේ වැසිකිළියට යන්න ඕනේ හින්දා. ඔබ ඊය අත්දැවීමක ඇහැට කැමති වෙලා මේ අත්දැවීමත් ඇහැක් ලැබුණා නම් හොඳයි කියලා ඔබට වැටහුණේ පිටුදී ඔබ ප්‍රාර්ථනා කළේ ඔක්කොම කර්ම ශක්තියක් ජනිත කෙරෙන්නේ. වැසිකිළිය යාමේදී කකුල හැපෙයි හින්දා නාන්නයා මේදී කකුල හැදේ ඉන්නද? නෑ ඔය එකක්වත් නෙමෙයි. ඔබ කැමති උනේ පියවදෙන ක්‍රියාවලට නෙමෙයි. ඔබ කැමති උනේ මොකද්ද? ඒකෙන් රූප පරණ බැඳිලා ඉන්න පුළුවන් මේ කියලා ඉඳන් නේද? නමුත් ඒකේ අන්තිමට ඔබට ඉතුරුනේ මොකක්ද? හොඳට බලන්න ඇහෙන් බලපු රූප වලින් දැන් ඉතුරු වෙලා තියෙන්නේ මලකුණු ටික විතරක් නෙමෙයි කියලා. ඉතින් පින්වතුනි නිකම් බලන්නකො දැන් මෙහෙම ඉඳන් පින්වතුනි ඔබට එනවා මොකක් හරි සද්දයක් අරපැද්දේ. ඔය සද්දය ඇවිල්ලා ඉවරලා ඔය සද්දේ මොකක්ද කියලා උනේ ඇහි මෙල්ල කරමුල ඇහැර බලන වෙලාවෙත් පින්වතුනි ඇහැට පහක් ඇතුල් වුණා මේ පහමක් වුණාද වැය වුණානේ. ඉතුරු වුණේ මලකුණ විතරයි නේද? එහෙනම් මලකුණක් ඉතුරු කරගන්න විපාකයක් ඉතුරු කරගන්න ශාරීරික වෙහසක් ඉතුරු කරගන්න නේද පින්වතුනි ඔබ ඔය ඇත්ත කරගෙන බලන්නේ. කාටද පුළුවන් මේ වැඩ පිළිවෙල? බලන්නකොත් ඒකෙදි මොන මුලාවකට අපි හිටියේ කියලා. පෝෂණය කර කර පෝෂණය කර කර ආරක්ෂා කරගෙන ආවේ මේකෙදි මේ ඇහැ. මහා වටිනෝ කියලා හිතාගෙන මොකද්ද ඔය ඇහැ ඔබට දුන්නේ අද? මෙන්න මේවයි කියන්නේ ඔබ ඇහැ ගැන මෙලී කරන්නේ. ඕක ඇහි ස්වභාවය. වටින මේ කියන්නේ ඔය ඉන්ද්‍රියන්ගේ වටින මේ කියන්නේ ඔය ඇහැ. ඕන් ඇහැ ඔබට දීපු එක. හැබැයි ඔය ටික අවබෝධ නැතුව කිසිම ඔබට හිතුනේ ඔබට කවදාවත් හිතුන්නේ නෑ මේවා. ඔබට හිතුනේ මොකක්ද? ඇහෙන් ලස්සන රූප බලන්න පුළුවන්. දිය ඇල්ලක් කඩා හැලෙන අසිරිය බලන්න පුළුවන්. ලස්සන චිත්‍රපටයක් යනකොට ඒක දිහා බලන්න පුළුවන්. ඔබ බලන චිත්‍රපටයේ ඉතුරු වෙනවා. චිත්‍රපටය ඉතුරුනේ මොනවද? මලකොස් ටිකයි, ශාරීරික වෙහෙසයි, විපාකයි. ඇයි කර්ම කර කර ඉබැලුවේ ඒක? ආදාහතනේ බැලුවේ ඔය එනේව බලන්න තරම් මානසික මට්ටමක් නැහැ. තියෙන එක බලන්න තරම්. තියෙන එක බලන්න මට ඕන එකයි මට බලන්න ඕනේ. ඒක නිසා මොකද කරන්නේ? එන පහේ හරියන්නේ නැහැ. මම පහේව ආදාහත බලන්න ඕනේ. එහෙනම් ආදාහත බලන්න වැඩේ වලට ගිහිල්ලා පින්කදී ඔබ දැන් විපාක ගොඩක් රැස් කරගෙන ඉන්නේ. දැන් මේ කරගත්ත විපාක නිසා පිටුනේ ඔබට ඊළඟත් මේ ඇහැ කුරු වෙන්නේ නේද යන්නේ. දැන් ඉතින් ඊළඟත් මේ ඇහැ කුරු වුණාට පස්සේ කුරු වෙච්ච දවස් ඉඳලා ඔබට මොකක්ද හම් වෙන්නේ ඇහි? කබ වගේ දේවල් වලට අමතරව මම කරන්නේ. තමවදාමේ ආයිතර බලපෘතිකයි විපාකයි සාරීරික දේස විතරයි නේද? ඉතින් පින්වතුනි ඕකටද ඔය ඇහැ උත්තර බලාපොරොත්තුෙන් ආරක්ෂා කරගෙන ඉන්නේ. ඔය ටික කරන්නේ. අපිට කියාගෙන මේ පිළිවෙලට මේ අවබෝධය තිබුණා නම් ඔය ඇහැ ඉල්ලන්නේ නැහැ නේද? නිකමට ඉතල බලන්න. දැන් ඔබට රුපියල් බලන්න මොනව කරන්නද කියලා. දැන් මේ මේ මේ සත්‍යයක් වෙනව නේද? දැන් ඔබට හිතෙන්නේ නැද්ද මේක දිනවල ගිහලා බලන්නේ? දැන් හිතලා ගිහලා ඔබ බැලුවයි කියනකොට දැන් මොකද්ද ඔබට හම්බ වෙන්නේ? අර තුමේ. ඇයි උදාහරණයක් ඒක නිසා වෙන්නේ මේ බලන් ගෙම්බව බලාගත්තා. හැබැයි වැඩේ තියෙන්නේ මොකක්ද? බලා ගන්නවා කියන්නේ මොකද්ද? උදා වුණා බෑ වුණා. අකුණක් ගැහුවා වගේ. දැන් ඔබට කියන ඔන්න දැන් මෙතන ඉන්නවා එක මිනිස්සෙක් කැවිදින්නා. ඒ මිනිස්යාව කල්පනාවෙන් බලන දැන් අකුණක් ගහයි. ඒ අකුණ ගහන මට්ටමේදී මේ මිනිස්යාව බලා ගන්න. ආයි බලන්නේ නැහැ මේ මිනිස්යා. දැන් ඔබ මොකද කරන්නේ? දැන් ඔබ දන්න කාගෙන් බලාගෙන ඉන්නවා අකුණු ඔන්න අකුණකම විතරයි තගාර මොකද වෙන්නේ? බලාගෙන. දැන් කෝප් දෙකකින් බලාගෙන. හිතන්නකෝ දැන් ඔබට මෙතෙන් ඇවිල්ලා ඉන්න කියනවා පැය පහක්. තව පැය පහක හැබැයි ඔය අකුණු ගන්නවා. දැන් ඔබ දුක් මෙතකට පැය පහක් ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා අකුණු ගන්න මට්ටමටම දැක්කා. දැන් ඔබට ඉතුරු මොනවද? අර පළවෙනි දැත්තේ තිබිච්ච බෙහෙත. අර මලකම අර විපාකේ. ඔය තුන අරගෙන ඔබ මහ උජාරුවට ගෙදර ගිහිල්ලා යාළුවන්ට කියනවා මොකද? මම දැක්කා. ඔබ චිත්‍රපටියක් බලලා ගෙදර ගිහින් යාළුවට මොකද කිව්වේ? මම නියම චිත්‍රපටියක් කරනවා. ඇත්තටම ඔබට මොනවද ඉදිරියට? ඒක දිහා ඇත්තටම බලන් ඉඳලා ඇස් දෙක රිදෙනවද? ඒක ඉදිරියයි. අර මලකුණු ටික ඉදිරියයි. ඒක බලන් යාම විපාක ටික ඔබට ඉදිරියයි. ඒවට කරමු කර්ම නදාන විපාක. ඕම් ඔය ටික විතරක් අරගෙන ඔබ ගෙදර ගිහිල්ලා පුජාරුවට කියනවා මම නියම චිත්‍රපටියක් කරනවා. අවංකවම කල්පනා කරලා බලන්න දෙකදී මේ ඇහැ මොනද කියලා. මේ ඇහැ මොනවද බලන්නකොට තව තව බලන්න තියෙන්නේ. මොනවද මේක ඉතුරු කරන්නේ කියලා. ඇහැ වුණා තමයි වැඩිහිලියට යන ඕනයි ලාන්න යන ඕනයි ඔක්කොම හරි. ඒ ටික පැත්තකින් තියන්න ක්‍රියා කියන කොන්න පැත්තකට තියන්නකෝ. බලන්න මේ ඇහැ වල දීපු හරිය දැන් ඔය ඇහි ඔබට ලැබෙන ඔය තුන නවතනෝ පිළිතුරු දැන් ඔය ඇහි ආරම්භතාව උදෙසා මොන තරම් දේවල් කළාද කියලා බලන්න. ඔය ඇහැ රැකගන්න විවිධ ආකාරයේ දේශදා විවිධ ආකාරයේ ඔය ඇහැ හම්බත් වූ දොස්තරලා දීවිලා මේ ලෝකෙට ඒ ආයතන කරගෙන මේ මොන තරම්නම් දෙයක් කළාද බලන්න ඔය ඇහැ පවත්ගෙන ඉන්නේ. ඔය ඔක්කොගේ ඇහැ ඔබට දුන්නේ මොකද්ද? සංගාල පහ මුදා වුණා පහක් වැය වුණා. ඔය ටික ඔබට හම් වුණා මේකද එතනින් මල කඳ හම් වුණා අර ටික හම් වුණා එතනින් ඉහළ දෙයක් ඔබට නැහැ. අද ඔබ ඇහැ නිසා දුක් විඳිනවනේ මේකද? ඇහැ නිසා කරගත්ත කර්ම වලට අදාළ විපාක ඔබ දුක් විඳිනවනේ මේක. සංසාරයක් නැහැ මේක ඊළඟ උපදින උපදින භවයක් භවයක් ගානේ ඔබ ඇහැ නිසා කරගත්ත යම් කිසි පාප කර්මයකට හෝ පුණ්‍ය කර්මයකට අදාළ විපාකයේ ගෙවගෙවා යන්න ඕනේ. ඔබ ඇහැට කැමති වුණා නම් මේකද ඇහැට කැමති වීම නිසා හටගන්නේ ඒ ස්වභාවය නිසා ඔබට නැවත හටක් ඇහක් හට ගන්නවා නම් ඒ ඇහ නැවත වතාවක් ඔබ ওই විදිහටම පාලනය කරගෙන යන්න ඕනේ නේද පවත්වාගෙන යන්න ඕනේ නේද ඔබට ඇහෙන් හම් වෙන්නේ ඔය වගේ සොච්චම විතරයි ඒ සොච්චමිල උදාහරණ වේවීමේ මේ මොහොතේදී ඔබට යමක් දැකගත්තා නම් ඔච්චරයි වෙන්නේ ඔය ටික ඔක්කොම එකතු කරලා මන විදිහින් ඔබට හදලා දෙන නිසා ඔබට හොඳයි නැත්නම් ඔබ ඔය ඇහැට පයින් ගහන්නේ මන තියෙන හින්දා හොඳයි ටික දුන්නේ නැත්නම් ඇහැට පයින් ගහන්නේ ඇයි මේ එක ශරීරයකදී මොකද වෙන්නේ මලකුණක් හදනවා අර මලකුණු කන්න පුරුදු වෙච්ච ටැංක් ක්ලීනර්නේ. දැන් ටැංක් ක්ලීනර්නේ ටැංකියේ ඉන්නේ ටැංකියේ කුණු කන එක. කවුද ටැංකියේ කුණු කන එක දැන්? මල. මල ඉර නිසා අර මලකුණු හාර හාර හාර හාර මොකද කරන්නේ? ඒ වගේ නහල දෙන්න නිසා පිටුනේ ඔබ ඇහැට හරි ආදරේ. ඒක ඒකේ මේ යම් දවසක ඔබ මන මරා ගත්තනම් කියන්නේ මන චිත්ත ස්වභාවයට පත් කරගත්තනම් මොකද වෙන්නේ? එතනින් එහාට ඔබට ඇහැ ඕනේ. මොකද මන අර මලකුණු ඔක්කොම එකතු කර කර දෙනවනේ. අර අරේ ගොඩ ගාපු මලකුණු ඔක්කොම එකතු කර කර දෙන නිසා. නැත්තම් ඇහැ ඔබට මොකද්ද කරලා දෙන්නේ? ඇහෙන් ඔබට කරන්නේ මොකක්ද? අර අරුණ ගහන වෙලාවේ වගේ මොකදනේ? සංකල්ප උත්පාදක ලාභය කරන මනසෙකට ගෙවුවා. වෙන කිසි දෙයක් ඇහෙන් කරන්නේ නැහැ. ඇහෙන් කරන්නේ මොකද්ද? උත්පාදක ලාභය කරන මලකුණු කොට ගෙවුවා. උත්පාදක ලාභය කරන මලකුණු කොට ගෙවුවා. එහෙනම් මොකද මේ මලකුණු ගොඩ ගහ දෙනකොට මන විසින් මොකද කරන්නේ? අර ගොඩ ගහපු මලකුණු ටික එකතු කර කර එකතු කර කර එහෙනම් ඔබ චිත්‍රපටියක් බලනවා කියලා කියන්නේ පිළිදෙන මොකක්ද බලන්නේ? චිත්‍රපටියක් බලනකොට පිළිදෙන ඇහැයි කනයි වගේම තව එකක් හොඳටම වැඩ දෙන්නේ. මොකක්ද මේ හොඳටම වැඩ කරන්නේ කියලා? මන. ඇයි? ඇහැයි කනයි ගොඩ ගහලා දෙන මල කඩන් ටික ඔක්කොම ගැළපෙන පරිදි සකස් කර කර සකස් කර කර සකස් කර කර ඒක ඔබට කැමති පරිදි පෙන්නන එක නා කවුද? මන. එහෙනම් ඔබ වැඩිපුර ආදරය කරන ඇහැට කනද? මනසද? අනේ ඔය මනට ආදරය කරන්න පුළුවන් තරම් පින්වදනේ ඇහැට නැත්නම් වඩා. ඇයි? මන නැත්තම් ඇහි කන ගැති බලපොයි. ඒක හරියට පින්වදනේ ඔබ ඇහැ කියලා කියන්නේ හරියට ඔබ දරුවට ගෙනත් දෙනවර අකුරු වෙන අකුරු තියෙන හේලීදී අකුරු නැත්නම් ආයි ඌ අකුරු තියෙන කපුව ඒ අකුරු ටික ගෙනත් දානවා වගේ වැඩ. මන මොකද කරන්නේ? අර ගෙනත් දාපු අකුරු ටික අයන්න දීපා අම්මයන් දීපා මායන් දීපා අම්මා කියලා කිව්වා. ඔබ මොකද කරන්නේ? උඩ ඉඳලා අතාරිනවා. කෑලි ටික. දැන් ළමයාත් එක්ක තරගයක් කරනවා. ළමයාට කියනවා ඔන්න මම අකුරු අතාරිනවා. ඔබ අකුරු වලින් වචනේ හදන්න ඕනේ. එහෙනම් දැන් ඇහැ කියලා කියන්නේ කවුද? දැන් ඔබ. මොකද කරන්නේ? අකුරු තුනක් අතහැරියා. තාතෑරිය, උත්තෑරිය, තාතෑරිය. දැන් මොකද කරන්නේ ළමයා? දැන් ඕක හදනවා. හදලා ඉවරලා මොකද කරන්නේ? තුත් මුලට දාලා තාතා කරලා තුත් තාතා කියලා දානවා ළමයා. හරියට ගැලපෙන්නේ නැහැ. හිතාගෙන ඉන්න මේක හදන්නේ. එහෙනම් මොකද කරන්නේ ආපහු සැරයක්. ආපහු සැරයක් වෙනම හදනවා. ඒ වෙනම හදන වෙලාව ආයි බලනවා. ඔය ආකාරයට පිටින් මන විසින් මහ පුදුමාකාර රස්සාවක් කරන්නේ. ඇයි දැන් ඔබ කියන කියන වචනයක් වචනයක් නෑ පිටින් ඒක ගන්න එපා. දැන් මේ අපේ ස්වාමීන් වහන්සේ නමක් එක දාලා කතා කරද්දී අපි තාම මේ මේ අදහනවා. දැන් මෙහෙම කරනකොට රාද මේකිය උපවාන කියලා නම් තුනක් කියනවා. දැන් ඔබට රාද මේ ගියේ උපවාන කියලා කියාගෙන යනකොට දැන් ඔබ ඕක අහගෙන ඉඳලා මේකෙන් දැන් මම කියන ඔන්න මම නම් තුනක් කියනවා ඔබට. ඒ නම් තුන මට කියන්න කියලා මම ඔබට කියනවා. රාග මේගිය උපවාද. ආ නම් තුන කියන්නේ බලන්න. ඈ? පළවෙනි නම් මොකද්ද? රාග. රාග රාග රාග දෙවෙනි එක මේගිය තුන්වෙනි එක උපවරන කොහොමද මෙතන ඔබ දන්නේ මහා පුදුම පුදුමයි ඉර්ධියද කොහොමද ඒක දන්නේ නෑ නෑ මං කීපේ ඔයලා දුන්නේ නෙමෙයි මං කියේ මොකද්ද රා දමේ ගියෝකෝන මගේ නම තුනේ ඒක රා පළවෙනි නම රා දෙවෙනි නම දමේ අනිත් එක ගියෝකෝන අයව නම් නෙමෙයිද කරන්නේ? දැන් ඒව නම් නෙමෙයිද? ඉතින් ඔබ කොහොමද කියන්නේ රාත 1 2 මේ කිය 3 උපමාන කියලා? දැන් ඔබට තේරෙනවද ඔබගේ මන හැටි? ඔබගේ මන දැම්මම පේනව නේද කියන්නේ මම අකුරු ටික දැම්මම ඔබගේ කන හරහා මන මොකද කළේ? එයාට ගැළපෙන එක නේද හදා ගත්තේ. ඇත්තද හදාගත්තේ යාට ගැළපෙන එකද? එයාට ගැළපෙන එක ඇත්ත මොකද්ද? රාම. මොකද ඇත්ත කියන්නේ මන්නේ. නේද? මොකද මමනේ දන්නේ කියන්නේ. එහෙනම් රාමයි ඇත්ත. නමුත් ඔබ ඒක රාධ කළා. ඇයි ඔබ දන්නේ. දැන් එන ඔබට තේරෙනවද පිටින් ඔබගේ මන කරන හැටි? එහෙනම් බලන්න ටීවී එකේ ඩොට් ටිකක් දැම්මට පස්සේ තිත් තිත් එකක් ආවට පස්සේ ඔය ආපු තිත් ටික මනුස්සයා කියලා කියන්නේ කවුද? මනස. එහෙන් මොකද කරන්නේ? තිත් ටික අරගෙන අරගෙන අරගෙන මනුස්සුන් බවට පත් කරලා දෙනවා. මන මොකද කරන්නේ? එයාගේ අතීතයේ තියෙන ඒවත් අරගෙන සංඥා ඔක්කොම දාගෙන නම් මොකද කරන්නේ? එතන තමයි වැඩ පිළිවෙල තියෙන්නේ. ඇහැනම් මොනවද? එතකොට ඔබ වැඩ පිළිවෙලම කැමති මොකද? ඇහැ. ඒක අද පටන් හරියට ගරු කරන්න ඕනේ. මුලින්ම කර කරන්නේ මොකටද? මනට. ගරු කරන්නේ පොල්ලක් කරගෙන. ඇයි? මන තමයි පින්විතනි මේ විනාශේ ඔක්කොම කරන්නේ මුල ඉඳලා මම ඔබට කියලා ඇති මනෙන් බේරෙන්න කියන අනිත් අයගෙන් නෙමෙයි මනෙන් බේරෙන්න කියන පුළුවන් නම් මන තමයි මේ ඔක්කොම කරන්නේ අනිත් අය ඔක්කොම කඩේ අරගෙන යනකම අවශ්‍යම ඔක්කොම අකුරු ටික ගෙන්නගෙන ඉන්න තමන්ට කැමති කැමති ඒවා හදහදා හදහදා ඔබට මේක යන්න වැඩ පිළිවෙල සකස් කරලා තියෙන ඔය තියෙන මන ඒක නිසා තමයි පිටුනේ ඔබ ඔබ ඔබට මොහොතේ රූපයක් දුන්නට පස්සේ දැන් ටීවී එකේ රූපයක් එනවා කියලා කියන්නේ තනිකර ඩොට් ටිකක් නෙන්නේ. තනිකරම තිත් තිත් තිත් තිත් ටිකක් එන්නේ එක එක පාටේ. ඔය එන තිත් තිත් ටික ඔක්කොම ගන්නවා මල කඳන් බවට පත් කරගෙන. මල කඳන් බවට පත් කර කර අරගෙන ඉවරලා මොකද කරන්නේ? ඒ මල කඳන් ටික පිටුනේ පිළිවෙලකට සකස් කරනවා. එක එක જાතිය පිළිවෙලට හදලා ඉවරලා කැමැති જાතිය පිළිවෙලනකම් මේක හදනවනේ. නැත්නම් බලන්න රාග මේගිය උපවාන කියන නම් තුන එක දිගට කියාගෙන ගියායි. ඕක ඔන්න කියනවා රාග මේ කියලා. ගිය වූ කියලා. පවාන කියලා. එහෙමත් ගන්න පුළුවන් නේ ඔක. එහෙමත් ගන්න වරම් බලනවා ගැලපෙනවද කියලා. එක එක જાතියට අරගෙන අරගෙන අරගෙන අරගෙන පිටුදාල ගැළපෙන එක එනකන් අරගෙන ඉවරලා ගැළපෙන එක ආවට පස්සේ මෙන්න මේ විදිහට අඳුර ගන්නවා. දැන් ඔබ වෙනස් කරන්න පුළුවන්. ඔබ ওই රාජමේගිය උපවාන කියන නම් ටික අහලා තියෙන බුදුන්ගේ කාලේ නදාගන්නයන් වහන්සේට අවුරුදු 55 කරනකම් අපෝ උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේ. දැන් ඔය කොහෙන් කොහෙන් හරි ඕක අහලා තියෙන නිසා තමයි ඔය. බින්දු මාත්‍රයක්වත් අහලා නැත්නම් ඔය කියන නම්. ඊට පස්සේ මම ওই නම් අකුරු ටිකක් කියලා කිව්වොත් එහෙම පිටින් මේකෙන් අහලා මේකෙන් කියන නම් තුන කියන්න කියලා ඔබට කියන්න පුළුවන් වෙන්නේ. එතකොට කියන්නේ බෑ. දැන් අපිට චීන භාෂාවෙන් එහෙම වුණ වචනයක් කියලා දෙලා කිව්වොත් මේකේ නම් තුනක් තියෙනවා මේකේ නම් මොනවද කියලා කියනකොට කියන්නේ නැහැ නේද? එහෙනම් මොකද කරන්නේ විඥාන හැදිලා තියෙන විදිහට තම උපාදාන කරගෙන තියෙන තේම රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය ටික අරගෙන අර මල කඳන් ටික අරගෙන ඉවරලා හිතන්නේ ඒක විවිධාකාරයෙන් සකස් කිරීම කරලා කරලා කරලා මහ බේසක් දැන් ඉවරලා හිතන්නේ ඔබට මතු කරලා පෙන්නනවා මෙන්න රූපේ මේ ඉන්නේ මෙන්න මිනිහෙක් මේ ඉන්නේ මෙන්න පිරිමියෙක් මේ ඉන්නේ මෙන්න මේ ඉන්නේ මේ අර දරුවා මේ මේ මේ යඳගින්නේ මෙන්න මේ දේ කියලා පිටුනේ ඔබ චිත්‍රපටියක් බලලා ඉවර වෙනවා කියලා කියන්නේ පිටුනේ ඔබ මහ පුදුමාකාර මෙහෙලකටපත් වෙලා ඉන්නේ මහ පුදුම මිනිසු జాතියක් පිටුනේ වෙහෙසටපත් වෙලා වෙහෙසින් නිදහස් වෙන්න තව වෙහෙසකට ඉන්නේ වැඩ කළ ඇවිල්ලා මේ වැඩ කළ ඉවරලා වෙහෙසෙන එක ඇඟට විතරයි පිටුනේ ගෙදර ඇවිල්ලා මොකද කරන්නේ පුළුවන් තරම් මන මෙහෙසෝන එක නෙමෙයි බලන්න කරන අර රූප අනුනක ඉතින් ඊට වඩා හොඳ නැද්ද කියන්නේ ඇස් දෙක පියාගෙන ඉන්න එක. ඔබ ටිකක් මෙහෙදටපත් වුණාට පස්සේ ඇස් දෙක පියාගෙන ඉන්න එක නෙමෙයි තහොඳ. ඇස් දෙක පියාගත්තාට පස්සේ දිනුදින දැන් මල කතන් ගොඩ ගන්නෑ නේ. එහෙනම් මල කතන් ගොඩ ගන්න නැති නිසා මොකද වෙන්නේ එතනින්? ඒ මල කතන් තිය තියා තිය තියා තිය තියා මන විදිහින් අනුර ගන්නෑ නේ ඇහැ සම්පත්තු. හැබැයි මන වෙන්නවත්තලා නේ. තාම මන වැඩ ඇයි කණෙන් ඇහෙනවනේ? කන් දෙක වහගන්න ක්‍රමයක් නැහැ. එහෙනම් කණෙන් ඇහෙනකොට මොකද වෙන්නේ? නිවිතනේ ඒ ටිකත් අරගෙන ඉවරලා ඒව එකකින් එකකින් එක ගොඩ ගහලා කරන වැඩ පිළිවෙලක් තියෙනවා. මම මේක මේ අභිධර්ම මාන අභිධර්මයේ පැත්තෙන් කතා කරන්න යන්නේ නේ. අභිධර්මයේ පැත්තෙන් කතා කරන සූටි දෙයක් විතරක් මම කියන්නම්. නිවිතනේ එක එක පංචස්වාර චිත්ත වීතියක් යනකොට මනෝස්වාර චිත්ත වීති තුනක් යන ක්‍රමවේදයක් තියෙනවා. ඒ විදිහට තමයි මේ සීල දෙය සකස් වෙන්නේ. එහෙනම් මන තමයි ඊට අර පංචත්වාරයෙන් ආපු මලකුණ සකස් කිරීම බවට පත් කර දෙවිලා දැනගන්න හඳුනගන්න වැඩ පිළිවෙලට නෑන සකස් කරලා දෙන්නේ. අර පංචත්වාර චිත්ත වීදී ගියාට පස්සේ මනෝත්පාර චිත්ත වීදී තුන ගියේ නැත්තම් අතනින් ආපු අර මලකුණ ඒ විදිහට සකස ගන්න හම්බෙන්නේ නෑ. මේ මේ සම්බන්ධව දීර්ඝ විස්තර තියෙනවා කියන අභිධර්ම ප්‍රදීපිකාව කියන පොතේ එහෙම නැතුව අර සාමාන්‍ය අභිධර්ම මාර්ගය වගේ පොත්වල මෙච්චර විස්තරයක් දීලා නැහැ. ඒක නිසා ඒ වගේ වූ අයද හිතනවා සෝතාපන්න වීම කියන එක එහෙම කොහොමද සිද්ධ වෙන එකක් කියලා. භාවනාවෙන් සිද්ධ වෙන එකක් කියලා. ඒක එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ භාවනාවෙන් සිද්ධ කරන්න බෑ සෝතාපන්න ඵලයේ පිවිදෙන ඒ වර ගැඹුරු අභිධර්ම පොත්වල තියෙන කරුණාවන නලකල බැලුවට පස්සේ අගිහිට පේන්න තියෙනවා. මොකද අර මනෝස්වාරික චිත්ත වීර්ය තුනක් යන්න ඕනේ අනිවාර්යෙන් නැත්නම් පිටින් අර ගත්ත බල තුන සකස් කිරීමක් කරගන්න බෑ. මම ඔයගොල්ලෝ අභිධර්මයේ කියන්නේ නැතු ඒ වගේ සූත්‍ර සම්බන්ධ මේ මේ සාමාන්‍ය බව අස්වහරන අරගෙන කියන්නේ ඒකයි. අභිධර්මයෙන් ඔබ දීපු ගමන් ඔබට ලොකු ගන්න හම්බුව අභිධර්මයේ දේන තේරුම් ගන්න බැරි වෙයි කියලා. ඒක නිසා පොඩ්ඩක් ඒ අර මනෝද්වාරික චිත්ත වීදි අර ඔබේ ඔක්කොම අයින් කරලා දාන්නකො. සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද පිටින් ඔබ දැන් දැන් බත් ටිකක් අරගෙන දිවේ තියාගත්තාම මොකද වෙන්නේ? දැන් ඉතින් ඒක බලන්න බත් ටිකක් අරගත්ත බත් ගුලියක් අරගෙන ඉඳලා දිවේ තියාගත්තා. දැන් මොකද්ද ඔබට වෙන්නේ? දැන් දිවයි බත් ගුලියයි මොනවද හදන්නේ? දිවයි බත් ගුලියයි මොනවද හදන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන උප්පත් උප්පදින ඒ දිව කියන්නේ මොකද්ද? අභ්‍යන්තර ආයතනේ නේද? එතකොට වත්ගුලියේ තියෙන රහ කියන්නේ මොකද්ද? රස. බාහිර ආයතන නේද? එහෙනම් අභ්‍යන්තර ආයතනයයි බාහිර ආයතනයයි විඥානත් එක්ක එකතු වෙලා ඉන්න මොනවද උප්පදන්නේ? ආයතන කියන්නේ උප්පදන දේවල් නිපදවල තැනනේ. එහෙනම් මොනවද මේ නිපදවන්නේ? මොනවද මේ නිපදවන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක උප්පත් උප්පත් උප්පත් උප්පත් දෙන උපදිනේ මොකද වෙන්නේ? මැරෙනවා. එහෙනම් උපාද විනේම වැය වෙනවා. උපාද විනේම වැය වෙනවා. මල පුල විතරක් ගොඩ ගැහෙනවා. දැන් ගොඩ ගැහෙන ගොඩ ගැහෙන මල පුල වලට මොකද වෙන්නේ? අන්න මන එනවා. මන ඇවිල්ලි වෙලා මොකද කරන්නේ? ඒවා අදාළ විදිහට සමතල සමතල සමතල සමතල කැමති බඩ සමතල සමතල සමතල දෙනවා. ඒ දුන්නට පස්සේ දැන් ඔබ කියනවා මොකද? ඔන්න මට රස දැනෙනවා මේක මේ රසයි මේක අර රසයි මම මේ රසට කැමතියි මේ රස නම් හොඳයි ආදී වශයෙන් උදාහරණ දෙවල් ඔබ කියනවා වෙන්නේ මොකද්ද පිටින් අර මලකුණු ගොඩක ගල් උන්නතපතේ මලකුණු එක එක විදිහට සකස් කරලා ඉවරලා ගොඩක් දුරටම සකස් කරන්න උත්සාහ කරන්නේ මොන විදිහද තමන් කැමති වෙලෙට ඒ විදිහටම තමයි මේ ඉදිරි සකස් කරන්නේ මම ඔබට ඔප්පු කරලා මෙන්න අර වචන ටික කියලා ඔය මන හැමතිස්සෙම ක්‍රියා කරන්නේ පස්තපාතීව ඒ තමයි මොකද්ද තමන් කැමති විදිහටයි ඔබ කරන්නේ එහෙනම් කැමති විදිහක් හදාගෙන මොකද කරන්නේ කියලා ඒ කැමති විදිහට උන් කරන්න උත්සාහ කරනවා. ඒකයි ස්වභාවය. එතකොට එහෙනම් දැන් අර රස ටික ඔය විදිහටම සිවිලි කැමති විදිහට හදාගෙන ඉවරලා ඒක කැමති පරිදි භුක්ති විඳින්නේ. ඒක නිසා තමයි ඔබට වෙන්නේ සිවිලි ඔබ කැරට් වලට කැමති ඔබට කැරට් ලැබෙනකොට ඔබට හරි සතුටුයි. ඔබට අපි කියන මොළ ප්‍රීතිය කියලාද? කැරට් ප්‍රීතිය. අලුත් ප්‍රීතිය. කැරට් ප්‍රීතිය. ඔබ ඔබ විඳින්නේ ඔය තියෙන්නේ කැඩගත්තේ තියෙන්නේ. ඇයි මලකුණු ටික ගෙනත් දුන්නාට පස්සේ මලකුණු ටික ගොඩ ගහන්න නැත්නම් මේ විදිහට ගොඩ ගහුවා නම් මට හිතුනේ මේ විදිහට ගොඩ ගහමු. දැන් නම් හරි ෂෝක්. එහෙම නේද? රතු පාටයි නිල් පාටයි කොළ පාටයි ගෙනාවට පස්සේ ඔබ කැමති වෙන්නේ කොළ පාට මුලට නිල් පාට දෙවෙනියට රතු පාට තුන්වෙනියට. එහෙනම් දැන් මොකද කරන්නේ? එක එක විදිහට එක එක විදිහට ගොඩ ගන්න කොහොම හරි ගොඩ ගන්න ගන්න ඔබ විදිහට. අර පිළිවෙලට ගොඩ ගන්නවා ඒ පිළිවෙලට ගොඩ ගැහිච්ච එක මම දැන් ඔබට හරි සතුටුයි දැන් ඔබට පේනවද ඔබ සතුටු වෙන විදිහ තවත් ගැඹුරට අරගෙන ගිහින් මම පෙන්නුවේ ඔබ සතුටු වෙන විදිහ මලකුණු ඔය අරගෙන ගිහලා මලකුණු විවිධ ආකාරයෙන් තැන්පත් කරගෙන ඉඳලා ඒකට අනුව සතුටු වෙන ක්‍රමවේදයක් තියෙනවා මලකුණු විදිහට මලකුණු මලකුණු විදිහට තියෙන්නේ නැල්ල මලකුණු ටික ගොඩ ගැහුණේ කොහොමද ඒ ගොඩ ගැහුණු ටික විදිහට ගන්න කැමැත්තක් නැහැ ඒක කියන්නේ අනිත්‍ය අනිත්‍ය දේ එහෙම තියෙද්දි ගන්න කැමැත්තක් නෑ. තමන් කොහොම හරි තමන් කැමැති පරිදි සකස් කරගෙන ඒක ගන්න තමයි හැමදෙයක්ම කැමති වෙන්නේ. ආන් ඒ ස්වභාවයෙන් යුක්ත වෙලා තමයි පිටුතුනි මේ ලෝකේ ගොඩනගන්නේ. හැබැයි අරිහත් වහන්සේට මොකක්ද තියෙන්නේ? අරිහත් වහන්සේට පිටුතුනි මෙන්න මල පොඩි ටික වැන්න. මෙන්න වැන්න මෙන්න වැන්න මෙන්න වැන්න වැන්නේ කොහොමද? ඒ වැන්නේ ඕන විදියක් උන්වහන්සේ කරනවා. හැබැයි මේකෙදි හොඳට ඔළුවට ගන්න ඕන දෙයක් තියෙනවා පිටින් ඒ තමයි මේ වචන හදන වැඩ පිළිවෙල තුල අරිහතුන් වහන්සේගේ වචී සංකාර කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වචී සංකාර කරන වැඩ පිළිවෙල මම මේ වෙන දවසක දේශනා කරනවා. වෙන දවසක මම ඒක පැහැදිලි කරලා දෙනවා වචී සංකාර කරන වැඩ පිළිවෙල. නැත්නම් එහෙම ඔබට හිතන්න පුළුවන් ඉතින් අරිහතුන් වහන්සේගේ උන් රාජමේගේ උපවාන කියලා උන්වහන්සේත් ওই විදිහටම ගන්න නැද්ද? එහෙම හිතෙන්න පුළුවන්. එතන තියෙනවා කියන්නේ වචී සංකාර කරන වැඩ පිළිවෙල. ඒ වචී සංකාර කරන වැඩ පිළිවෙල අරියතුන් වහන්සේත් කරනවා. එතන ඒකට අනුව උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේට තියෙන උන්වහන්සේ දැන හඳුනගෙන තියෙන වැඩ පිළිවෙලක් තියෙන ඒව උපාදාන කරගන්න තියෙන විතරනේ තියෙන දැන හඳුනගන්න දේවල් උන්වහන්සේට තියෙනවා. ආන් ඒව අරගෙන ඉන්න වෙලාව උන්වහන්සේ රාජමේකී උපවාන කියලා හදාගන්නවා. එහෙම ක්‍රමයක් තියෙනවා. හැබැයි මම ඒ ගැන වැඩි විස්තර පස්සේ කතා කරනවා. නැත්නම් ඔබට ඒක හිතෙන්න පුළුවන් එහෙම උන්වහන්සේලා කොහොමද එනම් එහෙම ගන්න කියලා. එහෙනම් දැන් හොඳට අවබෝධයට ගන්න සිංහතුනි ඇහැ හරහා වේවා කන හරහා මොකක් හරි දෙයක් හරහා ඔබට ඔය දිය ඔය කියන දේ ගන්න මේ වෙනකොට මොකද වෙන්නේ මලකුණු හට ගන්නවා ඒ මලකුණු ටික එක එක අතට තියලා ඉවරලා ගන්න සතුටක් Taman කැමති පරිදි තියලා ගන්න සතුටක් තමයි පිටින් ඔබ ජීවිතේ හැමතිස්සෙම මුක්ති වෙන්නේ ඒකයි මම ඔබට යම් දේශනාවක් කිව්වේ තමන් විසින්ම හදාගෙන තමන් විසින්ම භුක්ති විඳින සුවයකට තමයි පින්දෙනි ඔබ ඔය ප්‍රීතිය කියලා දඟලන්නේ. ඕක ඔකට තමයි ස්වයං වින්දනය කියලා කියන්නේ. අද ස්වයං වින්දනය කියලා කියන එක පින්දෙනි එක පැතිකඩකට විතරක් අරගෙන තියෙනවා සමාජයේ. එහෙම එකක් නෙමෙයි ස්වයං වින්දනය කියලා කියන්නේ. ස්වයං වින්දනය කියලා කියන්නේ ඔබ මුළු ජීවිතේම කරන එක. මොකද ඇහැට රූපයක් ගන්නවා නම් මොකද වෙන්නේ? ඒ මනස ටික ගොඩ ගාලා තමන් කැමති එක ගොඩ ගෙනිච්ච එක මන් දැන් මොකද වෙන්නේ? හරි සතුටුයි. දැන් මට කියන්න ඕකේ අනිත් අය කරපු එක දෙයක්. ඔය කියන සංසිද්ධිය ඇතුලේ අනිත් අය කරපු අනිත් අය විසින් එකක්වත් කළාද මොකද? ඔක්කොම කළේ කවුද? තමයි. ඉතින් තමන් විසින් ගන්න හින්දලෙත් කියනවා මොකක් කියලාද? සර්වඥානේ. ඉතින් ඔබට තියෙන ඔක්කොම සොයන් හින්දට වැඩ පිළිගන්න. තමන්ම කැමති වුණා, තමන්ටම ලැබුණා, තමන්ටම හරි සතුටුයි. එතන ඇහි කැමතිව ගෙනත් දෙනවා කියන එකක් නෑ. ඇහි මොකද කරන්නේ කියන්නේ බලබලා බලබලා බලකුත්ති කොට ගන්න දෙනවා. ඔබ මොකද කරන්නේ? ඒ ටික ඔක්කොම කොට මේ මන මොකද කරන්නේ? ඒ ටික ඔක්කොම කොට ගහලා කොට ගහලා සටහන් කරලා ඉවරලා අන්න ගමන් කැමති කෙනෙක්ට ආව ඒකට ආපු ගමන් දැන් හිටියන්නේ පොඩි හිනාරැල්ලක් ගියා. දැන් අපි දන්නවා දැන් සතුටුයි. එතන ඔබ කෑ ඔබ කැරට් වලින් තීජෙට පන්තිලස් කියලා දැනගන්නේ කොහොමද? ලීෆ් එකක් දෙන්න. කැරට් එකක් දෙන්න. බීට් රූට් එකක් දෙන්න. දීලා දීලා ඔබ කාලේ වෙලා උන් ඔබගේ hinaවක් එනවා මොන්නේ. කැරට් වල hinaවක් කරනකොට අපි දන්නවා මෙයාට තියෙන්නේ කැරට් ප්‍රීතිය. බීට්‍රූට් වල hinaවක් වුණා මෙයාට තියෙන්නේ බීට් ප්‍රීතිය. නේද? නැත්නම් බීට් ප්‍රීතිය. දැන් ඔය ප්‍රීතිය දුන්නේ දිවද? දිව දුන්නේ නැහැ මනද දුන්නේ. දිව මොකද කරන්නේ? මලකුණු ටික ගොඩ ගහලා දුන්න මනට පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් මේකෙදි දිව කියන්නේ වටින දෙයක්. බලන්නක මේ සතරේ මහා අතරමං ඉන්න අතරමං වෙනවනේ පිටින් දැන් ඔබට මතකද? එහෙනම් ඔය සම්බන්ධව දේශනා කරද්දී ඔබට අපි දේශනා කරනවා. ඉන්ද්‍රිය සංවරය වඩන්න ඉන්ද්‍රිය භාවනා වඩන්න කියලා කියන්නේ මතකද ඔබට? මේ ඇහැ සංකතයි පටිච්චසමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි කියලා වඩන්න කියලා. දැන් ඔබට පේනවද පිටින් මේ කය ධම්ම වය ධම්ම ස්වභාවය? බලන්න මේ ඇහැන්නේ කරපු දේවල් මලකුණු ගොඩ ගහලා ශාරීරික වේදනාවක් දීලා. ඒ ශාරීරික වේදනාවයි අර මලකුණයි කරගත්ත විපාකයි හැරෙන්න වෙන කිසියක් ඉතුරු කරන්නේ නැහැ කියන දේ ඔක්කොම මලකුණු බවට පත් වෙනවා. අර මලකුණුත් එක්ක මන දෙල්ලක් කරන නිසා අපිට ඇහි ලොකු වටිනකමක් ආවා. මේ මනස බැල බැල හිටිය මිසක් පින්දෙනි අපි ඇහැනම් හරි ශෝක කියන මට්ටමේ හිටියේ. ඇහැනම් හරි ශෝක මන තමයි මේ ඔක්කොම කරන්නේ කියලා. නමුත් ඔබට තේරෙනවා පින්දෙනි මේ මනස මේ දෙල්ලම් කරන්න ඔක්කොම කළා දෙන්නේ කවුද? අර එහෙනම් ඒ ඇහැ ඇහි තියෙන අසාර ස්වභාවයෙන් මන අපිට මෙලේ කර බලන්න නන්න තථාගතයන් වහන්සේ අනත්ත් ස්වභාවයෙන් මෙලේ කරද ගිරිමානන්ද සූත්‍රයේ චක්කුං අනත්තා රූපං අනත්තා එහෙනම් දැන් ඔය කියවේ ඇස අනාත්මයි රූපය අනාත්මයි කියලා බලන්න කොච්චර වෙනස්ද කියලා තේරෙන්නේ ඔය අනාත්මයි අනාත්මයි කියලා දාගත්තම ඔක්කොම ඉවර කෙනෙක්. ඒවට මේ පින්විතේ සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කළේ අනත්තං අසාරකට්ඨේ නාති කියලා. මේ අනත්ත කියන එක අසාරකට්ඨේන කියන අසාරක කියන අර්ථයෙන් ගන්න කියලා. එහෙනම් දැන් ඔබට තේරෙනව නේද මේ ඇහැ කියන එක මොන තරම් අසාර දෙයක්ද කියලා. එන ඇහැ අසාරයි ඇහැ අසාරයි කියලා නිකන් කටවදිනට කියලා වැඩක් නැහැ නේද විදිහට මේ අසාර ස්වභාවය මනාවට දැක ගන්න බැහැ. ඔබගේ ජීවිතේට මහ විනාශයක් නිමේද බලන ඔය ඇහැ ගෙනත් මලකුණු ගොඩගගා ගොඩගගා ඒ මලකුණු කැමැති පරිදි සකස් කර කර ඔබට වින්දනය කරන්න දීලා ඒ තුලම ඔබ සතුටටපත් වෙවි සතුටටපත් වෙවි මනුස්ස ජීවිතේ නැති කරගත්තා නේද දැන් ඔබට අවුරුදු 80යි නම් ඔය අවුරුදු 80ම ඔබ ස්වයං වින්දනය කර කර ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා අන්තිමට මොකද උනේ අන්තිමට දැරිලා යනවා නේද කියන්නේ ඔහු එහෙනම් ඔබට මනුස්ස ජීවිතයක් ලැබිලා ඔබට මෙතනින් ගොඩ යන්න තිබිච්ච එකම අවස්ථාවක් නැති කරලා දැම්ම නේද ඔය ඇහැ ඒ විතරක් නෙමෙයි දෙවිතර ඊළඟ අන්තවයක් තුලදී ඔබට જાතියක් සකස් වෙලා ඒ જાතිය තුල ඇහෙන් රූප බල බල ඉන්න බැරි පිළිකුත් විපාක වශයෙන් සකස් කරලා දුන්න නේද? එහෙනම් ඔය ඇහැ කියන එක කය ධර්මයක් නෙමෙයි. රාග දේශ මොහයන්ගේ පරිසක ඉවරලා දෙවිතර මේ සතර ගමනේ මහා අනාථේ කරුණු වැඩ පිළිවෙලක් නෙමෙයි ඔය ඇහි තියෙන්නේ. ඔය ඇහැ වයලමයි නෙමෙයි දෙවිතර මැරෙන සුළු පුද්ගලයෙක් පිළිකරන වැඩ පිළිවෙලක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් මැරෙන පුද්ගලයෙක් බිහි කරන වැඩ පිළිවෙලක් සත්‍යයක් බිහි කර කර බිහි කර කර පිළිගෙන මේ අනන්ත අප්‍රමාණ මහා දුක්ඛ කන්දයකට පත් කරන වැඩ පිළිවෙලක් නෙවෙයි ඇහි තිබ්බේ. එහෙනම් දැන් ಜಾති ಜಾති දුක කියනකම වෙලේ කරන්නේ මේ විදිහට මේ ಜಾති ගින්නට ಜಾති ගින්නට ඇදලා දානවා නේද ඔය ඇහැ. එහෙනම් මේ ගෝරතර සංසාරේ මේ තියෙන මේ ಜಾති ගින්නට ඇදලා පිසි කරනවනේ මේ විදිහට ඔය ඇහැ. එහෙනම් මේ ඇහැ මෙච්චර කාලයක් ඔබට ද්‍රෝහි වුණා හැරෙන්නේ මේ ඇහැ ඔබට වාසනාවන්ත දෙයක් කරලා දුන්නේ නැහැ නේ කවුරුත් කරලා. ඕන හොඳට තේරුම් ගන්න. හැබැයි ඔබ ඒ ඇහෙන් කියනදි බණපතක් කියවන යම් දවසක ආන්ගෙන් නම් ඔබට යම් කිසි පිරිසක්ක් ලැබලා දෙන්නේ නැහැ. ඒක නිසා තමයි ජීවිතේ ඇහැ තියාගෙන ඉන්නේ. ඒකනේ සතාගතයන් වහන්සේ දේශනා කළේ ආදිත්ත පරියාය සූත්‍රයේ මහණෙනි. ඔය ඇහෙන් රූප බලලා කාමයේ ජනිත කරගෙන කාම සංදේවණී එළියදී ඉන්න වෙලාවේ උඹලා බලුත් එහෙම එක්කෝ තිරිසනෙක් වෙනවා එහෙම නැත්නම් තෙරේසෙක් වෙනවා ඔයිට හොඳයි රත් වෙච්ච යකඩ දෙකක් අරගෙන ඉවරලා ඇස් දෙකේ අතුල්ල ගනින්න කියලා දැන් වැටෙනවා දැයි එහෙම කිව්වේ කියලා. පින්වතුනි වහගෙන ඉන්නවා. මට කියන්න බෑ ඇත්ත කියලා දැනගන්න කියලා ඊට පස්සේ හිටවිලා මම පොලිසියෙන් කරයි. මට කියන්න වෙන මොකද්ද? වහගෙන ඉන්නවා. ඔය කියලා ඉවෙන් තමයි කියන්නේ මම හැදි හැදි ඉන්නේ. ආ දෙකක් නෑ ඒකේ. දැන් ඔබ දන්නනේ මම කියන්නේ මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන එච්චරයි. මම කියලා කිව්වේ ඒ ඒ මොහොතේ ගොඩ නැගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ කියන්නේ ඒ ඒ මොහොතේ අර මලකුණු වෙන්න කලින් කොටද. උදා වීම වැය වීම වෙන වෙලාවෙ තමයි මම ඉන්නේ. ඒකනේ ස්ථිර මම එක් නෑ කියලා කියන්නේ. ඔය ස්ථිර අස්ථිර කියන කතාව මේක ඇතුලේ තියෙනවා. හැබැයි ඒක අර ප්‍රධාන කාරණාවට දාගත්තොත් එහෙම තමයි වැඩි වෙරදී. ඒ අද්දුවක් කියන කොටස තියෙනවනේ. දුවක් අද්දුවක් කියලා කිව්වෙ ස්ථිරයි ස්ථිර නෑ කියන්නේ. එහෙනම් මේ ස්ථිරත්වයක් නෑ ඒක ඇතුලේ කොහොමද? ඇයි? උදාවීම, වැයවීම වෙන වෙලාවෙ තමයි කවුරු වෙන්නේ. අර මම කියන ස්ථානේ මලකුණු උනාට පස්සේ ඒක නෑ. ඊට පස්සේ ආයි අරදී නිම්බදීමේ ක්‍රියාකාරීත්වය වෙනවා. ඒ වෙන අතරතුර මොකද කරන්නේ මේකෙන් හද හදා හද හදා කැමැති පරිදි සකස් කර කර සකස් කර කර ගන්නවා. ආරම්භන විඥාන ලක්ෂණං චිත්තං කියන ස්වභාවයේ චිත්ත ස්වභාවයෙන් නම් හිත තියෙන්නේ දැන් මොකද වෙන්නේ? එන එන විදිහට ගන්නවා. හද හද ගන්නෙ නෑ. එන එන විදිහට ගන්නවා. මොකක් ආවත් හොඳයි. අම්මා කියලා වැහන්නත් එකයි මාම් ආ කියලා වැහන්නත් එකයි. උම්මා කියලා වැහන්නත් එකයි. කොයි විදිහට වැහන්නක් කමන්නේ වැහන විදිහට ගන්නවා. ඒ අර්ථ තුනක් දෙක තමයි. මම මේ වචන ගැන නෙමෙයි කියන්නේ. මගුණ වචන වල විශේෂත්වයක් තියෙන වචී සංකාර කියන කොටසක් තියෙනවනේ. වචන ගැන නෙමෙයි මේ කියන්නේ. අර ඕනේ විදිහකට වැටුනේ මොකද්ද? ඒ විදිහට ගන්නවා. මල කඩේ සකස් කොයි විදිහටද වැන්නේ? ඒ විදිහට ගත්ත ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව උන්වහන්සේට අවශ්‍යතාවයක් නෑ. මොකක්වත් එකයි. මොකද දැන් ඔබට යමක කිසිම අවශ්‍යතාවයක් නැත්නම් නිකුතුනේ. මොකක් දුන්නත් එකයි නේද? දැන් මෙහෙම හිතන්නකෝ ඔබගේ අම්මා ඇවිල්ලා කියන ලොකු පුතේ මෙන්න ඔබ මේක ඔබට දෙන්නේ මෙන්න චොක්ලට් එක මෙන්න ටොපි මේ දෙක ඔබට මොකද්ද කලින් මොකද්ද මේක ඔක්කොම මේක ඔබට දෙන්නේ මේක මල්ලිට මල්ලිට ඔබ ඔබට චොක්ලට් එක හරි ටොපි හරි ගත්ත හැකි මොකද්ද ඔබට ඕනේ කියලා ඔබ හරිය ආසාවෙන් කියයිනේ ඈ කෙලවැක් කරි වැක් කරි කියයිනේ චොක්ලට් එක දෙන්න කියලා කියයි ඈ දැන් ඔක්කොම දෙන්නේ නැහැ කිව්වනේ ඒක මල්ලි ඔබට ගෙනාන චොක්ලට් එකයි කපි හා කිය දැන් මොකක්ද ඒ ඈ අම්මට හින්දා බුහාරව කියන්න බෑ කියලා ඕක නිකන් කියලා පලයන් ගන්න කියලා කියන්නේ එහෙනම් ඔබට ඕන එකක් තියෙනවා දැයි ඔබට එකක්වත් ඒ දෙකෙන් එකක්වත් ඔබ ඒක දෙකන එකකින් කර කැමති නේද? අවශ්‍ය නේද ඔබට? මේ අවශ්‍ය වෙන දෙයක් ඉතින් මොකක්දවත් එකයි. ඔන්න ඕක තමයි උනාසන දැකත පහල. බලන්න කොච්චර නිදහස් මානසික මට්ටමකද කියලා. උන්වහන්සේලාගේ ඒ නිදහස් මානසික මට්ටමත් උන්වහන්සේලාට බරක් නිසා පිටවෙන්නේ උන්වහන්සේලා නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙනවා. අර මලමුණු ගොඩ ගන්න එකත් අතර කරලා දැන් චතුර්ථ ධානය සමාපත්තියට ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් මම මේවා කිව්වයි කියලා අනේ ෂෝක් හෙට ඉඳලා මම අතර රැයම පටන් ගන්න වෙලේ උදේ වෙනකොට මම අත් සමාපත්තිලාභී ඒ මට්ටමට එහෙම යන්න එපා. මේවා ලේසි පහසු දෙයක් නෙමෙයි. හරිනේ? ඒක හොද්දට මතක තියාගන්න. තිස්සන් කොටුවේ කෙලවර වෙන්න හදන්න එපා නිවන් මඟ. පිරිණිවියලුවේ නිවන් මඟ කෙලවර වෙන්නේ. තිස්සන් කොටුවේ නෙමෙයි. දැන් හොද්දට ඔළුවට අරගෙන කටයුතු කරන්න. කියන සම්බන්ධනට පස්සේ පිටින් දැන් පංචද්වාර නැහැ. එහෙනම් පංචද්වාර නැත්තම් දැන් ඒ ඒ උත්තරය මොකද කරන්නේ? දැන් නිදහස් නෑ නෑ ඇයි ගොඩ ගහපු මල ගන්න? ඒව මොකද කරන්නේ? ඒව ඕනේ විදිහට අරගෙන මේ මේ අත පෙරෙන්න පෙරෙන්න කටයුතු කරන්න පුළුවන්. ගොඩ ගහපු මල කඳන් තියෙන අලුත් මල කඳන් එන්නේ දැන් ওই විදිහට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පින්විතනේ දැන් ඕගොල්ලන්ට මට මේකත් ඕනේ දැන් මොකද වෙන්නේ අන්න සංඥා මේක නිරෝධයට සම්බන්ධ වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ වෙලාවේ චිත්ත නිරෝධයක් තියෙනවා. චිත්ත නිරෝධය නිසා මේකනේ අලුත් බලකඳ කොහොමත් එන්නේ නැහැ. තියෙන බලකඳ වල ගනුදෙනුකුත් නැහැ. එහෙනම් නිකම විතර බලන්න තියෙන තියෙන බලකඳ හරි එහෙට මෙහෙට පෙරලන එක මොනතරම් බදයක්ද කියන්නේ. ඒ බදේ නිසා නේද අරියත් සම්හතර සංඥා වේද නිරෝධයට සම්බන්ධ වෙන්නේ. එහෙනම් ඒක ඉතර වදයක් නැත්නම් ඔය කියන ඉතුරු පහෙන් මලකඳන් ගොඩ ගහ ගහ ගොඩ ගහ ගහ ඒවා කැමැතිපත් සකස් කර කර සකස් කර කර මේ ගෙවන ජීවිතයේ මොන තරම්නම් විඩාලා ඉන්නද කියලා ඉතර බලන්න. අර කැමැති එක සකස් වෙලා එනකොට ඔබට ප්‍රීති වෙනකොට තියෙන ඔබ මොන තරම් දුක් විඳනවද බලන්න මේ ප්‍රීතිය සකස් කරගන්නේ. බාහිරින් කිසිවෙක් සම්බන්ධ නැහැ ඔබම කැමති වෙලා ඔබම ලහරක් කරගෙන ඔබටම ලැබුණාට පස්සේ ඔබම සතුට වෙච්ච අවස්ථාවල ඔක්කොම නිකමට හිතලා බලන්න එහෙම හැරෙන එක දෙයක් හරි බාහිර කුක්කලෙක් සම්බන්ධ වෙලා ඔබට සතුටක් දීපු අවස්ථාවක් තියෙනවා කියන්නේ හැබැයි මේ යම් මොහොතක අත්හැරීමෙන් නොයල්මින් මිදීමෙන් ලැබෙන සතුටම කියන එක කොච්චර සතුටමද කියලා හිතලා බලන්න ඇයි වැටෙනවා වැටෙනවා මොකක් වෙන්නද කවන්නේ සකස් කරන්නේ වැටෙනවා විපාකෙට වැටෙනවා තරම් කර කර ගන්න දෙයක් නෑ විපාකෙට වැටෙනවා වැටෙන එක ඕනයි ඔච්චර ආයෙ ප්‍රශ්නයක් නෑ ඕක ඔය ටික හොඳට අවබෝධ කරගන්න පිළිදෙන ඔය ටික අවබෝධ කරගත්තා නම් ඔබට තේරෙනවා ඔබ මහා දුකක් විඳින්න පිළිදෙන ඔය ප්‍රීතියක් විඳිනවා කියලා හිතාගෙන ඔබට යම යම් දෙයකට ඔබ සතුටු වුණා නම් ඔබ හොඳ ආකාරව මතක තියාගන්න පිළිදෙන ඔබ සතුටුනේ මහා වෙහසක් අරලා ඒකත් ඇත්ත වශයෙන්ම තියෙන එකක් නෙමෙයි ඔබම හදාගත් එකක් ඔබට ලැබිලා. ඇත්තටම ලැබිලා නෙවෙයි ලබාගෙන ඒක නිසා ඒකට අදාළ විපාකයක් තියෙනවා. ඉතින් ඕකනේ පිටින් මෙච්චර කාල ජීවත් වෙනවා කියලා කියන්නේ. තව තවත් අපිට ජීවත් වෙනවා කියලා දැන් කරගෙන යන හදන්නේ ඔය දෙකමයි. බලන්න මොන අසාර ජීවිතයක්ද මේ ගත කරන්නේ මේක මේ අසාරත්වයෙන් මිදෙන්න වැඩපිළිවෙල සකස් කරගන්න පුළුවන් එකනේ මේ අනිත්‍ය දේ හොඳ ආකාරව දැකගෙන සිටිජ ඉම ගෙදර ගහන්න බෑ ඔන්න ඕක හොඳ ආකාරව මෙනෙහි කරන්න විදිහට මේ අනිත්‍ය දේවල් පටිච්ච කරන්න යනකොට මහ විනාශයක් සිද්ධ වෙන්නේ එහෙනම් මේවා අනිත්‍යයි මේව මහ පෙළෙන සුළු දේවල් මේ පෙළෙන සුළු දේවල් එහෙමම අත්හැරලා දාන්න මේ පෙළෙන සුළු ස්වභාවය අවබෝධ කරගන්න මේක පුළුවන් තරම් පෙරවිසුරු ස්වභාවය අවබෝධ කරගෙන අවබෝධ කරගෙන ටිකටි මේ රූපේට තියෙන චන්දරාගයෙන් අඳුර වෙමි. වේදනාවට තියෙන චන්දරාගය දුරු කරලා දාන්න. සංඥාවට සංකාරයට විඥානයට තියෙන චන්දරාගය දුරු කරලා දාන්න. මේක දුරු වෙන්න දුරු වෙන්න ප්‍රේමසනේ ඔබට මහා සැනසීමක් උදා වෙන පටන් ගන්න ජීවිතේ. ආන් ඒකට කියනවා. ඒ යම් දවසක ටිකටි රූපේන උතුක වෙන් වුණා නම් වේදනා සංඥා සංකාර විඥාන වලින් ඔබ වෙන් වුණා නම් හාන්දේදාන කියන ඔබගේ සුවයට කියනවා මේකද? අරිහතන් වහන්සේලා විඳින සුවය කියන්නේ. ඒක සමාපatti සුවයක් ඉක්මවා ගිය මහා සුවයක්. සමාපත්තිම සුවයේදී කරන්න කෙනෙක් තමන්ට කැමති පරිදි මේ දේවල් සකස් කර කර සකස් කර කර ගන්න එක. සමාපත්තිය සුවේවත් නැහැ කවදාකවත් එන එකක් ඕන එකක් ආපු දෙයක් කියන ස්වභාවය නැහැ. ඒව ඇස් කරන් සකස් කර කර සකස් කර කර ගන්න එක මොකද ඒ තුලත් මම ඉන්න නිසා. මම ඉන්නවා කියලා කියන්නේ සිංහතුනි මල් පොකුර තියෙනවා. මල් පොකුරක් ඔබ හදාගෙන ඔබගේ ජීවිතය කියලා මම මේ විවිධ උදාහරණ අරන් ඔබට මේවා කියලා පෞගේ දේශන ඇහුවනම් මල් පොකුරක් ඔබගේ ජීවිතේ මල් ටිකක් තියෙනවා නිල් පාට කොළ පාට කහ පාට රෝස පාට තැඹිලි පාට මල් ටිකක් දාලා තියෙනවා මෙතන ඔය ටිකෙන් ඔබ මොකද කරන්නේ කැමැති පාටින් මල් අරගෙන අරගෙන අරගෙන පොකුරක් හදාගත්තා මේ මේ පොකුර හදාගත්තට පස්සේ මෙන්න මේකට කියනවා මොකක් කියලාද? මේකට කියනවා මොකක් කියලාද? මම කියනවා. මේකට කියනවා මම. මේ පොකුර තමයි මම. එහෙනම් මේ පොකුර හදාගත්ත නම් පිටුදෙනි මේ හදාගත්ත මෙන්න මේ පොකුර තියෙන තාක්කල් ඔබ දුක් විඳිනවා. ඇයි? මේකට මේ જાතිය මලක් දුන්නොත් ඔබ හරි කැමති. හැබැයි ඔබ ඒකට කැමති වුණාට ඒක තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. එහෙනම් ඒක විපරිණාමයට යද්දී මොකද වෙන්නේ? ඒක කැඩෙන්නේ බෙදෙන්නේ නැහැදී වැළඳෙන්නේ මොකද වෙන්නේ? එහෙනම් ඒකේ විදිහට පවත්වාගෙන යන්න මහා කර්මතෝගයක් කරන්න ඕනේ නේද? එහෙනම් අන්න දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක් වලින් ගැලවීමක් නැහැ. මේකට අදාළ නැති එකක් දුන්නොත් එහෙම කළු පාට මලක් දුන්නොත් එහෙම මොකද කරන්නේ? ඒත් ඔබ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන්න ඕනේ නේද? ඉතින් ඒක මෙතනින් අයින් කරගන්න. එහෙනම් ඔබ ඔය මල්සුකුර හදාගත්තයි කියලා කියන්නේ විතරේ ඔබට ඕනේවට ඔබ කැමති ඕන නැතිවට ඔබ අකමැති ඕනේම ගැනීම උදෙසා වෙහෙසෙනවා රැක ගැනීම උදෙසා වෙහෙසෙනවා ඕන නැතිව තල්ලු කිරීම උදෙසා වෙහෙසෙනවා අයින් කිරීම උදෙසා වෙහෙසෙනවා එහෙනම් ඔබ මුළු ජීවිත කාලෙම කරන්නේ විතරේ ඔය උදෙසා වෙහෙසෙන්නේ ඉතින් ඔබ කොහොමද සතුටෙන් ඉන්නේ ඔබ මේ මුළු ජීවිත කාලෙම කරලා තියෙන ගින්නක දුර්ග ජීවත් වෙන වැඩ පිළිවෙල. බලන්නකො අතහැරිලා මෙදිලා නොයෙලා ගියා නම් පිටින් තියෙන මල. මල් ටික තියෙන. ඔබ මල් පුරා කතාගෙන හිටියා. කැපුව රබ බෑන්ඩ් එක. රබ බෑන්ඩ් එක කපලා මල් ටික විශ්ලේෂණය ඕනේ මල. දැන් ඒක උසස් වෙනවා කළු පාට මල. ප්‍රශ්නයක්ද? නෑ. තව එකෙක් උසන්නවා නිල් පාට මල. ප්‍රශ්නයක්ද? ඒත් නෑ. මෙතින මලක් මැරිලා යනවා. ප්‍රශ්නයක්ද? ඒත් නෑ. පොකුර හදාගත්තේ නෑ. තියෙනකන් තියෙයි. නැති වුණාම නැතිලා යයි. ප්‍රශ්නයක් නෑ. ඉතින් බලන්න පරිහත් උනාද කියලා ආවේ. මොකද්ද ඔය මල් පිටිය උස්සගෙන දඟලන්නේ? අර කැමැති ඔය මල් පිටිය කියලා කියපු තිබුණේ අර එක එක පාට මල් කියලා කිව්වේ කැමැති જાතිය රූප වේදනා සංඥා සංකාර පහේ කොටවලනේ. කැමැති જાතිය පහේ කොටවලනේ ඔක්කොම උස්සගෙන දඟලන්නේ. ඒට යනකොටනේ කැමති ඒ ටික ඉන්නකොට අකමැති. ඔය ටිකනේ බින්දුනේ ඔබගේ ජීවිතේ සහ මුලින්ම විනාශ කරලා තියෙන්නේ. කවදාකවත් ඔබට ප්‍රීතියෙන් ජීවත් වෙන්න බැරි බැරි වෙලා තියෙන ඕක නිසා. ඉතින් පුළුවන් තරම් තරම් විගුණී මේකේ තියෙන යථාර්ථයම අවබෝධ කරගෙන මේකේ තියෙන ආදීනමම අවබෝධ කරගෙන අද ඔබට පුළුවන්කම තියෙනුනේ පිටුනේ මේ ඇහි තියෙන අසාරත්වය දකින්න. ඇහැ අනිත්‍යයි දුකයි අනත්තයි කියන ස්වභාවය තමයි මනාකොට දැක ගන්න. ඇහැ අනිත්‍ය ස්වභාවය ඔබට මනාකොට වැටහිලා ඉන්නෝනේ. මේකේ යමක් උත්පන්න වෙනවා නම් ඒ උත්පාදනය අනිවාර්යෙන් උත්පාද වෙලා වැය වෙලා මලකුණකටපත් වෙනවා ශාරීරික වේදනාවකේ විපාකෙකුයි මලකුණුපේ විතරයි ඉතුරු වෙන්නේ වෙන දෙයක් මේකෙන් ඉතුරු කරන්නේ නැහැ එහෙනම් මම මොනවට බලන්නේ දැන් මෙතනින් නැගිටලා ගියාම දෙන්නේ කියලා අර පොඩි දරුවට ටොයිලට් යන්න හරි මොකද ඒ නැගිටලා ගිය වෙලාවෙත් ඔබගේ ඇහැ කාගේ හරි ඇහැ කරකුණා නේද බලන්න ඒකට දැන් ඒ ඇහැ කරකුණා නම් ඒ කරකිලා ඉවර දැන් මොනවද ඔබට ලැබුණේ බෙල්ල කරකිච්ච වේදනාව විතරක් නෙමෙයි දැන් ඔබට තියෙන්නේ. ඇහැ අරපු වේදනාව ඒ බෙල්ල කරපුවා විතරක් නෙමෙයි බෙල්ල කරකවන වෙලාව ඇහැ අරලා. ඒයි බලන වැඩ පිළිවෙලකුත් තියෙනවනේ ඔගේ ඔක්කොම ඇහෙන්න අයිති වෙන්නේ. රූපෙටයි මේව නෙමෙයිනේ එකක්වත්. දැන් විද්‍යාව දන්නයි දන්නවන්නේ. ඒ ආලෝකය ඇවිල්ලා වැදලිලා ඒ වැදෙන්නේ මොකද කරන්නේ මේ කාචිය උස්සාත් වෙලා අදාළ කිරණ විතරක් ඇහැට අරගෙන ඉන්නලා කාජය උස් පහත් වෙලා එතනින් ගිහිල්ලා ඉව දෘෂ්ටි විතානේ ඔබදී යටිකුල් ප්‍රතිබිම්බය හදලා ඒ යටිකුල් ප්‍රතිබිම්බයේ දෘෂ්ටි කෘෂ්ණායවරහ මොලේට ගිහිල්ලා උඩුකුල් ප්‍රතිබිම්බයක් හදලා ඊට පස්සේ මල කන විගහස් වෙන්නේ ඒක එතරම්ම ඇහැනේ තියෙන්නේ ඕකේ ඇහැයි රූපේ ටික තමයි තාම යන්නේ එහෙනම් ওই ටික ඔක්කොමත් වෙනකම් පිළිදෙන මේ ශාරීරික වේදනාවක් විතරයි නේද ඔබට ඉතිරේ එහෙනම් බෙල්ල කරකිච්ච වේදනාවයි ඇහැ සම්බන්ධ වාපු වේදනාවයි ඕම් ওই කායික වේදනාව දෙක ඉතුරු වුණා ඉතුරු ටික මල කන බවට පත් වුණා නේද දැන් ඔය බැලුවා කියන ඔබට හම්බෙච්ච මොකක්ද හම්බුනේ? මොන හිතන බලන්නේ අපි බුද්ධියෙන් හිතන බල මොකක්ද හම්බුනේ? දැන් මොකද මම හොදාකාරව දන්නවා කියන්නේ ඔබට මොලයක් බුද්ධියක් තියෙනවා කියන්නේ. එහෙම නේද? මම හිතන්නේ විදිහ හරිනේ. මොලයක් බුද්ධියක් තියෙන පිරිසනේ. මම ඔබට කිව්වොත් එහෙම ඔබට හොඳ රස්සාවක් තියෙනවා ඔබ රස්සාවක් නැති වෙන්නේ රස්සාව ඒ තමයි හැමදාම උදේට නැගිටලා අනුරාධපුරයට ගිහින් වෙලා අනුරාධපුරේ අනුරාධපුරේ තියෙනවා යම් වැඩකොලක් ඒ වැඩකොලේ නිමිති කොටයක් කර තියාගෙන ඉවරලා හැතැම්ම 10ක් ගිහලා නිමිති කොටේ දාන්න තියෙන රුපියල් 1000ක් ගෙවනවා කියලා ඔබට ඒ උදෙසා ඔබට මේ රස්සාව දුන්නොත් ඔබ ඒ රස්සාව ගන්න ඒකට ආය අනුරාධපුරේ ඉඳලා මෙහෙ එන්නත් ඕන එහෙනම් ඔබට මොලයක් මුත්‍යක් තියෙනවනේ පිටින් ඔගේ හරබැර ටික අඳුර ගන්න හරියට නේද? දැන් මෙතන ඉඳලා යන්නකෝ රුපියල් 7000ක් විතර යනවා. එන්නම තව 1000ක් විතර යනවා. ඊට අන්තිමට බත් වුණාට තව 500ක් විතර යනවා. 2500 කියලා හම්බෙන්නේ 1000යි. එහෙනම් 1000ක් හම්බෙලා 2500ක් වැය වෙනවා නම් පිළිතුරේ ඔබට මොලයක් මුද්දයක් තියෙනවා නම් ඔබ කවදාවත් ඔය රස්සාව ඉල්ලන්නේ නැහැ නේ ආපහු හැරෙන්න. එහෙම නේද? එහෙනම් එච්චර මොලයක් ඔබට තියෙනවා ඇහැගෙන ඔය ටික දාලා බලන්න මේක මේ ඇහෙන් ඔබට බැසිකිලි දෙන්න අවස්ථාවක් හදලා දුන්නා තමයි. නමුත් බැසිකිලි දෙන්න අවස්ථාවක් හදලා මේ කය හදලා දුන්නේ කවුද බලන්න. ඔය ඇහත් මේකට වරදි කිවන්නේ නේද? ඔය කය හදලා තියෙන එක අද ඔබට ඔලුව කැක්කමක් ආව නම් මේකට ගහන්න ඇහත් එකක් තාම ගාලා. ඇයි ඒ? තුක් කරපු වැඩ. හවුද නේ? ඒක මම බොරුවට කිව්වේ ඔබ ගහන්න එපා. නේද? දැන් ඔබ ඇහත් මේක ඔබ කරලා දුන්නු. ඔය කය හදලා දුන්නේ කවුද? ඔය කයි අනන්ත අප්‍රමාණ ඔබ දුක් විඳිනවනේ මේකත් ඔබට ඔලුව කැක්කමක් ඇදුනට පස්සේ පොඩි දුකක් බලන්න විදිහේ ධනිකයක් උඹක් කොන්දේ අමාරුවක් හැදෙන ඔක මොන තරම් දුක් විඳිනවද කියලා හිතලා බලන්න. වැසි කිලීකට කැටිලීකට යා ගන්න බැරුව මල බද්දේ හැරි හැදුනට පස්සේ මොන තරම් දුකක් විඳිනවද කියලා හිතලා බලන්න. ඔය ඔක්කොම ඔබට අද උදා වෙලා තියෙන්නේ. මේ ඇහැ දෙකේ කළ දීප ඇහැ වල කියන ඔන්නේ සම්පූර්ණ හය එකක් වල කියන්නේ නැහැ ඔය ඇහැ. ඉතින් ඔය ඇහැ හරි සාරයි කියලා හිතන්න පුළුවන් එකක්ද පිටින් තියෙන්නේ. වැටිගිලියට යන හරි කයක් හදලා දුන්නේ ඇහැ නේද? ඇහැ ඇහැ කිව්වොත් එහෙනම් මම ඉතින් ඔබට වැටිගිලිය ගන්නත් උදව් කළා නේද? ඉතින් ඇයි ඔබට ඔහොම කියන්නේ කියලා ඇහුවොත් එහෙම. කියන්නේ ඇහැ බල. වැටිගිලියට යන හරි මේක කරන්නත් මේක හදලා දුන්නේ උඹම. ඉතින් ඔබ හදලා දුන්නු ඔබම අරම්පලයන් කියලා කියන්නේ නේද වෙන්නේ? නිගමන විතර බලලා ඔබ කොච්චර දුක් විඳිනවද කියලා කියන්නේ. හැබැයි ඔබට ඒ වෙලාව ගන්න ඔබගේ ඔළුවට වැටිච්ච දේ තමයි මට මේ ඇහි රූපපත්‍ර බැඳිලා ඉන්න පුළුවන් කියන්නේ. නමුත් ඔබට වැජ වෙන්න බැරි බව ඔබට හොඳ ආකාරව පේනවා කියන්නේ ඇහි රූපයක් ආපුවම මලකුණක් බවට පත් වෙන වෙන්නේ එන කිසි දෙයක් ඔබට ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මලකුණු කපා ඉන්නේ කියන්නේ වෙන්නේ මුළු ජීවිත කාලෙම. ඔබට මේට අවුරුදු 5කට කලින් තියෙන ඒවා හිතලා ගන්න පුළුවන්. මන තියෙන හින්දා මනට පුළුවන් නිසා ඒවා ඇදලා අරගෙන අලුත් CD එකක් නිෂ්පාදනය කරලා ඔබට දැනෙලා දෙන්න. ඉතින් ඇහිගේ මලකුණු හදපු නිසා ඔබට ගන්න පුළුවන්. නමුත් ඒකදී ඔබට ඇහෙන් ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේක මනින්නේ අරගන්න. ඇයි මේ වෙලාවේ කරලා දුන්නේ මලකුණු හතර දෙක විතරයි. ඉතින් බලන්න ඔබට සාරීරික මහ දුකක් ඉදිරි කරලා එන මහ විපාකයක් ඉදිරි කරලා මේ මහ ඝන කයක් හදලා. ඒක හදාගත්ත ඒ කයට මේකද කම්. දැන් ඔබට කකුලක් හැදලා තියෙනවා. ඔබ ඇහැ කිලිලි කකුලකුත් හැදුණානේ. නේද? දැන් ඔබ ඇහැ කිලිලි ඇහැ කිලිලි ඇහැ කිලිලි කකුලකුත් හම් වෙනවනේ. දැන් කකුලක් හම් වෙලා වෙලා හම්බෙන්නේ ඔය යනකොට මොකද වෙන්නේ? මොහොක හරි පැටලලා ඉන්න පැටලලා මොහොක හරි වෙලා. කකුල උරුක් වෙනවා. දැන් මහා වේදනාවන්නේ කකුලට තියෙන්නේ. දැන් කකුල හැදුනේ කවුද? ඔය කකුල හදන්න බෙස්සෝ ඇහැ ඇහැ උදව් වුණාද නැද්ද? නමුත් දැන් ඇහැ ඉන්නේ නැහැ නේද ඔබත් එක්ක ඒක වේදනාව මෙදී. නිකමර හිතට බලන්න වේදනේ මොන තරම් අපරාධයක්ද කරලා තියෙන්නේ කියලා. මේ ඇහැ සාරයි සාරයි කියලා තවදුරටත් අපි දෘෂ්ටිගත වෙලා ඉන්නවනේ. මම මේ කියන්නේ මේක විදිහට ඇහැට යකුළු වලින් ඇනගන්න නෙමෙයි. මං හිතනවා මොලයක් රුධියක් කියන හැම බලහන්න කියලා. මේව හරියට තේරුම් ගන්න. ඇහැට වෛර කරන්න නෙමෙයි මේ කියන්නේ මේක විදිහට ඇහැට දීලා තියෙන තැන නැති කරලා දාන්න. ඔය අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඔබ ඇහැට ලොකු තැනක් දීලා තියෙනවා පින්විතනේ ඔය ඇහැ ඔබට සාරයක් ඉෂ්ට කළේ නෑ ඔය ඇහැ ඔබට අවලක්මයි කළේ පින්විතනේ ඒ අවල නිසා ඔබ තව තවත් දුක් විඳිනවා මේ සංසාරේ මහා අනාථයෙක් විදිහට අසරණ වෙලා ඉන්න මහා අසරණ ගමනක් මේ යන්නේ ඉතින් තවදුරටත් ඔය ඇහැ බලාපොරොත්තු තියාගෙන අනේ මේ ඇහැ මට කොච්චර දෙයක් කරන්නද ඔබ තවදුරටත් ඉන්නවනම් පින්විතනේ ඒක මහා පිස්සුවක්නේ කොහොමද අපිට දැන් අවංකවම අපි දැක්කනේ මේ ඇහැ මොකක්ද අපිට කරන්න කියලා ආයිද කවුරු කියන්න අවශ්‍ය නෑ මේක අපිට දැන් අපි හිතාගෙන ඉන්න අනේ එහෙනම් එහෙනම් ජරාව තමයි එහෙනම් හරියන්නේ නැහැ තමයි එහෙනම් හරියන්නේ නැහැ. එහෙම නෙමෙයි දැන් ඔබ උදාහරණම දැක්ක නේද මිනිත්‍රි මේ ඇහි මොකද්ද වෙන්නේ? එහෙනම් ඇහින් වෙන යථාර්ථයේ මනකට ඔබ දැක ගන්න මිනිත්‍රි ආපෝ කරේ ඇහැට දීලා තියෙන චන්දරාගය දුරු කරගන්න මහ ලොකු දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ටික ඔබ හරියාකාරව වටහා ගත්තා නම් මේ ටික ඔබ හරියාකාරව මෙලී කළා නම් මිනිත්‍රි ඔය ඇහැ ඇතුළ ඔබට බලන්න අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. මෙන්න මේ දහම්පරයය මනාකොට ඔබට අවබෝධ වෙනවා නම් පිළිගන්න ඔබට භාවනා කරන්න ලේසි. මම ඔබට දවසක් කිව්වා මතකද ඔබ භාවනාවට ඉඳගත්තට පස්සේ විනාඩි 10ක් 15ක් ගියාට පස්සේ ඔබට ඇහැ අරින්නම හිතෙනවා කියලා. ඒ ඇහැ අරින්න මෙතන යන්නම් ඇහැ පොට්ටක් ඇරලා ආයෙ ගියාගත්තා නම් ඒත් ඇති කියලා. මොකද බලන්න නෙමෙයි කියන විතර ඇහැ අරින්නම හිතෙනවා ඔබට. හේතුව මොකද? මෙච්චර කලර මලකුණු ගොඩ ගහලා ගොඩ ගහලා ගොඩ ගහලා සාරයි සාරයි කියලා ගොඩ ගහගත්ත නිසා මේ ඇහැ යම් මොහොතක් බහගෙන ඉන්නවා කියන එක මිනිස්සුනි ඔබට දැනෙන්නේ මහා පාඩුවක් කියලා. ඒකයි ඔය තියෙන්නේ. ඔබ නිකන් හරි බලන්න ඔබ භාවනාවට ඉඳගත්තට පස්සේ ඒ භාවනාවට ඉඳගෙන පැයක් දෙකක් හරි ඔබ හිටියනම් එහෙම ඔබට සමහරවිට හිතෙන්න පුළුවන් අපරාධනේ දේශය දෙක. ඇයි? ඒ අපරාධ වගේ හිතෙන්න ඉතින් ඉතින් ඔබ අර ඇහි රූප බලන දැඩි සංහාවක දැඩි ආසාවක හිටපු නිසා. ඒකෙන් ඔබට දැන් මේ රූප ජනිත වෙන්නේ මේක නතර වෙලා මෙදී නැහැ වහගෙන වෙනවා වෙන අරමුණක් කටයුතු කරන නිසා. දැන් ටික වෙලාවක් යනකොට ඔබ පෙලෙන්න පටන් ගන්නවා. මොකද මේසා සාර ඇහෙන් රූප ගන්න මට නෑනේ. අන්න ඒක නිසා පිටින් ඔබට භාවනාවක් වැඩෙන්නේ නැහැ හරියට. හැබැයි මේව හොඳට අවබෝධයෙන් අරගෙන ඉවරලා කටයුතු කරනවා නම් පිටින් ඔබට පැය දෙකක් කිසිම කතාවකට වැටෙන්න කවගෙන කියන්නේ. හෙට මම කියනවට පුළුවන් නම් ඔබට නිදහස් විවේකී වෙලාවකට වෙන භාවනාවක් නෙමෙයි. ඇත්තක වහගෙන ඉන්න. බලන්න ඔබට කොච්චර වෙලා ඇත්තක වහගෙන ඉන්න පුළුවන්ද කියලා. නිකන් කරන් තියෙන ඇස් දෙක වහගෙන ඉන්න එක විතරයි. නිදා ගන්න නැතුව. ඔබ ඇස් දෙක වහගෙන ඉන්නකොට ඔබට නිින්ද කියන්නේ ඉන්න ඔබට පැය 8ක් 10ක් 12ක් කගේ නිින්ද ගහ ගන්න පුළුවන්. ඇයි ඒ? නිින්ද කියන එකේ මෙන්නේ විඥානයේ අඩපණ වෙන නිසා. එතනින් යාට විඥානයේ අඩපණ වීමක් දිනර මව්කුසැතුලේ ඉන්නවා වගේ වැඩ පිළිවෙලක් ඉන්න නිසා. ඇහැ වහගෙන ඉන්නවා කියන එක තුල යාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ ඇස් දෙක අරගෙන බලන්න ඔබට කොච්චර මේ ඇස් දෙක වහගෙන සිහියේ නිදා ගන්න නැතුව ඉඳලා බලන්න ඔබට කොච්චර වෙලාවක් ඇස් දෙක වහගෙන ඉන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මේ මානසිකාරය කරලා කරලා කරලා පිළිගන්න මේ ඇහැ කියන එකේ තියෙන අසාරත්වය දකින්න. චක්කුන් අනත්තා කියන ස්වභාවය මනාවට දැක ගන්න. චක්කුන් අනත්තා මේ ඇහැ මහා අසාර්ථ භාවය හොදාකාරව දකින්න ඇස් දෙක පියාගෙන ඉඳලා බලන්න ඊට වඩා කොච්චර ලොබට ඉන්න පුළුවන්ද කියලා. ඒකයි පින්වතුනි කියන්නේ මේ භාවනාව වැඩෙන්න හොඳාකාරව මේ ධහම ඔබට අවබෝධ වෙන්න ඕනේ. ඇහැ පිළිබඳ දැඩි ඡන්ද රාගයෙන් නම් ඉන්නේ ඇහැ පිළිබඳ කාම ඡන්දයෙන් නම් ඔබ ඉන්නේ. ඔබට කවදාකවත් මේ ඇහැ වාගෙන මහ වෙලාවක් ඉන්න බෑ කියන්නේ ඔබගේ මන නිරන්තරයෙන් උත්සාහ කරන ඔබගේ ඇහැ අරවන. කොහෙන් හරි සත්‍යයක් ආවම එහෙම ඊට පස්සේ නිකුත්නේ ඔය සත්‍ය අහගෙන ඉන්න ඔබගේ කන නිරන්තරයෙන් ඔය මන ඔබගේ කන මෙහෙසවනවා. හැබැයි ඔබ ඔය කන කනේ තියෙන ඇත්ත ස්වභාවය මනකට අවබෝධ කරගත්තා නම් අන්න එතකොට පිළිගන්නේ මේ කන කියලා කියන්නේ කන කියන මේ මලකුණු උත්පත් තැන. මේ මලකුණු උත්පත් වෙන තැනින් ඉතුරු වෙන්නේ විපාක හන්දක් විතරයි මේ විපාක ටික මට ගෙවන්න වෙනවා මේ සංසාරෙට ඇතුල් වෙලා. එහෙනම් මේ කන කියලා කියන්නේ මහා විනාශයක් කර දෙන කය ධම්ම වය ධම්ම ස්වභාවයක්. මේ සමර ගමනේ මහා අනාථයක් කරන වැඩ පිළිවෙලන්නේ මේ කන මට කරලා දෙන්නේ කියලා අන්න තමන්ට වැටහෙනකොට මේකෙදි මොකද වෙන්නේ? අර කනට මොන ශබ්දාවක් ඕක අහන්න අරමුණු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඇයි දන්නවනේ? කිසිම ඵල ප්‍රයෝජනයක් නැති වැඩක් නේ සිද්ධ වෙන්නේ ඇයි? කන්න සම්පයක් ආවා, මල තුනක් වුණා, විපාක ඉතුරුයි. අර මෙහෙ ඉතුරුයි. ඉතින් ওই ටිකමනේ සිද්ධ සිද්ධ වෙන්නේ එහෙනම් ආයේ කණින් මොනවට අහන්නද? දැන් දිවට රසය. දැන් ඔබ මොනවා හරි කෑමක් කවුරුහරි පස්සේ කාගෙන කාගෙන කාගෙන යනවා. ඔය කාගෙන කාගෙන ගියාම දැන් මොනවද ඔබට ඉතුරු? පළවෙනි මිදෙනවා ස්මෘත්තා. ඇයි බරට මොන ටික නෙමෙයිනේ කියන්නේ? ඔන්න බලන්න මේක දෙන කරගන්න හරියි. බරට මොන ටික නෙමෙයිනේ කියන්නේ? මනස මොන ටික නේ කියන්නේ? ඒක නිසා මොහොතේ දැන් ස්මෘත්තාව ඉතුරුයි. ඒ ස්මෘත්තාවට අමතරව කෙනෙකුනි ඉතින් කය වලුත් ඉතින් කන්න දෙන්න දෙන්න කය මොක කයට මොකද වෙන්නේ? කන්න දෙන්න දෙන්න ඕකත් වැඩි. ඕකත් වැඩි වැඩි වැඩි වැඩි මොකද වෙන්නේ? ඊට පස්සේ මහා ලෙඩ රෝග ගොන්නකට උරුමකම් කියනවා. ඉතින් කයට ඕනේ පරිදි විතරක් ආහාර ගන්න හැදේ. ඒකෙන් තථාගතයන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂාව අනුදැනවදාලේ. මේ මොකටද දැ කියලා දැනගෙන ආහාර බලන්න කියලා. විකාලය කියන එකක් බලන්න අනුදැනවදාලේ. විකල් වෙලා බලන්න එපා කියලා. විකලෙන් බලන්න නැතු උදේ උදේ පහමාව ඉඳලා දවල් 12 වෙනකන් හරි විකලෙන් බලන්න එපා. විකලෙන් බලන්න එපා කියලා කියන කල විකල දැනගෙන ඉන්න කියන්නේ. කියන්නේ පොතේ ඔබගේ සිහි විකල් වෙලාද කියලා අහන්නේ අම්මලා. නිකල් වෙලා කියලා කියන්නේ මොකක්ද? Taman කරන්නේ මොකක්ද කියලා හරියට දන්නේ නැතිව හදිස්සු කරන එකට කියනවා විකල් වෙනවා කියලා. එහෙනම් පිටින් මෙතන විකල් කියලා කියන්නේ මොකද්ද? Tamanගේ මේ බඩට අවශ්‍ය ප්‍රමාණය දන්නේ නැතුව ආහාර ගැනීමේ වැඩපිළිවෙලක යෙදෙනවා නම් මොකද වෙන්නේ? ආන්ගේ කෙනා විකාලේ වැළඳුවා වෙනවා කියන විදිහට උදේ පහමාරි ඉඳලා 12 වෙනකම් වැළඳුවා. විකාර දෙකක් තියෙනවා. අද සිත සමාදන් වෙච්චාට ඒක මේ අපේ ස්වාමීන් වහන්සේලා තේරුම් කරලා දෙන්නේ නැහැ සමාදන්ට. ඒ විකාර දෙකෙන්ම ගැලවිලා ඉන්න ඕනේ. එහෙනම් විකාර දෙකෙන් ගැලවිලා ඉන්න ඕන නම් ඉතින් දැන් එකමට හිතට බලන්නකෝ දැන් ඔබ ඔබ බත්ති ගානක් අරගෙන නැත්තම් මොනවා හරි කෑමක් අරගෙන ඔබ කාගෙන කාගෙන කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. ඔය කාගෙන කාගෙන යන දිගේ බිමුදේ මේ දිවෙන් රහ දැනගෙන ඉර වෙලා බලන්න මේ මේ ගාන්න මේ සබාධමේ නිර්මාණය සබාධම් කියන කිව්වේ තමන්ම ඇති කරපු එකක් නෙවෙයි නේද? ස්වභාව ධර්ම ක්‍රමවේදයේ නිසබාධම කියලා කියන්නේ තමන්ගේ ස්වභාවයේ ධර්ම ක්‍රමවේදය. තමන්ගේ විදිහ. සබාධම තුලින් බලන හරියට මේ දිවත් ගැහුව කොහෙද? කර්මස්තේමනේ. ඔච්චර දැන් තියනවා ගහන්න දිව. කොහෙද මේ කෙලින්ම ගැහුව කතාස්තේ. දැන් කතාස්තේ දිව ගැහුවට පස්සේ දැන් මොකද වෙන්නේ? නැත්තම් ඔබ අගේට මොකද කරන්නේ? ඔබ අගේට හිරට හොඳට බලනවා ආ මාසේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද? අපි හිතමු ආමාශයේ තියෙනවා ලීටරයක් ප්‍රමාණය. අන්න බුදුහාමුදුරුවෝ කියලා දෙනවා තුනෙන් එකක් ආහාර දාන්න තුනෙන් එකක් වතුර දාලා ඉතුරු තුනෙන් එක නිකන් කියලා. දැන් ලීටරයක් තියෙනවනේ. ඒක නිසා ඔබ මොකද කරන්නේ? ලීටරේට අදාළව ගන්නවා තුනෙන් එකක් ආහාර ප්‍රමාණය. අරගෙන ගුලි කරලා ඔබ ගාන්ට ගිලිනවා. ගිලලා ගාන්ටේ තුනෙන් එක දැන්පත් කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි? දිව නැහැ මේ අස්සේ. අපි දීමු දිව තියෙන උරේස්ස කියලා. එතකොට දිව උරේස්ස නම් තියෙද්දි දිව කටේ නැත්තම් මේ වෙන්නේ ගාන්න මොකද කරන්නේ? අර බස්කුලි ටික අපි දීමු බස්කුලි මුළු ආමාශයම පිරෙන්න බස්කුලි 15යි. එන තුනෙන් එකට බස්කුලි 5යි. දැන් මොකද කරන්නේ? ඒ බස්කුලි 5 ඊට අරගෙන තැම්පත් කරලා ඉතිරි ටිකට අදාළව වතු දා දීලා ඉතිරි ටිකට වාතය පිරෙන්න එහෙම තියෙන්න ආරිය. එහෙනම් මෙන්න කවදාකවත් මහත් වෙන්නේ නැහැ නේද? කොලෙස්ටරෝල් එන්නේ, දියවැඩියා එන්නේ, ඔය එකක්වත් වෙන්නේ නැහැ නේද ඊට පස්සේ? ඔය ඔක්කොම එන්න පටන් ගත්තේ මොකක් ගහපිනවද කටේ? දිව ගහපේ. දැන් කටේ දිව ගැහුවට පස්සේ දැන් මොකද වෙන්නේ? අර බත් ටික තියාගත්ත ගමන් මොකද වෙන්නේ? මන අනිත් පැත්තේ සංඥාව දෙනවා. බඩ ගැන හිතන්න එපා, මං ගැන හිතපන්, මල් දුන්නු කොට ගහපන්. පුළුවන් තරම් කොට ගහපන්. දැන් මොකද කරන්නේ පියතිය? ඉතින් ඕක බින්දුවේ පොඩ්ඩක් බඩ ගැන හිතන ඔබට මම වෙන ක්‍රමයක් කියන්න ඕක කරන්නේ. ඔබ ඊළඟ දවසේ එකතුනේ බඩේ ප්‍රමාණය යම්තකින් දැනගෙන කොහොම හරි කමකින් ඒක දැනගන්න. දැනගෙන ඉවර වෙලා ඔබට කරන්න තියෙන්නේ ඒ ප්‍රමාණය හපල හපල ගෙලේ. ඉතුරු ටික හපල හපල බේතකට දාන්න. නැත්තම් ඔබ නිකන් ලෙඩෙක් වෙනවනේ ජීවිතේ. අර මන බලන්න ඔබ සම්පූර්ණයෙන් වසකේට අරගෙන ඉවරයි. ඔබට කරන්න තියෙන්නේ මොකක්ද? දාගත්ත හපල හපල හපල තුක් ගල ගැහුව බේතකට. ආයෙ ආව හපල හපල හපල හරි. මොකද දැන් මේ ටික ඕනේ කාටද? මනට. බඩට ඕනේ ටික ගිහිල්ලා ඉවරයි. ඉතුරු ටික ඕනේ මනට. ඉතින් මනට ඕනේ මනට ඕනේ මලකුණුනේ මලට බත් ඕනේ. මන මන ගන්න ආහාරය මොකක්ද? මලකුණු. මන මලකුණු ආහාරයෙන් යැපෙන්නේ. එහෙනම් දැන් මලකුණු දෙන්න ඕනේ කොහොම හරි කම්පෙන් එකේ. ඒක නිසා කරන් තියෙන මොකක්ද? හැබැයි මලකුණු ගන්න බෑ දිව නැතුව. ඒක නිසා මොකද කරන්නේ? දිවට දාලා හබල හබල හබල හබල හබල තුක් ගාලා දැම්ම. ආපහු දැනගත්තා. හබල හබල හබල හබල දැම්මා. ඒත් මේ ක්‍රමවේදව කටයුතු කළා නම් හරියි. මගුල් ගෙවල් වල ගිහිල්ලා කාලා කාලා කාලා එළියට ගිහින් ඉවරලා ඇඟිලි දෙක දාලා වගල දාලා ගිහින් ආයි කන මිනිස්සු ඉන්නේ. ඇයිද කෑම රහනේ මේ? කෑම රස නිසා මොකද කරන්නේ? දැන් බඩ පිටවලට එතනින් යන කන්න බෑනේ. ඒක නිසා මොකද කරන්නේ? කැලේ පොඩ්ඩක් එහා පැත්තට ගිහලා දිව දාලා ඉවරලා අර මේ ඇඟිලි දෙක දාලා ඉවරලා බහක් ගාලා ඔක්කොම මමනේ දාලා ඉවරලා කටත් හොදගෙන හිමීට ගිහලා ආපහු සරයක් මොකද කරන්නේ? කනවේද ඔය මොකක් කරන්න ඕනේ නැහැ අර විදියට කරන්න. ඉස්සරහට සමහරට බින්දුනේ ක්‍රමවේදයක් හදලා මේ මෙතනින් පොඩි බටයක් ගහලා ඉවරන එළියට ගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒ බටේ ලොක් එක දාලා දිනනකොට මොකද ඒ ස්විච් එක ඕෆ් කරලා තියෙන වෙලාවට කණේ ඔය බඩට යනවා ඇති වුණාට පස්සේ එතන මේක ඇරියට පස්සේ මොකද වෙන්නේ බඩට යන්නේ නැහැ ඔක්කොම මෙතනින් එළියට එනවා. ඒක මල්ලකට දාලා තිබ්බනම් දෙකදෙන දවසේ පැය විදියට පැය නිදා ඇරලා ඉන්න හැම වෙලාවකම මිනිස්සු කයි. ඉතින් ඔබ ඔබගේ ජීවිතේ වැඩි හරියක් කණේක නිවේද කරන්නේ. මට කියන මුරුක්කු ගන්නේ බඩටද මනටද? බඩටද මනටද මුරුකු ගන්න? කිරි කපි ගන්න? අතුරු පස ගන්න? ඒකදී අතුරු පසක්වත් බල අපිට එහෙම අතුරු පස හරිනම් හරිනම් හරිකම් වේදෙන්න නම් අතුරු පසක් ප්‍රත්‍යවේක්ෂා කරන්න බෑ. හරිකම් වේදෙන්න. මම මේවා කියන්න කැමති නෑ. මොකද වැරදියට අල්ල ගන්නවනේ මිනිස්සු. ඒක නිසා. ඒකෙන් කියන්නේ මේ අතුරු පස කෑවොත් එහෙම හරියන්නේ නැහැ කියලා නෙමෙයි මම මම කියන්නේ හරි පරිස්සමින් ඕනේ මේවා කතා කරන්නේ. අඳුරුපස ප්‍රත්‍යක්ෂා කරලා හරි කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ. මොකක් කියලා ප්‍රත්‍යක්ෂා කරන්නේ? අතුරුපස කියලා කියන්නේ ගිහිව හදාගත්ත එකක්. ගිහිය කියන්නේ ඔබත් නෙමෙයි. ගැරිය යුතු. මේ කාම සම්භෝගයේ ගිහි පිරිසක් විසින් මොකද කරන්නේ? මේක මේක වඩා හොඳයි, මේකක් මේක වඩා හොඳයි, මේකක් මේක වඩා හොඳයි ආදී වශයෙන් දේවල් හදාගෙන හදාගෙන ගිහිල්ලා පෙන්නේ ඕක කාගේ ඕක කන වැඩ පිළිවෙලක් හදාගන්න. ඉතින් නැත්තම් ඕක ප්‍රත්‍යක්ෂා කරන්න බෑ. ඇයි ආහාර ටික ප්‍රත්‍යක්ෂා කරලා දැන් ආහාර ටික පරිදි ගියක්වත් දැන් අර නතුරු පතක කොට දුන්නේ. එහෙමනම් මේ අතුරු පතක ටිකත් මේක ඒකටම දාගෙන පත්කටම දාගෙන අන්න ඔක්කොම එකටත් ප්‍රත්‍යක්ෂා කරනවා. අන්න එහෙම නම් පුළුවන්. එතකොට ඒක අතුරු පතක. එතකොට ඒක මොකක්ද? එතකොට ඒක ආහාර. ආහාර තමයි බඩට ඕනේ. ඉතුරු ඔක්කොම ඕනේ මොනවද? මනස. එහෙනම් දැන් මොනවා හරි අතුරු පතක් එහෙම ගන්නවා නම් දැන් මේ අතුරු පත ගන්නේ මොකටද? මම දෙකින් කියලාම ගන්න ඕන්න මම ඔබට එවනවා කියලා. ඉතින් ඕක බඩට යන්නේ නැති වෙන්න. මොකද නැත්තම් ඔබ අසනීප වෙනවනේ පිටින්. ඒක නිසා බඩට යන්නේ නැති වෙන්න ඔබට මොකද කරන්න තියෙන්නේ? කිරිඩොමිය කටේ දාගෙන හපල හපල හපල හපල හපල හපල හපල ටික වෙලාවක් ගිහලා තුම් ගාලා එළියට ගෙල ගහලා දාන ඒ ගෙල ගහලා දාන හොඳට කට හොදගෙන ඉවෙලා පොල් ටොපිය ගන්න. ඒක කාල කාල කාල කාල ඒකත් තුම් ගාලා ගෙල ගහලා ඉවෙලා ආයෙ කට හොදගෙන ඉවෙලා ආයෙ තව මොකක් හරි තියෙන එක ගන්නවා. බරට දාගන්න එපා. මොකද ඔබ බරට ඔබ දාගන්න දාගන්න වෙන්නේ පිළිතුරු ඔබ ලෙඩෙක් බවට පත් වෙන එක. එක්ක ඔබ මන দমনය කරගන්න. එහෙම නැත්නම් ඕවගේ වැඩ පිළිවෙලක් හරි කරන්න. නැත්නම් ඉටිකොලයක් කන්න කලින් ඉටිකොලයක් අරගෙන ඒක හොඳට පුච්චලා ගන්න දිවේ සයිඩ් එකට දාලා දිවට දාගන්න මේස් එක දාන්න ඕනේ. දැන් දිවට ඉටිකොලේ දැම්මට පස්සේ එතනින් යාට දැන් දිවට ඒව බෑ. දැන් මොකද කරන්නේ? දිවට රස දැනෙන්නේ නැති නිසා දිව ඔක තල්ලු කරලා දායි. ඔබ දෙපාර දැන් ඔබ සාමාන්‍යයෙන් පස් පාරක් හපනවා නම් දිවට ওই ටිකොලේ දාගත්තට පස්සේ පස් පාරක් හපන්නේ දෙපාරයි හපන්නේ දුක්ඛාත අල්ලු කරලා දානවා ඇයි? ඔබ දන්නේ නැහැ මේ මන මහ පුදුම ආත්මార్థකාමී. එයාට මලකුණු වෙන්නේ නැත්නම් ඔය ඔබ ඔබ මම මේ කියන එක කරලා බලන්න පුළුවන් නම් ක්‍රමයක් තියෙනවා නම් ඔය දිවට මොකක් හරි එකක් දාගෙන දිවට රස දැනෙන්නේ නැති වෙන මට ඒ කියන්නේ රස ස්පර්ශ වෙන්නේ නැහැ දිවේ. ඕම ඔය මට්ටමට දාලා බලන්නකො කොච්චර වෙලා හපයිද කියන්නේ. ඔබ ඔන්න දෙපාරක් හැබැයි තුන් පාරක් හැබැයි ඩොක් ගාලා ගිහලා දානවා. අර ඔබ අහලා තියෙනද කුරහන් කලප කනවා කියන්නේ. කුරහන් කලප කන වේලාවට මොකද කරන්නේ? මොහු ගානේ එක ගාගෙන ඩොක් ගාලා ගිහලා දානවා නේද? ඕක හපන්න ගියොත් මොහු තල්ලේ ගිහලා මහ විනාශයක් වෙන නිසා. ඕක ගිහලා දානවා. ඕම ඔය මට්ටමට මේ විදිහට මොකද මනට ඒකට අවස්ථාවක් දෙන්නේ නැත්නම් මන මොකද කරන්නේ? ඉක්මන් ඉක්මන් ඔය කර්තව්‍ය කරලා අත හොදලා ඉන්නවා. නැත්නම් ඔබ බත් එක දෙකක් යනකොට මේවා කුමරුත්තාව හැදෙලා ඔබට ඉන්න බැරි වෙන මට්ටමට යනකොට අපි මේවා කළා ලැජ්ජ සහගත ඒකයි මම ඔබට කියන්නේ මේ අතීතේ මතක් වෙනකොට මහා පුදුම ලැජ්ජ සහගතයි. සමහර වෙලාවට කිව්වේ දවල් දිරිගේ ඔය ඔය ඉංග්‍රීසි වල ඉඳලා මහන්සියලා වෙන රැට තමයි කන්න දවල්ට කැවෙන්නේ නැහැ එහෙ ඉන්නකොට. විවිධාකාරයේ කටයුතු නියනකොට දවල් දවසේ ගෙවිලා යනවා. රැට කනවා මේක හරක් කන ගන්න කාලි වෙලා ඇවිලින් යනවා. ඇයි නිදාගන්න බැහැ. ඊට පස්සේ පැය භාගයක් විනාඩි 45ක් විතර ඇවිදලා ඇවිදලා ඇවිදලා ඇවිදලා තමයි කිව්වොත් නිදා ගන්නොත් නිදා ගන්න බෑ ඒ තරමට කාලා. ඒකයි මම ඔබට කියන්නේ මේ පව් නෙමෙයි. මේවා මහා ලැජ්ජ සහගත දේවල්. මහා ලැජ්ජ සහගත දේවල්. ඔබ මේවා සාමත් කරගෙන නැති වහවහ නිදින්න යන උත්සාහ කරන්නේ. මේ එකකින්වත් මේකට ලැබෙච්ච ඵලයක් නැහැ. මේ ඔක්කොම මහා මෝඩ වැඩ පිළිවෙල ඔක්කොම කරගත්තේ. හරියාකාරව විශ්ලේෂණය කරගත්තා නම් එහෙනම් දැන් හිතලා බලන්න පිළිතුරේ දිව ඔබට යහපතත් උදා කරේ විස්තර කරන්න. කතා කරන එක වෙනම දෙයක් නෙවෙයි දිවේ එක කොටසක් කතා කරනවා කියන එක. ඒකට කියන රස රස දිව කිව්වහම අපි දිව කියලා ගන්නේ මේ තියෙන මත් කැලේ නෙමෙයි. දිව කියලා ගන්න එක දිනේ ඕකේ තියෙන රස අඳුර ගන්න පුළුවන් කොටස් ටික තියෙන රස දැනගන්න රස ගන්න. ඒකනේ දිව කියලා කිව්වේ. එහෙනම් දැන් මට කියන්න මෙතන ඕම් ඔය කොටස. මම ඒකට දිව කියලා කියන්න. එහෙනම් දැන් මට කියන්න මෙතන දිව කියන එක ඔබට යහපත උදාහරණයක් මෙච්චර. දැන් ඔබගේ බඩ පිරෙන්න දිව ඕනේද? ඔබගේ බඩ පුරව ගන්න දිව ඕනේ නැහැ නේ. එහෙනම් ඔය ස්ත්‍රිතාලේ ඉන්න වෙලාවට මේක ඉදිරි බටයක් දාලා ඉවරලා කෑම දෙනව නේද? දැන් මේ කෑම දෙනකොට ඔබ කිව්වද? ආහ් ඔය කරවිල මම ඔබ කන්නේ කියලා එහෙම කිව්වද? ඈ ඔබ හරි තීස්සයි ඔබ දාන්න එපා කියලා එහෙම කිව්වද? ඔය මොකුත් නැහැ ටික දෙනි බඩ කෑ ගැහුවද? ඔය මොකුත් නැහැනේ ගානට අදාළ ටික ඔක්කොම ඇතුළට යනවානේ. ඇතුළට ගිහිල්ලා ඒ අවශ්‍ය ප්‍රමාණය ගියාට පස්සේ නවත්තනවානේ. බලන්න දිවක් ඔබට කරපු හරිය අද ඔබට ලෙඩ නම් මේ දැන් ගහන්න ඕනේ කාටද? දිවට දිවට කිව්වේ මොකද්ද? දිවට ගහගෙන හරියන්නේ දිව සම්බන්ධව මේ කතා කරන මේ මනස. මේ මන ඔබ দমনය කරේ නැත්නම් දෙන්නේ ඔබව විනාශ කරනවා මන. හොඳ ආකාරව තේරුම් ගන්න. එහෙනම් පිටුදලි මේ කියන එකම එක දෙයක්වත් ඔබගේ යහපතට නම් පිටලා නැහැ. ඒකනේ මම දිව කුරිස්ස පිටවන්න. නැත්නම් දිව ගලවන්න පුළුවන්. එහෙම එකක්වත් නැහැ. කතා කරන වෙලාවට දිවහයි කරගත්ත කතා කරන වෙලාවට කන වෙලාවට කතා කරන්න හොඳ නැහැ. ඒක නිසා මම දේව ගණන් ලයින් කරලා දුරිචයි කරගත්තා. ආ ඔබල ඔබල දැම්ම. එහෙම තිබ්බම බලන්න කොච්චර හොඳද කියලා. හැබැයි ඔබට ඒකට ලෝකේ යන්න වෙන්නේ නේද? මේ ඔක්කොම සකස් වෙලා තියෙන තියෙන්නේ ඔබගේ කැමැත්තට. හරි? මේ ලෝකේ හරි සාරයි. ඒ සාරෝ ලෝකේ මගේ පැවැත්ම උදෙසා කරන කටයුත්තක් මේ තියෙන්නේ. එහෙනම් මේ පැවැත්ම උදෙසා නම් දිව අනිවාර්යෙන් තියෙන්නේ කොහෙද? කටේ. දිව වෙන තැනක තියෙන පැවැත්මනේ තියෙනවා. ඒක නිසා දිව තියෙන්නේ කටේ. ඔන්න හොඳට තේරුම් ගන්න හැම එකක්ම පිළිදලා තියෙන්නේ මේක නිසා අපි විතර ඔය එකකින්වත් ඔබට යහපතක් නම් උදා වුණේ නැහැ. ඔය හැම එකකින් ඔබට මහා අයාවතක් උදා වෙලා තියෙන නිතර නිතර මෙනෙහි කරන්න. නිතර නිතර මෙනෙහි කරලා බලන්න තියෙන ඔබට මේ දේවල් ලැබුණේ මොකද්ද කියලා. ඔබ මේ ටික හරියා කරන දිව සම්බන්ධ ඔය ඔය රස දැනෙන ස්වභාවය සහ මේ බඩට ආහාර යන ස්වභාවය ගැන හොඳ මෙනෙහි කිරීමක් කළා නම් හෙට ඉඳලා ඔබ නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබට මොනවත් හම්බෙන්නේ ඒක වැරදුනද කියන්නේ කියලා. ඒක රසයිද? ඒක පැණි රසයිද, තිත්ත රසයිද, අපුල් රසයිද, දුරු රසයිද, මොන රසයිද? ඒ එකක්වත් වැදගත් වෙන්නේ නැහැ ඔබට. අදාළ ආහාර ටික තැම්පත් කළා. ඔබ නිරෝගී නමුත් අද ඔබට ඒක කරගන්න බැරි වෙන්නේ ඔබ දුරුස්ථා වෙන කම. ඒකට හේතුව තමයි ඔබට තේරෙන්නේ නැහැ මේ දිවෙන් මොනවද අච්චර කල් දුන්නේ කියලා. එහෙනම් දැන් අද ඔබ දත් නාසයෙන් ඔය ටිකමයි තියෙන්නේ. නාසයෙන් ඔය ටිකමයි. කයෙන් ඔය ටිකමයි. මනේ කොහොමද ඉතින් මලකුණු කොට ගන්න කෙනෙක් කරන්නේ? අන්තිම අන්තිම වතාවට මම මෙහෙම එකක් කියන්න අන්තිම වෙලාවේ. මෙන්න මේකත් ඔළුවට ගන්න. ඔබ හීනයක් දැක්කහම ඔබ හීනෙන් සුවඳක් ගන්නවා. ඔබ හීනේ දකින්නකම් පින්වතුනි ඒ සුවඳ තියෙනව නේද? හීනේ ඇතුලේ තියෙනවද නැද්ද? තියෙනවා. ඔබ හැබැයි සුවඳක් ගන්නවා. දවසකට විතර පස්සේ ඒ ගාපු සුවඳ කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? හිතේ නේද? අර හීලෙන් ගාපු සුවඳ නැගිට්ටට පස්සේ කොහෙද තියෙන්නේ? ඒත් හිතේ නේද? ඔය දෙකම හිතේ නම් තියෙන්නේ පින්වතුනි. ඕක හැබැයි ගන්න එකද හොඳ? හීලෙන් ගන්න එකද හොඳ? මොකෙන් ගා ගන්න එකද හොඳ? හීලෙන් ගා ගන්න එක හොඳයි නම් ඇයි හේතුව? ධර්මාවබෝධය දැන් කතා කරන්නේ මෙච්චර වෙලා අහපු බණ. ඇයි හේතුව? ඇයි හේතුව? විපාක නැති නිසා. හීනෙන් ගාව එකට විපාක නැහැ. හැබැයි ගාව එකට විපාක තියෙනවා. හීනෙන් ගාව එකට ශාරීරික වේදනාවක් නැහැ. හැබැයි ගාව එකට ශාරීරික වේදනාවක් තියෙනවා. දෙකේම බලකුණු තියෙනවා. දැන් ඔබට බැරිද ඊයේ රාත්‍රියේ දැකපු හීනේ අරගෙන ඉඳලා අලුතෙන් මලකුස් ටිකක් ගොඩ ගන්න? ඔබ හීනෙන් දැක්ක ගියා. හැබැයි දැක්ක ගියා. හීනෙන් දැක්කු ගේ එක පැත්තකින් හැබැයි දැක්කු ගේ එක පැත්තකින් අරගෙන ඉඳලා අලුත් ගයක් හදන්න බැරිද ඔබට ඉතින්? පුළුවන්. එහෙනම් හීනෙන් දැක්ක මේ මලකුණු ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. එහෙනම් පිටුතුනි ඇහැරිලා ඉන්නවට වඩා හොඳ නැද්ද? නිදාගෙන ඉන්න එක. ඇයි? ඇහැරිලා ඉන්නකොට කරන ඒවාට විපාක තියෙනවා. නිදාගෙන ඉන්න ඒවා දෙක දෙවන විපාක නැහැ. අන්න තථාගතයන් වහන්සේ ආදිත පරියාය සූත්‍රයේ කියනවා මනේ අරමුණු අරගෙන කාමයේ ජනිත කරගෙන කාම සංසර්ගයේ යෙදී නිදාට මලොත් එක්ක තිරසනෙක් වෙනවා එක්ක පෙරේතෙක් වෙනවා. ඒක හොඳයි. නිදාගෙන ඉන්න. එහෙනම් ඔන්න ඔබට හොඳ chance එකක් ලැබෙන්නේ. නෑ ඔබට කියන්න තියෙන්නේ හාමුදුරුවෝ කිව්වා. දැන් මොකද්ද ගන්න තියෙන්නේ? මග වඩන්නදී හැම වෙලාවෙම නිදාගන්න. මග වඩන්නදී හැම වෙලාවෙම නිදාගන්න එක හොඳයි. නැත්නම් ඇහැරිලා ඉඳලා ඒකාම් සිතුවිල්ලත් ඔය මල කඳන් එක එකා කරේ ගොඩක ගා ගොඩක ගා විදින වෙලාවක මලවල එක්ක තිරිසනෙක් වෙනවා එක්ක පෙරේතෙක් වෙනවා මම කියපුවා නෙමෙයි ඒකතුනි තථාගතයන් වහන්සේගේ දේශනා ආදිත්ත පරියාය සූත්‍රයේ සංයුක්ත නිකාය තුන්වෙනි පොත ස්කන්ධ වර්ගය කියවල බලන්න මම පුරුණන් කියන්නේ එහෙනම් උන්වහන්සේ නිදාගනිත කියලා කිව්වේ උන් ඕක නිසා මේකද මොකද විපාක රැස් වෙන්නේ නිසා හැබැයි නිින්ද කියලා කියන්නේ මායාවේ ක්‍රීඩාවක් ඇයි ජීවිත මානව ක්‍රීඩාවක් වෙන්නේ? නිදාගත්තට පස්සේ බල වඩන්න බැරි නිසා. එහෙනම් ඔබ මග වඩන්න නැති හැම වෙලාවකම මොකද කරන්නේ තියෙන්නේ? නිදාගන්න. ඇහැරුණා මග වැළුවා ආයෙ නිදාගත්තා. ඇහැරුණා මග වැළුවා ආයෙ නිදාගත්තා. ඇයි එතකොට කර්ම කෙරෙන්නේ නැහැ මග වෙලේ විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් නිදාගන්න දෝ පුළුවන් තරම්ම කරන්න මග වඩන්න. මග වඩන්න බැරි නම් නිදාගන්න. කිසි ගැටලුවක් නැහැ. මග වඩන්න බැරි නම් නිදා ගන්න දෙන්න ඉතින් නැත්නම් මේ විනාශයක් ඔබ කරගන්නේ මොකද මහා විපාක ඕන්නක් ඔබ රැස් කරගන්නේ. ඔය පිස්සුව හොඳ වෙන වෙලාවෙදි ඉතින් ඉතින් ඔය විපාක ටික එනවනේ විපාක බයක් ඉතුරු වෙලා නෙමෙයි. මොනවද මොනව වෙයිද? ලේසි පාන දෙයක්ද? ඔය කයක් හදාගත්තා කියලා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. නිකන් කල්පනා කරලා බලන්න තියෙන්නේ. ඔබගේ තරහකාරයෙක් ඔබ අල්ලගෙන ගිහින් ඔබ බැඳලා ඉවරලා කකුල් දෙක අල්ලලා දානවා ගින්නකට. ඔබ බැඳලා තියෙන ඔබට තේරෙන්නේ නැහැ. දුවන්න බෑ මොකක් කරන්න බෑ. කකුල් දෙක ගිනි ගන්නවා ඔහොම ගාලා. මරණ ලද්දෝනියක් විතරයි. මැරුවේ නෑ ඔබ. කකුල් දෙක අල්ලලා ගින්නකට දානවා. හිතලා බලන්න කොහේ ඉඳලා මිනිස්සු ඕන තරම් ඕක කරන්නේ. ලේසි පාර දෙයක් නෙවෙයි. පෙරේතෙක් වෙන්න ඕනේ නැහැ. ඔය ටික ඇති. මම එහෙම කියන්නේ ඊළඟ අත්දැකීමේ යන අවස්ථාවක් නෑ. මේ අත්දැකීමේදී ඔබට ඉස්සරහට වෙන්න තියෙන ටික දී කරන්න බලන්න. ඕක හැදුණා කියලා කියන්නේ ඉවරයි. කය හැදිලානේ දැන්. ගලන් මහරහතන් වහන්සේ හොරු ගැහුවේ රැට කුතු වෙනකන් ලේසි වැඩද? ඔබ නිකන් හිතලා බලන්න ඔබට පොල් පාරක් ගිහම කොච්චර රිදෙනවද කියන්නේ. ඒ උත්තරයන් වහන්සේ මොන වේදනාවක පින්නක් පාන්නේ. හොරු 500ක් විතර ඇවිල්ලා ඉඳලා පොළු වලින් ගහද්දි නෙමෙයි මොන්න තරම් ඇට ඔලු කටු පොළු එන්නේ නේද? අන්තිමට උන්වහන්සේ දේශනා කරන්නේ අරිහත් බලවේගයෙන් කය බැඳගෙන අරගෙන ඉන්නේ කියලා. එනේ ඉර්ධියෙන් කය අරගෙන ඉන්නේ. අවසර අරගෙන තිබුණා පාන. එදල බලන්න මේ ඔබ මේ කය හදාගෙන ඉවරයි. ඔබ දැන් අරිහත් වලත් ඔබට මහා දුකක් නෙමෙයි නේද? එහෙනම් මේ මේ අත්වේදී ඔබ නොකරගෙන හිටියොත් මේ තව එකක් හැදුවා කියලා කියන්නේ මොන විපාකයක්ද හිතෙන්නේ? මේ මොහොතින් මොහොත විපාක නෙවෙයි නැහැ කය කරකෝ කරකෝ විපාකනේ හදන්නේ මේ සාසර ගමනේ මම කුණු අනාථයෙක් වෙන්නේ. ඒකයි ඔබට කියන්නේ මේ ඇහැ ගැන හිතන්න ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන හිතන්න ඔබට මහ කුණක් මේ තම මම්මෝනේ උදා කරලා දුන්නේ. ඕවා ගැන පොඩ්ඩක් හිතලා බලන්න මම ඒකයි කියන්නේ මෙන්න ලෝක සත්‍යය මොනවා කිව්වද ඒක ඒ අයත් එක හැම්පෙන්න යන්න එපා ඔබට හැම්පෙන්නයි ඉන්නවා ඊට වඩා. ඔබගේ අල්ලපු ගෙදර මිනිස්සෙක් ඉන්නනම් ඔය ඉඩමේ කෑල්ලක් වගේ කියලා කෑල්ලගේ තවත් අඩියක් හිත අනේ මාම ඔබ මේ අඩියත් අරගෙන වැදෙවිලා හිටපන් මාම කියලා දීලා අතහැරලා දාන්න. ඔබට ඊට වඩා ලොකු රාජකාරියක් තියෙනවා මේ ඉතින් කරන්නේ. මෙතනින් බේරෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම් මේ මහා විනාශයක මේ මේ මුල පෑදී පෑදී එන්නේ මේ සංසාරයත් ඉතින් විනාශ වෙලා තථාගතයන් වහන්සේගේ දහම හම්බෙච්ච වෙලාවේ අන්තිමින් මේක තේරෙන වෙලාවේ මේකන ඔබ බණහන්න ඉන්නේ. මෙලෝ මහතරක් තේරෙන්නේ නැත්තම් ඔබ බණ බිඳුවක්වත් අහන්නේ නැහැනේ. එහෙනම් බණහන් ඉන්නේ මේකේ මොනව හරි ටිකක් තේරෙන්න නිසා මේක නිසා කොහොම හරි මෙතනින් ගොඩ යන්න බලන්න. කවුරු මොනවා කිව්වත් මම ඔබට කියන්නේ ඒකයි මෙතන අපිටත් බයින මිනිස්සු ඕන තරම් ඇති ඉතින් ඉතින් අපිට ඒක වැළඳගන්නේ නැහැනේ. ඔහොම නෙවෙයි මේ මම කියන්නේ ඒකයි මරන්න එපා ඕන එකක් කරගෙන ඉන්න. මරන්න ඕන වෙලාව කියන්නම් මම දවසක. ඕන් දැන් මරා මං කියලා. මරන්නයි වෙලතු බැන්න නෙමෙයි ඕන එකක් කරගන්නේ. පොළු පාරක් හරි කමන්නේ ගහපුනේ ඔළුව ගලගෙන ඉන්න තමන්ගේ වැඩේ කරගන්න අර මට පොළු පාරක් යව ඕකට මං ඊළඟ ආච්චියා දෙන්න ඕන කියලා ඉතාලි කටයුතු කරන්නේ නැතුව. මොකද කොහොම හරි මෙතනින් මිදෙන්න උත්සාහ කරනවා හැරෙන්න මේකද වෙන කිසිම ක්‍රමයක් නැහැ. මොකද අපි අපේ විසින් කපාගත්ත වල ලොකුයි පින්විතනි අනිත් අය කපන වලට වඩා. ඒක හොඳට ඔළුවට ගන්න අද කවුරු හරි කෙනෙක් ඇවිල්ලා පින්දුනි ඔබට තඩි බානවා නම් හොඳ ආකාරව ඔබ හිතලා බලන්න පින්දුනි මේ ඔබ කරගත්ත දේ නෙමෙයි ඔබට එන්නේ. එහෙනම් ඔබ ඒ මිනිහට නෙමෙයි ගහන්නනේ කාටද ගහන්නනේ මේ රූපෙට ගහන්නනේ වේදනාවට ගහන්නනේ සංඥා සංකාර විඥාණයට ගහන්නෝනේ. මුන් පස් දෙනා නේද මේ මහ විඤ්ඤාණය මට කළේ මේ විදින වේදනාව මොහොතක් මොහොතක් ගන්න මෙනෙහි කරන්න ඕනේ පින්දුනි මුන් පස් දෙනා එකතු වෙලා මට කරපු හරියයි. මේක සාරය සාරය කියලා අල්ලගෙන මේ කයක් හදාගත්ත මේ හදාගත්ත කය නිසා නේද මම මේ දුක විඳින්නේ. එහෙනම් මොකක්ද පිළිතුරේ තව ඔය කය කියන්නේ ඔය වැජෙන්න හදන්නේ කොහෙන්ද ඔබට වැජෙන්න පුළුවන්? මුලාවක නම් ඉන්න පුළුවන් මොකද මුලාවක ඉඳලා මැරලා කියලා තව කයක් උප්පන්න ගන්න පුළුවන් ඒක බලු කයක් හරි පෙරේත කයක් හරි මොකක් හරි විපාක ගෙවල ගෙවල ගෙවල ගෙවල මහ විනාශයක් කියන්නේ වෙන්නේ. නිකම නිතර බලන්න. ඒකනේ ඔබට නිරන්තරයෙන්ම කියන්නේ සතර අපායට ඇදලා ගියොත් වැඩක් නැහැ කියලා. ඔක්කොම ඉවරයි මේ මෙතන කරගත්ත හැටි. මේ දේවල් දෙකේ අපි හොඳටම තේරුම් ගන්න අපිට තියෙන ප්‍රශ්නේ වුණ ඕකනේ අපිට එහා ගෙදර කෙනෙක් එක්ක මෙහා ගෙදර කෙනෙක් එක්ක ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙක් ඕන දෙයක් කියාගන්නේ. ඔබට තියෙන කද්ද නැතු ඔබගේ වැඩේ කරගන්න. සමහරවිට ඔබ ඉස්සරහා අපිට බයින්න පුළුවන් මම ඔබට කියන්නේ එකමක දෙයක් කියන උත්තර දෙන්න යන්න එපා. සාධ්‍ය නැතු ඉඳලා ඉවරලා ඔබගේ වැඩේ කරගන්න. මට ඔබෙන් ඕන එක දෙයයි මේකදී මේ දේශනා කරන දේවල් මනාව ඔලුවට අරගෙන තමන්ගේ වැඩේ කරගන්නවා දකින්නයි මට තියෙන එකම කැමැත්ත. ඒක හෘදයාංගව බව නිසා ආත්මිකක් නිසා පිළිරි වෙන දෙයක් නෙමෙයි. ඒකයි මම ඔබට කියන්නේ පුළුවන් තරමින් තමන්ගේ වැඩේ කරගන්න. ආයි මේ මම මම ඔබට හැමදේම අනිත් දෙක කියන්නේ මාව හොයන්නත් එපා වැඩන්නේ මම මම ඔබටද ඔබට විවරලා මේ අපි අසාර්ථකත්ව යායුතු ගමන. මගේ ගමන මා යායුතුයි ඔබගේ ගමන ඔබ යායුතුයි. අපි දෙන්නට යන ගමනක් තියෙනවනේ කොහේද? එහෙම ඒව නැහැ. ඔබට විතරක් නෙමෙයි වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ නමකට හරි මට හරි යන්න ගමනකුත් නැහැ. උන්වහන්සේලා මෙන්න ඉන්නවා මම මෙන්න ඉන්නවා. උන්වහන්සේලා උන්වහන්සේලාගේ මඟ වඩනවා මමත් මගේ මඟ වඩනවා. මොනවා හරි දහම් ගැටලුවක් තිබුණොත් අපි සාකච්ඡා කරනවා සාකච්ඡා කරලා ඉවරලා මගට යන්න තල්ලුවක් දෙනවා. ওই ටික තමයි කරන්න තියෙන්නේ. ඒක නිසා එකක්වත් මේ මේ ලෝකේ ලෝකේ නැති දේවල් ඔළුවට අරගෙන ඉඳලා කටයුතු කරන්න යන්න එපා. මෙච්චර කල් මහ විනාශයක් කරගත්තේ මහ මහ මෙතනින් මිදෙන්නම උත්සාහ කරන්න දවසින් දවස. දවසින් දවස උත්සාහ කරන්න මේ ඇහෙන් තියෙන යථාර්ථවත් ස්වභාවය දකින්න පිවිදිනේ ඔබට මොකක් හරි දෙයක් දකින්න ඕන වෙනකොට ඔබ මා වෙලේ එකල බලන්න. ඔබ මොබගේ ඇහැට කියලා බලන්න, මනට කියලා බලන්න. දැන් තෝ මොකද්ද මේ ඉන්නේ? දැන් හම්බුණාද ඔබට ඕක? අහලා බලන්න. කොහොමද ඔබට හම්බෙච්ච එක වෙන්නපම් මට බලන්න ඔබට හම්බෙච්ච කියලා ඔබගේ වැහෙන් අහලා බලන්න. දැන් කවුරු හරි මෙතනින් නැගිටින්න හදනකොට ඔබ ඔළුව එකපාරට හැරිලා බැලුවොත් එහෙම ඔබට ඔබ ඔබම ලියාගන්න. දැන් ඔබ බැලුවනේ දැන් ඔබට හම්බ වෙච්චි මොකද්ද? හම්බ වෙච්ච එක පෙන්න හම්බන්න. දැන් බලලේ වෙලා හම්බ වෙච්ච එක ඕ වෙන්න පහ මල ගුණක් නේද ඉතුරුනේ. එහෙනම් මොකද්ද ඔය බැලුවේ? ඔය විදිහට Tamanටම කියාගන්න. දැන් ඔබට මල ගුණ විතරයි නේද ඉතුරුනේ. ඔය මල ගුණයි ඔබ ශාරීරික වේදන බෙල්ල කනකොල බලපු ශාරීරික වේදන නේද ඉතුරුනේ. එහෙනම් ඔබ උදේ ඉඳලා හම්බ කර කර කන්න හදන්නේ ඕකටද? ඔය කන කෑම හැම එකක්ම ඕකට නේද ඔය වැය කරන්න දැන් බෙල්ල කරකෝ කරකෝ බලන්න. ওই ටිකට නේද? අන්තිමට විපාකෙත් ඉතුරුනා නේද? ওই විපාකේ පරිසම්පදනකොට ඕකටත් ගින්නක් කන්න වෙනවා නේද? ওই විදිහට පිළිතුරේ Tamanට හැමතිස්සෙම මේක කියා ගන්න. මොන රූපේ දිහා බැලුවත් කියා ගන්න. ඔබ හොඳට බලන්න ඔබට රූප ගැන ඔබ පිළීමක නේද ඉන්නේ කියලා. කවුරු හරි රූපය දිහා බලනකොට ඔබටත් බලන්න හිතෙනව නේද කියලා ටක් කරලා ඔබ හලුවා. හොඳට බලනකොට එතනින් මිදලා තින්නේ කියලා. ඔබ එකපාරක් බලපු රූපයක් දිහා ආයෙ බලන්න හිතෙනව නේද කියලා ඉතල බලන්න. කවුරු හරි කෙනෙක් ඔබ දිහා බලන විදියොත් එහෙම ඔබ අහලා බලාගෙන ආපහුතරයක් බලනවා නේද කියන්නේ ආ ඔබ දිහා බලන ඉන්නවද නැද්ද කියලා. ඔය ඔක්කොම පිටුතරේ තෙලීමේ ගති ලක්ෂණ. එහෙනම් බලන්න පිටුතරේ මේ ඇහැ ඔබ මේ මොන මොන තරම් දෙලීමක පෙනෙනවද කියලා. ඔය මට මේ ඔය කියන ඉන්ද්‍රිය හය ගැන පිටුතරේ මනාවට මෙනෙහි කරන්න. ඔන්න ඔකට තමයි කියන්නේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ. එහෙනම් ඉන්ද්‍රිය භාවනාව වඩන්න පිටුතරේ ධර්මයේ දරගතිය උස නැද්ද? ඇහැගතයි ඇහැගතයි ඇහැ පිළිකුලයි කිය කී ඉඳලා හරියනවා. හොඳ ආකාරව ධර්මයේ දරගෙන ඒ ධර්මයට අනුව මෙනෙහි කිරීම නේද පිළිදෙන ඉන්ද්‍රිය භාවනාව කියලා කරන්නේ. පංචස්කන්ධ භාවනාව කියන බඩල් කියන පිළිදෙන ඔය කියන මේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන තමන්න දෙන්නේ පිළිගොඩ ගැන නේද මෙනෙහි කරන්නේ තියෙන බින්දු මාත්‍රේ මාත්‍රේ. ඉතින් මොහොතක් මොහොතක් නෑර ඔය විදිහට මෙනෙහි කරලා තියෙන විදිහට මෙතනින් නිදහස් වෙන්න උත්සාහ කරනවා. ඔබ මෙතන නිදහස් වෙන්නේ නැත්නම් මේ ඉන්නේ මහා අපරාධයක් ඔබට සිද්ධ වෙන්නේ ඒක ඔබ රෝදා කාණ වැස්පණ අපිට තේින්න තියෙනවා. ඔබ හරි පුණ්‍යවන්තයි මේ කියන්නේ ඇත්තටම. ඔබ පුණ්‍යවන්ත වෙන එකම හේතුව තමයි තියෙන්නේ ඔබ මලේ නෑනේ තාම. මම ඔබට වෙන හේතුවක් කියන්නේ නැහැ. ඔබ තාම මැරිලා නැති නිසා ඔබ පුණ්‍යවන්තයි කියන්නේ ඔබ මල අනේ ඔබට පුණ්‍යවන්තයි කියලා කියන්න බෑනේ කොහේ ඉපදිලා මොන පෙරේතේ කුණේ කියලා ඉඳලා දන්නේ නැහැ. නමුත් ඔබ තාම මලේ නෑනේ. ඔබට තාම ජීවත් වෙන්න පුළුවන්. ඔබට තාම එක මොහොතක් මඟ වඩන්න පුළුවන් කියන්නේ. ඊළඟ මොහොතේ ඔබ මැරෙනවා මේ මොහොතේ ඔබට මඟ වඩන්න පුළුවන්. ඒ මඟ වැඩීම නිසා ඔබට යම් සුගතියක උපදින්න පුළුවන්. නැත්තම් මෙන්න නිදහස් වෙන්න පුළුවන්. එනේ ඔබට එහෙම ජීවිතයක් තියාගෙන ඔබ මොකද්ද මෙතන ඔය ජීවිතෙන් ඔය බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද ඔය ජීවිතේ කරන්නේ? විශේෂයෙන් මම මේ තරුණ පිරිසට කියන්නේ ඔබ මොකද්ද ඒ කරන්නේ? ඔබ ජීවිතේ පටන් ගන්න විතරයි ඔබගේ ආත්මය ඔබගේ ගමන යන්න හදන්නේ ඇයි? අම්මා තාත්තා ගිය ගමන යන්න හදන්නේ ඇයි? ඔය තරුණ දිවිත් මේව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. බිල්දට යන්න එපා කියන්නේ මහා අපරාධයක් ඔබ කරගන්න. ඒකයි නිරන්තරයෙන්ම කියන්නේ විදිහට මොනවා හරි කමකින් මෙතන නිදහසේ උත්සාහ ගන්න ඔබ බන්ධන වලට පැටලලා නැත්නම් බන්ධන වලට පැටලෙන්න යන්න එපා. බන්ධන වලට පැටලෙච්ච මිනිස්සු බන්ධන ඉස්සරහින් තියාගෙන අනේ මේ බන්ධය නිසා මට එන්න බෑ මන්දිරේ නිසා මට එන්න බෑ කියන ඉන්නවා කියන ඔය එකක්වත් නිදහසට කාරණා වෙන්නේ නෑ. ඒක ඔබ හොඳ ආකාරව දන්නවා. ඔබට මොනවා හරි හේතු ටිකක් කියන්න පුළුවන් අනේ මගේ පුංචි දරුවා පුංචි ඒක නිසා එන්නට අනේ මගේ දරුවාට විභාගෙ තියෙනවා ඒක නිසා එන්නට අනේ මගේ ගේ හදනවා ඒක නිසා එන්නට ඔය එකක්වත් මේකෙදි මේක සාධාරණයක් නෙමෙයි. මේ එන්න බැරි අය කරන් තියෙන වෙනක වෙන කරන් දැන් නැති නිසා ගිහි ජීවිතේ ඉඳගෙන හරි මේක කරන්න. එන්න පුළුවන් අය ටිකෙදි වහවහ ඇවිදින ඉන්නා මේක ඉවර කරගන්න උත්සාහ කරන්න ඔය කය හොඳට ශක්තිමත් තියෙන වෙලාව. ඊට පස්සේ ඔබට අවුරුදු 5ක ඩිග්‍රී කෝස් එකක් කරන්න ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. අවුරුදු පහකට ඉක්කෝසය කන්නත් දෙනවා බොන්නත් දෙනවා අඳින්නත් දෙනවා ඉන්නු කිට ඔක්කොම ටික අපි දෙනවා මේකද කියලා නොපිළේ යනකොට ඔන්න ලක්ෂ පහක් විතර දෙන්න ඩිග්‍රී අවුරුදු පහේ ඉක්කෝසයකින් වෙනකොට ඩිග්‍රී එක මොකක්ද හරි පදේ අවුරුදු පහ එක තීරුවට යුනිවර්සිටි කියන්නේ ඒ ටිකනේ කරන්නේ නේද එක තීරුවට පාඩම් කරගෙන කටයුතු කරන්නේ නේද ඔබට කරන්න තියෙන මොකක්ද එක තීරුවට මඟ වඩාගෙන යන හොතර දහම අවබෝධ කරගෙන අවබෝධ කරගන්න දහම මෙනෙහි කර කර මෙනෙහි කර කර කාලය ගත කරන මේ අවුරුදු පහක් වෙනකොට අවුරුදු පහක් යන්නේ නැහැ මේක හරියට අර අවබෝධයට වැහෙනවා ඔය මෙතන මිදුණා කියලා කියන්නේ මිදුණේ ඔබ ඔබ ඔබට අවශ්‍ය දේ කෙරුණානේ. නැත්නම් ඉතින් ඔය කොච්චර කළත් ඔය දිගට කැරත් ප්‍රීතිය දුක් තිබෙන විදිහ ඔබ ඔය ගමන යනවානේ. තේරුමක් නැතුව සංසාරේ. ඔබට තේරෙන්නේ නැහැ නේද ඔය ඔය ඔය කය කයක් එක්ක ඔබ මොන දෙල්ලමත්ද කරන්නේ කියලා. මහා භයානක දෙල්ලමන් මම දවසක ඔබට මේ අපේ හාමුදුරුවෝ දාලා දෙන්නයි. මම්මයි කිව්වා දාන්න එපා කියලා මේ උපාරකයන්ට මෙතන දිනනසේ කියලා ඔබ. නැත්නම් ඔක්කොම වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා තියෙන ඔබට යම් දවසක පෙන්වන විශේෂයෙන් තරුණයෝ ආවට මම කියලා තියෙන තරුණයෝ ආවට පස්සේ අතන එහා පැත්තේ පුස්තකාලේ ගොඩනග ඉල්ලලා තියෙනවා. ඒක ශ්‍රවණාගාරයේ විතර අපි වෙන වැඩ පිළිවෙලක් සකස් කරනවා. ඒක ඒව පෙන්වන්න පුළුවන් ආකාරය. නැත්නම් තරුණයෝ ආවට තරුණයන්ට දාලා පෙන්වන ඔබලා යන්න හදන දැන් මෙන්න මේකයි ඔබලා කරන්න හදන දේවල් මෙන්න මේකයි මෙතනින් ගොඩ යන උත්සාහ කරපළ පුළුවන් තරම්. ඔක වැඩි ඉන්නේ දාලා දෙන්න වැඩක් නැහැ මෙතන මෙතන දෙහිලා දෙන නැත්නම් මෙතන රේතේ බඩ ගිහින් බඩ හොදන්න මේ මේක ඇතුළේ. ඒ දේවල් දැක්කට පස්සේ මිනිස්සු වාහන වල හැදෙන මේ ආ ලස්සන හරි මේ ලෝක සම්මතේ හරි ලස්සනයි කීපය කතා පුතේ ගිහිල්ලා පුතේ එනම් මම පුතාට මේ චොක්ලට් අරන් දෙන්නම් පුතේ කියන ගිහිල්ලා ආපු ආ ගියා අම්මා මූණු කුඩු වෙලා ඔලු කොලු කටු කෑලියක් එක ගෙදරින් නවත්තව ලෝරේ තරම් තියෙනවා කියන්නේ ඔන්න ඔකයි කියන්නේ ලේසි පහන් දේවල් නෙවෙයි ඔබ ඒවා දැක්කට පස්සේ ඒ වෙලාවට ඔබට හිින්දා ඉඳලා රෙද්ද බඩ යනවා එච්චරයි වෙන්නේ ඔබ අවබෝධයට ගන්නේ අගේ නඩ තිරිසන් සතුන්ගේ මරණ විදි තියෙන පෙන්නේ ඒ ඔක්කොම පෙන්නදී ඔබලා අනේ පවුනේ අනේ පවුනේ කියලා කියන විතර මම මේ සත්‍යයටපත් වුණොත් එහෙම මට මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා එහෙම හිතෙන්නේ නැහැ මේක බින්දු මාත්‍රයි සත්‍ය ඊතාව නෙමෙයි මේක දකින්න තියෙන සත්‍ය කියලා උපදින්න තියෙන එකයි දකින්න තියෙන එක නිසා සත්‍ය ඊතාව ගැන කතා කරන්න එපා කවුරු සත්‍ය ඊතාව නෙමෙයි Taman ඒ සතාවුන්දම Tamanට විදින තියෙන මේ මහා හිංසාව ගැන හොඳට ඔළුවට ගන්න මම ඒකෙන් කියන්නේ සතුන්ට හිංසා කරන්න කියන එක එහෙම නෙමෙයි තේරුම් ගන්න මම මේ මොකද්ද කියන්නේ කියලා වැදගත් හරිය ගන්න පුළුවන් තරම් අර සතුන්ග පණ පිටින් කන හැටි ඔබ හොදාකාරව හිතන බලන්න මේක කෑම මේකේ මැරෙන සතු කොච්චර ඉන්නවද කියන. තමගේ කෑම මේකේ මැරෙන සතු මදුරුවා කියලා කියන්නේ මොකක්ද? තමන් ආහාර අරගෙන ඉන්න වෙලාවේ මම කෙනෙක් චොප්ප වෙලා යන එකක් නේද බලන්න එක තම්බරෙන් චොප්ප වෙලා යනවා නේද කියලා එක. කඩදාසි වලින් මට්ටමට යනවා නේද? මේ මේ කන වෙලා නේද? නිගමන ඉතන බලන්න ඉන්නේ ඔය தත්තර තමන්ව පත් කරන්නේ මොන අපරාධයක්ද වෙන්නේ කියලා. ඔය தත්තර තමන්ව පත් කරන්න කියන්නේ මුලාවටපත් වෙච්ච ඔය ඇහැ නේද? කනනේ දිව ශරීරයේ ඔය ටික නේද තියෙන්නේ ඔය ඔය මුලාවටම පත් කරන්නේ. ඔය මහ විනාශයටම පත් කරන්නේ. නිගමන ඉතන බලන්න අර මම ඔබලට දවසක් කිව්වේ මේ අපේ ස්වාමීන් වහන්සේගේ නමක් මාත් එක්ක කියපු කතාව ඔබ කෑම මේට ඉඳගත්තට පස්සේ ඔබ බත්තිගාන පියාගෙන කෑම මේසේ ඉඳගන්න. ඒ කෑම මේසේ ඉඳගත්තට පස්සේ පිටුදේ බත්තිගාන කෑම මේසේ වටේ දුවනවන. ඔබ ඒ බත්තිගාන අල්ලන් දුවනවන. මොන තරම් තෙලීමක් ඔබට දැනෙන්නේ කියලා. දැන් ඔබ සිංහයා කොට්ටිය ගැන මොකක්ද හිතාගෙන ඉන්නේ? තිරිසනෙක් වුණා සිංහයා වගේ වුණා නම් හොඳයි මරාගෙන ගන්න එකක් නැහැ නේ කියලා හිතාගත්තා කියන්නේ. නමුත් පිටුදේ සිංහයා හොඳටම බඩගින්නේ නාලා මුවාපස්සේ දුවනකොට. ඒ කියන්නේ බත්තිගාන පස්සේ නේද එළවන්නේ. ඔබ නිකන් මවා ගන්න කිව්වනේ ඔබ මාන්තේලා මාන්තේලා වැඩ ඇල්ල ගෙදර ආවට පස්සේ ඇවිල්ලා මේසි බත්ති ගන්න බෙදාගෙන මේසුටින් ඉඳගත්ත පස්සේ බත්ති ගන්න දුවන ඔබ බත්ති ගන්න පස්සේ නෝන බත්ති ගන්න අල්ලන බත්ති ගන්න මේසි වටේ දුවලා කාමර වටේ දුවලා ඔක්කොම ගේ වටේ දුවලා ඉවරලා අන්තිමට බත් වර්තමානයේ උඩක් පැන්න ඉවරලා කම්කටෙන් පැන්න ඉවරලා යන්න යනකොට තින්කනේ ඔබට මොන තරම් වේදනාවක් දෙද දෙන්නේ කියලා. මොකද සිංහයා කියන කතාව ඒ වගේ මොන තරම් දුකක් විඳින සද්දෙන්නේ. කන කෑම ළඟට එන්නේ නැහැ මේ විදිහේ ඔබට කන කෑම ටික ළඟට එනවනේ. ඒක උන්න කන කෑම ටික ළඟට එන්නේ නැහැ නේ කන කෑම ඌ එළවනකොට කන කෑම එක දුවනවලු ඌගේ. මොන තරම් වේදනාවක් ඉදිනවද කියලා හිතලා බලන්න බඩගිනි හැදිච්ච එකේ. මොකද ඌ බඩගිනි හැදෙන්නේ නැතුව කාම කෑවපත් යන එකෙක් නෙමෙයිනේ. සත්තු කියන්නේ. තින්යා බඩගිනි නැති වෙලාවට මුවන්ට පිණු ගැව්වගේ තින්යාගේ බඩ ඇතුලේ. බඩ යට. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි බඩගිනි හැදුනොත් එහෙම පස්සේ එළවනවා. ඒ එළවලු ටිකටි බඩහිල දෙච්ච සතාගේ කෑම සම්මුණ වේ දුවන්නේ. ඒ ලේසි පහසු දෙයක් නෙවෙයි ඉතල බලන්න. අන්න ඒවයි කමිටුනේ ඔබ දකින්න ඕනේ. ඩිස්කවරි channel එකෙන් දකින්න ඕන ඕවා. නමුත් ඔබ දකින්න මොකද ශා බලන්න කර චීත පයින් පැලින්න කියන අර බලන්න කර අර අනිත් සතා අර මුවා දුවන හැටි නේ. ওই ටික තමයි ඔබට හිතෙන්නේ. අර කියන ගින්න එකෙක් දුවන්නේ තමගේ ජීවිතේ බේර ගන්න තව තව මොහොතකින් අහුණා නම් එහෙම මේ අනු වෙන මොහොතක් මොහොතකදී මොකද වෙන්නේ? පණ පිටින් බොක්ක ඉර ඉර කනෝ එක මේ පිටිපස්සෙන් මේ එළවෙන්නේ. හිතලා බලන්න මෙතන ඒකගේ මානසිකමත් ඒකන විඥානයේ බලවත් බොහොම බලවත් වෙලා තිබුණා නම් ඒක කියන්නේ කෑ ගහ හදාන්න මේක කියලා දුවන්නේ. ලේසි පහසු දේවල් වෙනකන් ඒකයි ඔන්න ඕව දැකලා ඉන්නලා Tamanne මේ සසර ගියේ කියන එක මම Tamange ඇති කරගන්නවා. ඇති කරගන්න නෑ නෑ මොලයක් මුද්දයකට ඕව දකින්න නම් Tamanට ආවේග කරලා බලනවා. තමන්ට දාගෙන බලනවා නම් තමන්ට හොදා ගන්න වැටිලා ඒ මොන ගින්නකද මේ ඉන්නේ කියලා. ඉතින් ගැළවෙන්න තියෙන එකම මගද කියන්නේ මේ ඔක්කොම වැඩි කරලා දුන්නේ ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. මේ පිස්සුව නිසා නම් ඔක්කොම මොනේ කියන්නේ වහ වහ කියන්නේ. අනේ මට රූප ඔබ මට ඕනේ જાති කියලා යන නෑ ඔබලා මහා විනාශයක් කර මේවා මේ සතර ගමනේ මාව මහා අනාථයක් කර මේවා මට නම් ඕනේ නෑ ඒක මාත්‍ර කියන හැඟීමේ පිමිරිත මේක පුළුවන් තරම් බදල්ලා මේ වඩන්න බලන්න මොකද වෙන්නේ අර පොකුරක් විදිහට අල්ලගත්ත මන් ටික විසිරීලා යනවා. ඒ ටික විසිරීලා ගියාම අපිට වෙන්නේ මොන මට්ටමින් ආවත් ඔක ඒකයි ඊට පස්සේ. අන්න තමන් නිදහස් වුණා. ඒ නිදහස් වීමේ ප්‍රීතිය විද විදා විද විදා මේක නිදහස් කරගන්න. ඒ උදෙසාම කර්ම කටයුතු කරගෙන යන්න පුළුවන් තමයි. මෙච්චරයි ඔබට තියෙන්නේ මේක කරගන්න. ඒක නිසා කායික ලෙඩ හදා ගන්නත් එපා, මානසික ලෙඩ හදා ගන්නත් එපා. පරිස්සමෙන්ම මේ ගමන යන්න. මම ඔබට නැවත නැවතත් කියන්නේ ඔබට තියෙන හෘදයාංගම කමිටුවෙන් ඉතින් වැඩේ වරද්ද ගන්න එපා. හදිස්සි වෙන්න එපා. පුළුවන් තරම් බනහන්න. බනහලා ඒ අහපු බන Tamanට කතා කරන්න පුළුවන් මට්ටමේ එනකම් පිටින් ඔබ බලන්න. ඒ බන ඔබට පැය භාගයක් කතා කරන්න පුළුවන්. මම දැන් මේ පැය තුනමාරක ඉඳලා කරන්නේ මොකක්ද? ලොකු භාවනාවක්. මේ මම මේ භාවනාවට ඉඳ ගන්නකොට කකුල තියාගත්ත විදිහ තමයි තාමත් මේ කකුල තියෙන්නේ. මම මේ භාවනාවක් කරන්නේ මම මේ ඉඳගත් ඉරියව් වෙනස් වෙලා නැහැ අත් දෙක විතරයි වෙනස් වෙන්නේ. මම මේ ඉන්න බැරි භාවනාව. මම මේ භාවනාව ඇතුලේ මොකද්ද මේ කරන්නේ? ධර්මයේ මෙනෙහි කරනවා නේද? ධර්මයේ මම දේශනා කරනවා. එහෙනම් මේ ධර්මයේ දේශනා කරන්න දැන් මට පැය 3මාරක් දේශනා කරන්න තරම් ධර්මයේ තිබුණා නේද මම ගන්න. දැන් මට මෙහිම්ම බැරිද ඉතින් මෙතන හිමීට භාවනාව පටන් භාවනා පටන් අරගෙන ඉඳලා අර පය තුනම අර ආපෝතරේ මට භාවනාවට දාන්න බැරිද? එහෙනම් ඕක නෙමෙයි භාවනාව කියන්නේ. ඉතින් ඒක දැම්මනම් මේ විදිහට මේ රාග කෙලෙස් ගැළවි ගැළවි ගැළවි ගැළවි යනවා නේද? දැන් ඔබ මේ බලටි ගහගෙන ඉඳද්දි ටිකින් රාග ආදී කෙලෙස් ටිකින් ටික ටිකින් ටික ප්‍රහාණය වෙන්නේ නැද්ද ඔබට? එහෙනම් දැන් ඔබ මේ බල ටික දැනගෙන ඉන්නා ඔබ මේ බල ටික මෙනෙහි කරන්න පටන් ගත්තා නම් ඒක එහෙම වෙන්නේ නැද්ද? එහෙනම් සතාගත සාධනේ භාවනාව කියන්නේ මොකද්ද? ඔය දහම මෙනෙහි කරන වැඩ පිළිවෙල නෙමෙයි. මේ දහම මෙනෙහි කරන්න ඔබ දහම දැනගෙන ඉන්න ඕනද නැද්ද? ඒ දැනගන්න දහම තව කෙනෙක්ට කියන්න පුළුවන් කමක් යනකම් ඒක හොඳට වැටහිලා තියෙන්නුන් නේද? නිකන් අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපී ඉඳලා හරියනවා. ඔව් ඔක්කොම පද නෙමෙයි පද කීක ඉඳලා වැඩක් නැහැ. අවිද්‍යාවත්‍ය සංකාරවල තමන්ගේ ජීවිතේට මේක දාගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ඔස්සේ තමන් තර්ක කර කර ගන්න ක්‍රමවේදයක් බලන්න. ආන් මේවයි මෙවිතනි භාවනාවට නගන්න තියෙන්නේ. ඒක නිසා පරිස්සමයෙන් ජීවිතේ මොය විවිධාකාරයේ භාවනා කරන කැටි. මම කියන්නේ මේකයි. ඒව කළාට කමන්නේ ඒව කළ පිස්සුදුලට පස්සේ ඒ ඇත්ත කියලා. අපිට ඇහිලා කියන්න එපා ඉතින්. මොකද හේතුව අපිට ඇහිලා කියනකොට තියෙන්නේ අපිට සංවේගයක් හටගන්නවා. සාසනය ගැන. මොකද ඔය මිනිස්සු ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ තව තැනක ඔහු කිව්වොත් එහෙම එතනින් මේ මිනිස්සු කල්පනා කරලා බලනවා නේද අනේ මේ භාවනා කරලා පිස්සු හැදෙනවානේ අපෝ භාවනා නම් කරන්න හොඳ නෑ කියලා. එතන නිවන් දකින්න ඉන්න කෙනෙක් ඉතින් මගේ හිරිනවනේ ඒක නා භාවනා කරන්න නැතුව හරිනවනේ ඊට පස්සේ. භාවනාව හරියට දැනගෙන මොකද්ද කියලා දැනගෙන කරනවා නම් ඒක හරියට. ඒක නිසා අපි මෙතන මේ මට්ටම තියාගෙන කටයුතු කරන්න. ඔබ පුළුවන් තරම් බලන්න. මම ඔබට කියන්නේ මේ ලෝකෙ දෙන හොඳම භාවනාව තමයි ධර්ම දේශනාව. ඊළඟේ හොඳම එක තමයි ඉතින් ධර්ම ශ්‍රවණය. ඔය දෙක තමයි හොඳම භාවනාව. උදාහරණයක් මම ඔබට කියන්නේ. මම වැලිමලුවේ භාවනා කරනවා. සතියක් භාවනා කරපු අපේ අපේ ස්වාමින් වහන්සේලාත් එක්ක ඇවිල්ලා එක දවසක පැය තුනකින් විතර කියනවා. සතියක් භාවනා කරලා සතියක් ගැඹුරු දහම විශ්ලේෂණය කරගෙන කරගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ ටික අරගෙන ඇවිල්ලා මම ඔබට කිව්වට පස්සේ ඔබ පැයමකින් අර මම සතිය විද්දේශේ විතර අවබෝධ කරගත්ත ටික ඔබ අහලා අවබෝධ කරගන්නව නේද? එහෙනම් දැන් තීව්‍ර වෙලා තියෙන මේ බොහොම කාර්යක්ෂම වෙලා තියෙන බණ අහන එකද භාවනා කරන්නේ. ඉතින් ඔබට තේරෙන්නේ නැහැ මම එතනදී අවබෝධ කරගත්ත එක නේද මම ඔබට දැන් කියන්නේ. එහෙනම් ඒ ටිකම ඔබටත් දැන් අවබෝධ වුණා නම් මට ඒ ටික අවබෝධ කරන්න හත් දවසක් ගියා ඔබට අවබෝධ කරගන්න කියලා කියන එකක් කරේ. 6 3යි නේද? එහෙනම් දැන් පොද මේක භාවනාවද නැත්නම් ධර්ම ශ්‍රවණයද? අන්න ඒකයි කියන්නේ. මේ භාවනාවේ මේක භාවනාව ඕනෑම පුද්ගලයා තමයි තේකෙන්නේ තාතාවෙතයන් වහන්සේලා පතේ බුදුන් වහන්සේලා පොද උන්වහන්සේලාට මේක කියන්න කවුරුත් නැති නිසා. හැබැයි මේක කියන්න කවුරු හරි ඉන්නවනම් පිටින් භාවනාවට වඩා ගොඩාක් වැදගත් වෙනවා මොකද්ද? ශ්‍රවණය. වෙලාවකට පිටින් මහා සංවේගයක් හට ගන්නවා අරිහත් වහන්සේලා ගැන මෙනෙහි කරන වෙලාවට තේරෙන අනේ ඒක උත්තරේ එක උත්තරයක් මෙතන හිටියා. එක උත්තරයක් මෙතන හිටියා අනේ ස්වාමීනි තව පොඩි සතුටක් දෙන්න ස්වාමීනි කියන්නේ. උන්වහන්සේ අවබෝධ කරගන්න එක මෙන්න මෙතනින් මේක හිතන්න කියලා කියනකොට පිටින් වෙන්නේ ඉතිරි වෙලා ඉන්නේ. අන්න ඒකයි මම ඔබට කියන්නේ. ඒක නිසා ඔබ පුළුවන් තරම් බනහන. බනහන එක පහත් වැඩක් කියලා හිතන්න එපා. භාවනා කරන එක තමයි උසස් වැඩේ කියන්නේ. කොච්චර කිව්වත් මේක ආපදයක් ඉතින් භාවනාව තමයි. මට කමන්නේ නැහැ මේ විදිහේ අන්තිමට අර පිස්සුව හදාගෙන ඉන්න වෙලා සාහනෙට කැරම් කරන්නේ නැත්නම් මට එතරම් ඔබට මේ විදිහට නම් ඉතින් ඔබ ඒකලා එතන යන කතා කරලා වැඩක් නැහැ. හොඳයි. එහෙනම් අපි සියලුම දෙනා මොහොතක් ආලෝකයෙන් කරුණාකාරයෙන් සමග පිටුනේ ඒට කලින් පුංචි කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්නේ. තමන්ගේ දරුවන්ට අවස්ථාව සලසලා දීම. ඒ උත්තරීතර දෙමාපියන් ඒ උත්තරීතර පූජාවක් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ තමයි මේ සම්බුද්ධ ශාසනයට මේ ධර්මයේ වයිහා සම්බන්ධ ඒ ස්වාමීන් වහන්සේලා මේ ශාසනයට පූජා කරනවා. ඒ දෙමන්තියන් මේ 16 වෙනිදාට තෙල්ගාන දවසේ මේ ස්ථානෙට ගෙන්නලා ඒ අයට ඒ අය ඒ කරපු ශ්‍රේෂ්ඨ කර්තව්‍යද මොකද පිටුතනේ මේ ඉන්න ස්වාමින් වහන්සේලා අද මේ ලෝකත්‍රේ ඉන්න සියලුම ස්වාමින් වහන්සේලා වගේ මහා ප්‍රීතියකින් මහා සතුටකින් ජීවත් වෙන කෙනා පොදුම සතුටකින් ජීවත් වෙන කෙනෙක් ඔබ මම මේවා කියනකොට හරියට සතුටුයි එක ස්වාමින් වහන්සේ නමක් අසනීප වුණාම ඒ ස්වාමීන් වහන්සේට අම්මගෙන්වත් තාත්තගෙන්වත් ලැබිච්ච නැති තරම් සැලකිලි සම්මානය. අපේ අනෙක් ස්වාමීන් වහන්සේලා කරනවා. මම අද දැක්ක පිටදින එක ස්වාමීන් වහන්සේ නමකට අතනීප වෙලා තව ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේගේ ඇඳ ගාව පැදුරක් එලාගෙන ඒ පැදුරේ තමයි රැඳෙන්නේ කන්දක් දෙන්නේ. නිරන්තරයෙන් මහා ආරක්ෂාවක් සරසලසද ඒ ප්‍රේතේ වේදාවට ඔක්කොම නැතේද? ඒ කෑම බීම දානමාන කටයුතු ඒව ඔක්කොම මේ විදිහට සංසල දෙනවා. මහා පුදුමාකාර සමුදය. මහා පුදුමාකාර ප්‍රීතියෙන් ජීවත් වෙන පිරිස. ඉතින් ඒ ප්‍රීතියට තමන්ගේ දරුවන්ව පත් කරපු ඒ සුඛයට තමන්ගේ දරුවන්ව පත් කරපු ඒ උත්තරීතර දෙමාපියන් ගුණ උපහාරයක් කරන්නේ අපි 16 වෙනිදා තේමිකාන දවසේ වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා. අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරන විදිහට තෙල් ගාගෙන එදාට සියලුම ස්වාමීන් වහන්සේලා පිරිත් සජ්ජායනාව කරන අතරතුර ඔබගේ හිස තෙල් ගෑම සිද්ධ වෙනවා. මම හිතන්නේ 16 වෙනිදා සඳුදා දවසක් වැඩට යන්නේ කියලා ඒක ඇවිදilla ඒ කාර්යයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ගුණෝපහාරය කරන් සම්බන්ධ වෙන්නේ. ඒක මේ සාසනයේ තියෙන මහඟු වැඩ පිළිවෙලක් එකතනේ. ඒ දෙමාපිය මහසේතයි. සමහර දෙමාපිය ඉන්න තමන්ගේ දරුවෝ ඉන්න ඔක්කොම සාසනයේ දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා දරුවෝ තුන් දෙනාම සාසනයට ඉන්නේ. එහෙම අම්මලා තාත්තලා ඉන්නවා. මොකද මගේ දරුවෝ සතර පාගන්නේ නෙන්නේ. මගේ දරුවෝ මේ ගෝත්‍ර සංසාරේ ආයු නැහැ. මගේ දරුවෝ වහ වහ නිරන්තරයෙන් ඒ අම්මලා හිතන වැඩි මේ දරුවව මම වැඩි කොහොම අමාරුයි ඒ තාත්තා හිතනදි මම මහා වෙහසක් දරන මේ දරුවන්ට කන්න බොන්න කටයුතු කළේ. එහෙම වෙහසක් දරන මේ ලෝකෙට හදලා වඩනගත්ත මේ දරුවෝ මේ සංසාරේ තනි වේදු නැහැ. මේ සංසාරේ අතරමං වේදු නැහැ. වහ වහ මෙතනින් නිදහස් වේදු. ආන්ගේ හැඟීමෙන් තමයි මෙතන මේ උත්තරීතර සාසනයට ඒ දරුවෝ පූජා කරේ. ඒ දරුවෝ ඒ වගේම මෙතනින් උන්වහන්සේට මුදුම ප්‍රීතියකින් ඉන්නේ. පොඩි ස්වාමීන් වහන්සේලා අසනීප වෙලා ඉන්නවා එක්කෙනෙක් අම්මේ කියන්නේ එක්කෙනෙක්ගේ කටින් අම්මේ කියන වචනේ පිටුදෙන්නේ ඒ තරම් කෙනෙකුට පුදුම ආදරයකින් ඒ ස්වාමීන් වහන්සේලා රැක බලා ගන්නවා නේ ස්වාමීන් වහන්සේලා ඒකයි පිටුදෙන්නේ තථාගතයන් වහන්සේගේ ශාසනය කියන සංඝ සාමග්‍රිය කියලා කියනවා මේ මට්ටමට මහා පුදුමාකාර ප්‍රීතියකින් කටයුතු කරන දවසින් දවස මොහොතින් මොහොත මේ නිවන් මඟ පූර්ණී කරගන්න මහා වේදකින් ධෛර්යයෙන් කටයුතු කරන ඒ උත්තරීතර ස්වාමීන් වහන්සේලා මේ ශාසනයට පූජා කරපේ දෙමාපියන්ට උපහාරය දෙන්නේ සියලු දෙනා සම්බන්ධ වෙනවා එතකොට ඔබට මේ ඉතර දෙනුත් ගාගෙන ආශිර්වාද ලබාගෙන කැවුම් කන් ආසය කැවුම් ප්‍රීතියක් කොකිස් කන්න ආසයට කොකිස් ප්‍රීතිය ආස වෙන්නේ ප්‍රීතිය ලබන නේද මෙච්චර කල් ජීවිතේ ලබන ප්‍රීතිය නෙමෙයි මොකද අවුරුදු කාලෙත් ඒ විදිහම දැන් මේකේ ඉතින් ඒ විදිහට සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ 16 වෙනිදා 14 වෙනිදා දේශනාව තියෙනවද නැහැ අපේ මහත්තුරුගේ 14 වෙනිදා තියෙනවද හවස 17 වෙනිදා හවස දේශනාව තියෙනවා. ඒකෙදී උදේනේ ඔය අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර තියෙන්නේ. ඒ කටයුතු ඉෂ්ට කරලා එන්න. හැබැයි ඒ කටයුතු ඉෂ්ට කරලා එන්න. ඒවා ඉෂ්ට නොකර ඉන්න එපා. තමන්ගේ දරුවොත් එක්ක ඒ අවුරුදු මේසේ ඒ විදිහට සමරන ඒ කටයුතු කරන්න පිළිතේ ජනපද නිරුක්තියට නිගා කරන්න එපා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එදාට සීල සමාදානයේ නැහැ. ඔබ දන්නවද ඒ කියන්නේ සීල සමාදානයේ තියන්නේ නැත්තේ? ජනපද නිරුක්තියට නිගා කරන්නේ නැති නිසා. ඔබට දැන් අවුරුදු 46යි නම් ඔය අවුරුදු 40 තිස්සේම ඔබගේ අම්මා තාත්තත් එක්ක එකතු වෙලා ඔබ අවුරුදු කෑවා. ඒක නැති කරන්න කියලා තථාගතයන් වහන්සේ කොහෙවත් කියලා නැහැ. ඔබ ඒක කරා. ඔබ අවුරුදු මේසේ කුකුලෙක් මරනවද? නෑනේ. එහෙනම් ප්‍රශ්නයක් නෑ. ඔබ අර අහිංසක ප්‍රීතියක් භුක්ති විඳිනවා. ඒක විඳින්න. අහිංසක ප්‍රීතිය මොකද්ද? මම කැමති දේ මටම ලැබිලා මටම සතුටුයි ඒ ප්‍රීතිය ඔබ භුක්ති විඳිනවනේ ඒකෙන් කාටවත් ආයි හිංසාවක් නැහැ කියන්නේ මොකද හේතුව ඒක ස්වයං වින්දනයේට අයිති එකක් නේ නේද ස්වයං වින්දනය කියන කොටසනේ ඒකතර තියෙන්නේ තමන්ම සතුටු වෙනවා ඉතින් ඒක ඔබ භුක්ති විඳින්නේ ඒ භුක්ති විඳලා හවස හතරට මෙහෙට එන්න ඇවිල්ලා දේශනාව ශ්‍රවණය කරනවා එතකොට 15 ඉරිදා දවස අපිට තියෙනවා නෑකම් යන. ඒ නෑකම් යන වැඩ පිළිවෙලට අර සීටි කියන දේ තියෙනවා. සීඩී තියෙනවද? ආ. පිටුදරි මම ඔබට අදහසක් ඉදිරිපත් කළා මතකද? නෑගම් යනකොට කේක් පෙට්ටියක් එක්ක CD එකක් අරන් යන්න කියලා. ඉතින් මම අපේ මහතුරුන්ට කිව්වා පුළුවන් විදිහට අඩුම තරමේ TV 10කවත් ටැග් එකක් හදන්න කියලා. මම හිතන්නේ හැමෝටම මෙතන එක තියෙයි කියලා. හැබැයි එහෙම නෑ කියලා දුක් වෙන පොරගන්න හදන්න එපා. අර අනිච්ච දේ එන පිළිවෙලට ගන්න වැඩ පිළිවෙලක් කරගන්න. තියෙනවා නම් ඒ CD 10ක් එකම CD එක 10ක් පැක් එකක් හදලා එතකොට ඔබට ඥාතිවරු 10 දෙනෙක් බේරගත්ත හැටි මේ අවස්ථාවේදී ඥාති පවුල් 10ක් ඒ ගෙදරට ගියා ගිහිල්ලා මොකක් හරි කරුණක් පටන් අරගෙන හිමීදේක ධර්මයට අරගෙන ගියා ඔබ දන්නා පරිදි ඒ අයට ධර්ම කතා කළා අක්කේ මේ CD එකක් අහන්නකෝ අයියේ මේ CD එකත් අහන්නකෝ කියලා අර CD එකක් දුන්නා. ඔබට මේ අලුත් අවුරුද්දේ පවුල් 10ක් බේරගත්තා හැකි. ඉතින් ඒකට ඒවට අදාළ ඉතින් වියදමක් යන නිසා පුළුවන් නම් ඉතින් ඒවට අනුග්‍රහයක් කරලා ලබා ගන්න උත්සාහ කරන්න ලොකු ප්‍රමාණයක් ඕකට ගැහෙන්න නිසා එකක් දෙකක් නෙමෙයි නිසා ඒව ඉතින් මේ මහත්තුරුත් එක්ක බලා ගන්න ඒවට ජීවිතය බලලා ඒ කටයුතු කරගන්න හැමෝම එකතු වෙලා කරන්න ඕනේ වැඩ පිළිවෙලක් තියෙන්නේ මේක දැන් මේ CD අලියු හැටියට මම හිතන්නේ දවසකට CD 6 6000ක් ගන්න වෙද නේද ඉතින් දවසකට CD 6000ක් විතර යනවා කියලා පිළිලෝක කලින් පුද්ගලයෙකුට ගන්න බෑනේ ඒව දරන්න බෑනේ ඒක නිසා ඉතින් අර පුළුවන් විදියට ආදාර උපකාර කරලා ඒවා මේ විගුණන වැඩ පිළිවෙලක් නෙමෙයි ආදාර උපකාර කරලා ඉතින් මේක පවත්වාගෙන යන්න ඔබ ධර්මයයි ඔබයි කියන කාගේ ගත්තද මගේ කර ධර්මයේ වෙයි කියන්නේ නෑ ධර්මයේ වෙයි කියන්නේ ඔබගේ කර ඔබට නිවන් දකින්න හැදිච්ච පරිසරයක් ඉතින් මේ වැඩ පිළිවෙල ඒ විදිහට කරගන්න අපි අර කොහෙද දාසේ වෙන්දා. එතකොට 14 වෙනිදා දේශනාව තියෙනවා. 16 වෙනිදා තෙල් ගාන වැඩ පිළිවෙල තියෙනවා. ඒකත් ඇවිල්ලා සම්බන්ධ වෙන්න. හොඳයි. එහෙනම් දිනුම් දෙනා කියලා ආරම්භ කරගන්නවා. මම විපස්සනා කරනවා. මම සියලු දෝෂ සියලු සංයෝ සංසාර දායෙන් මිදෙන්වා සංසාර මොකක් හරි අවස්ථාවක් මේ වුණේ. මුලට ඉස්රායෙල් ගැන මම වෙන්නේ නිබ්බාන පරමයක් ගැන කතා කරන්නේ. මොකද්ද මම වෙන්නේ කියලා යවුවහම ආන්න ඔබට පටන් ගන්න පුළුවන්. එක පවුලක් නිදහස්. ඕම ඔය ආකාරයෙන් කටයුතු කරන්න. හොඳයි මිනිස්සුනේ නේද? බොහෝ වෙලාවක සද්ධර්මයේ දේශනා කළ බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කරලා ලබන තනත්ත ප්‍රමාණයේ ඉන්නේ ශක්තිය මේ පිනෙන් පෝෂණය වෙන තීර්ථ සතුට වෙන මේ පිරිසට අනුමෝදන් කරන්නේ. පින්තුනි අනාදිමත් සංසාරෙක ඉඳලා අපිත් එක්ක සාසම්බන්ධ වෙලා කටයුතු කරලා අපි ණය ගන්න සියල ඒ සියලු දෙනාම නිදහස් කරලා අපිට මෙතන නිදහස් වෙලා යන වැඩ පිළිවෙල තියෙන සාසනේ තියෙන්නේ. ඒ සාසනික වැඩ පිළිවෙල පුළුවන් තරම් ප්‍රයෝගී කරගෙන සිංහිතින් මෙතන නිදහස් වෙන්න උත්සාහ කරන්න තියෙනවා. හොඳයි. එහෙමනම් මම මේ කියන සියලු දෙනාම දීපත් කරගෙන ඒ අයට පුණ්‍ය ශක්තිය මේ දොළ පතුල හැරලා ඒ ශාන්තිය පතුරවනවා. හොඳයි මේ ඉදිරියෙන් පරමකට ප්‍රතිපත් කරගන්න තථාගතයන් වහන්සේගේ දේශනාවකට බදාලා ඉදිරි නිර්මල සත්‍යය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සම්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උතුම් වික්ෂි වික්ෂිණී උපාසක උපාසිකා කියන සීමනන්තයෙන් සිහිපත් කරගන්නේ වගේම ඒ ශ්‍රී සම්ධර්මයේ අවබෝධ කරගෙන උත්තරීතර අධිගත ඵලයේ සාර්ථක කර ගැනීම නිසා මහත් වඩ කටයුතු කරන්නා වූ ඒ උතුම් පිරිස සිහිපත් කරගන්නේ වගේම නිවන් උදෙසා නිතිර ජීවනය උදෙසා මානව රංගමේ මේ කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකස්තරින් වැඩ වාසය කරන්නා වූ උත්තරීතර සංඝයා වහන්සේලා වහන්සේපත් කරගෙන ඔබ සිද්ධාත් කරගත්තා වූ සියලු පුණ්‍ය ගංගා මුද ගංගා යයගෙන විදුල සුතරණී මේ දීපකණී යාමේ සිට දෙන්න බැදී වෙන තියෙනවා ඔබ නිකහම සම්බන්ධ සාමිකාරය ස්වාමීන් වහන්සේ අවදෙමකර සංඛාර දෝසාන්දේ කාර්යයක් තේන විසාද මලිකුල කුම්බාලද වෙන සමිති දෝසාන්දේ කාර ශරීරේ සත්තා දෝසී වීමට තෙමිනියව රෝගාබද දෝසාන්දේ කාර රේතිව දෝසාන්දේ කාර්යයක සාධුරි මුද වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ප්‍රති මජරා සංකතරි වල ශාන්ති සාක්ෂාත් කර ගනිත්වා කියන සාධුරි ප්‍රාර්ථනා ඒ වගේම මෙතන මොහොතක දීපත් කරගන්න සාකච්ඡා වාදයෙන් දේශනා කරවදා වෙන්නේ නිර්මල සතරමේ පරම්පරාව පාප ක්‍රමයෙන් දා මාත්‍යාවෙන් යාදෙත් පිටකේ ග්‍රන්ථාරම්භ කළා තමන්ගේ පණ හදාගෙන ඉන්න පිට කියා ආරක්ෂා කරගෙන ආවා මේ උත්තරීතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන තිරුවණක් පිරිසත් දීපත් කරගෙන ඔබ දෙන්නත් කරගත්තා වූ දෙනු පුණ්‍ය ගංගා අක්ෂර ගංගා ඒ හැකි දුර පතුරන්නේ මේ මේ දීපත්‍රියාමි ඒ උත්මේ යම් ජබාවේ ස්ථානයේ ඉරණගේ අසුති දේවාදස අක්ෂරේ විදෙත් වදන සුතලේ මඩත් වදන පුණ්‍ය ක්‍රියාම් කරස්වා නිවාහ පරතුකේ සුකිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේ කෙනෙකුට මොහොත ප්‍රතිපත් කරගන්න ඔබගේ ආරාධනාව පිළිගෙන මේ සනිතා භව සිරිමුදී බ්‍රහ්මාදී තමගේ ඉෂ්ඨකාමී දෙවියන් සම්මාන දෙල ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත්කල ආරක්ෂා කරගෙන ආවා වූ ඉන්ද්‍රෝපේ චන්ද්‍රේක ප්‍රජාපති ආදී ඒ දිනුපේ සමයන් වාසල අවස්ථේ පත්කරන උසුරත් කරගත්තා වූ දිනු පුණ්‍යගංගා කුලගංගා ඒ ආකාරයෙන් දීතුන මස්ලන්නේ මින් මිහිදී පැතිරී යාමේ දෙවියන්ගේ දේවාස්භාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත්කල ආරක්ෂා කරත්වා මික්ෂ වික්ෂිනී උපාසක උපාසිකා පිරිස සිරහත්කල ආරක්ෂා කරත්වා දසම්සලේ විදිත්වා දසම්සලේ බඩත්වා දසම්සලේ ක්‍රියාම් කරත්වා නිභාල පරම සුඛේ සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා ඒ වගේ විදිහට මොහොතකට සිහිපත් කරගන්න තම තමන් මේ ජම්මාද කරන නිදුලාව සිහිපත් කරගෙන ඉන්ද්‍රාදී සමගිය අමතාද ගුරු දුවාදරු වැඩි ගියෝ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ සේවක සේවිකාවන් මේ වගේ මේ වගේ මහදම් යුද්ධ ප්‍රවේශ කාලේ මේ පටන් ගියා වූ විවිධ අමතාවේ පිරිසත් පොලිසිය පිරිස සාමාන්‍ය වෙතියන් සාහතුරු ඉතිං ආවා වූ පිරිසත් ඒ වගේ ගෙනියන්න විතරක් නෙමෙයි වෙන කල්පනාකරන තමන්ටම වෙච්ච තාත්ත වෙච්ච කුරු ජාතක මිත්‍රයන් වෙච්ච ඒ දින දෙනාවන් දීපත් කරගෙන ඔබ දින දැස් කරගත්තා වූ සිරු මුන්න ගංගාවතර ගංගා ඒ ගෙනින් විතර පතුලන්නේ මේ වේදී ප්‍රතිරියාමිනිය යම් තබවි සනිනෝණගෙන් අසමි දේවා දසාන්තලේ විදෙත්වා දසුතලේ වඩත් පුණ්‍යක්‍රියාම් කරත්වා නිභාන කරුසුකෙන් සුකිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා ඒ වගේ කෙනෙකුට මොහොතකට තීන්පත් කරගන්න තමන් විදි ගමන සාධාරණ ලක් කරලා තමන් කෙරේ බයිරේ ශෝධයෙන් පසු වෙලා මැරලා ගිහලා අදෝ විනාශ කරනවා කියලා හිතාගෙන සත්ව වේදීන් හෝ අමෘත වේදීන් හෝ මනුස්ස වේදීන් හෝ තමන් කෙරේ පැමිණිලා තමන්ගේ ලෞකික ජීවිතයට බාධා කරන තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට බාධා කරන බල බාධාවක් කරගෙන ඉඳලා කපිපට සම්පාදනය කරන්නේ නැත්නම් ඒවට බාධා කරනවා අවේර කරනවා නම් ඒ තුන් දෙනාවත් මේ ළඟදීපත් කරගෙන අවදි වෙනස් කරගත් ආවතින් මුන්න ගංගානන්දර ගංගාය කෙරෙහි විදුල මතරණී මිම්මීදී මෙත්‍රියාවිලේ යම්ති අභවිතානි කිනුණගේ අර්මිදේවා දසමතලේ මෙදෙත්වා දසමතලේ වඩත්වා පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිභාන පරම සුඛේ සුඛිතරත්වා කියලා සාද කියලා ප්‍රාර්ථනා කරා ඒ වගේම ජීවිතේ මොහොතකට තීපත් කරගන්න විශේෂයෙන්ම ජීවිත මතරේ නාමයේ විශේෂයෙන්ම අද මේ ශ්‍රී සම්දර්ශ දේශනා පැවැත්වීම නිසා මහත් වර්ගයේ මේ කටයුතු කළා වූ මේ විහාරස්ථානයේ විහාරාලයේ විහාර වාසී ස්වාමීන් වහන්සේලා විහාරාධිකාරී ස්වාමීන් වහන්සේලා ඒ දෙදෙනා ඒ වගේම මේ නිසා කටකලා කටයුතු කරන ඔය කැපකරු දායක දායක ආදී මේ වගේ මේ ආනකාලික උත්තර පිරිසේ දීප දෙනාවත් මේ ලං තීපත් කරගෙන ඔබ ඉතින් දැන් කරගත්තා වූ දින පුණ්‍ය ගංගා උදල ගංගා යැයි විදුල ප්‍රතිධර්ණී වගේ දිගදිරි සමගියේ මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ ප්‍රාපචාරයේ කිව්වා මහත්වරුන් මේ කටයුතු කරන්නා වූ විසුද්ධි සියලුම දෙනා ඒ වගේම තමගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ වැඩි හිටියෝ යාමිත මිත්‍රාදී ගුරුවරුන් සේවක සේවිකාවන් මේ රට ආරක්ෂා කරන පිළිස මේ රට පාලනය කරන පිළිස මේ රට සංවර්ධනය කරන පිළිස මේ සියලු දෙනාම මේ ලා දීපත් කරගෙන ඔබ ඉවත් කරගත්තා වූ තිරු පුණ්‍ය ගංගා අමතල ගංගා එය කෙරෙහි දීතුලපත් ප්‍රහරණය ඒ පිපිහි දීප ක්‍රියාවේ ඒ අයට සැදීමෙන් තියෙනවා යම්කිසි ගහ මුල්පත්‍ර දෝසාන්දකාරයක් භාගට බවවා දෝසක සංකා දෝසාන්දකාරයක් පිට විධාන වල ගුරුම් බණ්ඩ දර්ශක දෝසාන්දකාර තනින් සත්ත දෝසෙන් මෙදෙපේමියම් රෝගාපා දෝසාන්දකාර ඒ සිව් දෝසාන්දකාරයක සාධුරී බුදු වේවා මේ ශ්‍රී සම්බුත් සාසනය තුළදී මජරා සංඛ්‍යාතනේ මාර්ගාන්තිම සාර්ථක කර ගැනීමවා කියලා සාදු කියලා කංගල් කරන්නේ ඒ වගේම මේ මොහොතක පිළිපත් කරලා මේ තදවල සද්දත් මේ ශ්‍රවණය කරන්න කලින් හෝ පසුව යම් කිසි ආහාරකින් පානකින් සම්තරපේ නොනගේ ආහාරයෙන් පාන ලැබෙනා වූ ශරීර ශක්තිය උපයෝග කරන මේ සම්තරපේ සමනී කරන්නේ සම්තරපේ අවබෝධ කරගන්න වගේම ඒ ආහාර පානකෙන් මෙලා ඉදායත සිඳිල බව සකස් කළ ලැබෙන සකස් කළ කුමුරු අකුල බයක් අපල පාගල ආහාරයක් ලෙස ඔබගේ අතට පත් වෙනකම් මේ උපසාරක පිළිබඳව කටයුතු කළා වූ ඒ සිළු දෙනාවත් ධනෙන් හෝ සමයෙන් හෝ නුවණකින් හෝ ආශිර්වාද ශක්තියෙන් හෝ අපිට වෙලා කටයුතු කරන මේ සිළු දෙනාවත් දීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සිළු කුණි ගංගා අන්තර ගංගා යගෙන ගිතුලපත ධන්නේ මේ මේ දීපතේ යාගෙන යන්නේ ඔබ සබාවිතාන කිතුගේ ගත මිනේවා දසකසලේ විදෙත්වා දසකසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා ජන භාර කර්ම සුඛයෙන් සුඛිතර වේවා කියලා සාදුකට ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම ඉන්නේ මොහොතකට තීපත් කරනද මේ කඩ වෙන සතර මේ ශ්‍රවණය කරන්නේ හිතලින් ඉන්නේ ආරක්ෂා ලැබෙති බඳුනගේ ආරක්ෂා මහා පරසාදී ආරක්ෂාලා සත්‍තරමේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදාවන මේ ස්ථාන වූ ගොඩනැගෙන නිසා වෙන මේ ස්ථාන වූ සම්මුති බල පූජා කළා වූ යම් කිරිසක් නගේ ඉස්ල දෙනවා මේ වගේ මේ ස්ථාන වූ වල මුල් පදින්ච කරනවා තින් බලාපොරොත්තු වෙනවා මේ ඉස්ල දෙනවත් මේලා සීපත් කරගන්න ඒ වගේ ඉතින් මේ ස්ථාන වූ ගොඩනැගෙන මේලා ගඩ ළඟට ළඟට මේ ස්ථාන ගිරලා බෙදලා කරසකම් කළා වූ කිරිසක් ධනෙන් දායකනාව පිරිසක් නුවණින් දායකනාව පිරිසක් ශ්‍රමෙන් දායකනාව පිරිසක් ආශිර්වාදයෙන් දායකනාව පිරිසක් ඒ තිබෙනාව සීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සිනු කුණ ගංගාසල ගංගායය කෙරෙහි පිටුල පතුරන්නේ මේ මිහිදී ප්‍රක්‍රියාවෙන් යැත්නම් ජපමිස්ථාන කිනුගෙන් අද මෙලේවා දසංසලේ පිටත්වා දසුසලේ වඩත්වා දසු පුණ්‍ය ක්‍රියාව කරත්වා විභාර පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ නිමිති අවසාන වශයෙන් සීපත් කරගන්න ඔබ බොහෝතර බැලුවල මේ සම්මත වෙන්නේ නැති මම බාවත් මනාව කරගත්තලා තියෙන නිසා යාන වාහන කරක් කරගත්තලා තියෙන නිසා පාදේ මේ සම්මගාමෙන් පුළුවන් කම ලැබෙන්නේ නැති. ඒ වගේම මේ දේශනා පරිකත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ වාස්තාවකට උදා වෙලා තියෙනවා. ඒ වගේම පිටුදුනේ මේ විදුලි පංකා බන්ධ ඉඳගෙන මේ විදුලි ආලෝක ධාරා මැදින් ඔබට සත්‍තරමේ ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වෙලා තියෙනවා මේ සිවිදලා උදා වෙලා තියෙන සිවිදලි විද්‍යාශාස්ත්‍රයේ සම්බන්ධ පිරිසක් සහ ඒ අයගේ අන්තිම වාදික පිරිසක් මේ ලෝකෙට දීපු දායාද දෙනමනේ දායාද උපයෝග කරගෙන ඉවත් කරගෙන ඔබ දෙන බින එයාට තනුමෝදන් වෙන කැපයි ඔබ නිසා ඒ සිවිදලාවත් මේලා සීපක් කරන ඔබ දෙන රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා එයාගේ පියතුල ප්‍රතරණයේ පිහිටි ප්‍රතිරියාවේ ඒ අද යම් දබවෙන් තාලිකනගේ අතිදේවාද සම්පලේ විදේත්වාද සම්පලේ වඩත් අද පුණ්‍ය ක්‍රියාම් කරත්වානි භාරම සුඛේ සුඛිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා එහෙමනම් මේ විදිහට බොහෝ වෙලාවක් ධර්මයේ දේශනා කරා බොහෝ වෙලාවක් ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්තා ඒ කරගත්තා වුණත් අප්‍රමාණ පුණ්‍ය සම්පාද ධර්මයන්ගේ බලමයි මේ මේ විදිහේ බලවත් ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඒ වගේ පිටුදෙනේ කරගත්තා වන සම්ප්‍රමාණ සුති සම්බන්ධර්මයන්ගේ බලපෑමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අත්මේ තුළදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිහිතනී පැමිණවදාල් නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්ති සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. මෙත්තා ශීර්ෂය රාගන කින්නෙන් මිදෙත්වා